ඌ අන්දි අන්දරන්න හදන්නේ. වේගෙන් නල මේ කැම්පස් විහිළු යනකොට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ ඉන්නවා. දැන් මොකක්ද කියන්නේ? තේරුණා නේද? තේරුණා නේද? ආමිනිකා කම්පියුටර් ගේම්. ඔන්න සායනසර කියන්නේ එක්ස්ප්ලেইন කරලා දෙන්න කියලා කියපිට. මොකක්ද? තේරිලා නැහැ. දැන් මේ කියපු ටිකවත් තේරිලා නැහැ. මොකද මම අමු බොරු කරා. තව කතා කරන්න මම ඒක තන්නේ කර බොරු කරන්නේ. ඔය ඔය බබා උක්කෝ වෙන වෙන්නේ නැහැ. ඒක තේරෙන ඔක්කොම. බොරු කරන්නේ අපිට මේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ අනම්මනම් කියලා. අහුවෙන්න ඕනේ ඒක. මම විතරයි පුටු ඉන්නේ මගේ දනසම නෑ නෑ එහෙම කිසිම අමාරුවක් නෑ කිව්ව බනහන්න ඕන නම් කකුල් දෙක බිම තියාගෙන වාඩියක් පුටුවක හිටියොත් හොඳ නෑ කියලා මම කියනවනේ මොකට තියෙනව නැත්නම් ඇත්තටම දැන් සමහර හිත පුටුලි මේක දඟලන කිරිපන වගේ දඟලන නෑ සෝයන බිමට ආවත් කොට්ට 10ක් විතර ඉතල ඊට වැඩි උස වෙනවා කඩේට ආවේ ඉන්නේ කොහොමද කියලා අපිට ගුණයි ඔහොම ඉන්න දෙන්නේ ඔය එන්නකම මොකද අපි කොට්ටේ ඉන්නේ ඈ print out එක නෙමෙයි මං කියන්නේ කම්පියුටර් මේක මේ ආටිකල් දෙකම ගන්න. ඔයා කම්පියුටර් කියන්නේ. කම්පියුටර් නෑ කම්පියුටර් තියෙන ආටිකල් දෙක තියාගන්න. ඒක print out නෑ. ආටිකල් දෙකම බලන්න ඕනේ. දෙක මේකක් වුණා. දෙක ආ අනිත් එක ඔරිජිනල් එකත් එක්ක. මේක පොත කියපු එකයි. ඒක ක්‍රිටිසිසම් එකක්. ඒක මොකක්ද කියන්නේ? ඒක මේක. ආ මිස් ඉන්නවා. ඔය ඔයා කම්පියුටර් අපිට කියන කේතන්ට යන්න ඕනේ. මම කියලා එනවා මේ මගේ කියන මගේ කම්පියුටර්. ඒකේ මේ මේක නැතුව නම් කමන්නේ. ආටිකල් දෙකක් තියෙනවා. දෙකට දෙන්නේ කොහොමද? ඔක ඔක බික් බෝඩි ගාගෙන දෙන්න. ඔව් සාම කියන්න හම්බුනේ මම දැන් මේක නෝකේ ගන්නකො. ආ. මට හරි කම්ෆර්ටබල් තියෙන ආටිකල් එකේ ස්මූත් කර කර අපිට ඕන ඕන පොයින්ට්ස් දෙන්න. ඊට පස්සේ මගේ කෙනාපුවා මම මේ print out එකේ එකත් අර ගන්නවා. එතකොට ඔය දෙන්නයි ඉන්නෝනේ අපිට ඕන ඕන තැන් වල මේ reference ඉන්නන්න. ඊට පස්සේ අපිට open discussion එකට යන්න පුළුවන්. දැක්කද නෝ? තමන් මිනිහව විශ්වාස නැහැ. මට හොඳට මට ෂේප් එක කතා කරලා කියන විශ්ව අමන්දර දීපු ජොබ් එක මට විශ්ව වලට ගන්න ස්වාධීන ජොබ් එක කියලා කරන්නේ <laughs> ඒක මොන් දෙන්න පවුල් කණ එකයි මට පුදුම මට අවුරුදු දෙකක් කරනවා අපිට මේ පුදුම වෙලා මේ මේක මේක නිසා කතා කරන්න පුළුවන් තාක්ෂණික ඒක වටිනවා දැයින අද්වෛතයක් <laughs> නේ ඊට පස්සේ මේක වැඩි හරියට ගියේ නැත්නම් ඒකයි මම කිව්වේ. අර යන්න තියෙන්නේ මුදුනේ. මේ මේ මේකිටත් නඩු දාලා මොකක් හරි කරදර දෙකක් කරන්නේ නැති උතුමයි ආණ්ඩුයි. එක සැරයක්. ඔයා කොහොම මේක බලව කරන්න ඕනේ. අරයා මේ මේ ආටිකල් දෙකක් මෙතන තියෙන්නේ. මෙතන ෆුල් මේ සිග්නල් එක. ඔක උඩට සිග්නල් නෑ බලුවන් ගියක් විතර එකක් තියෙනවා. මේ පාස්වර්ඩ් එක දීලා නෑ බොහොම. දුන්නා. ඒ පාස්වර්ඩ් එක තියෙන්නේ ඒකට තමයි දැන් මේක ඇවිල්ලා තියෙන්නේ. හරි පාසලට ගිහින් කිව්වා. එක්සෙට් දෙකක්. ඒ එක්ස්පෙන්ෂන් එකේ. අනවශ්‍ය දෙයක් වලට කාරියවල් මම දෙකක්. මේක නැති වුණාට කමක් නෑ. මේක තිබුණාට කමක් ඒක ඕනේ නෑ. කල්පනා කල්පනා. නෑ නෑ. මේක මම සිග්නල් තියෙනවා. දැන් මට ඕනේ නැහැ සිග්නල්. මගේ ඒ ආටිකල් එක තියෙනවා ධර්ම කනෙක්ෂන්. පළවෙනි එක තියෙනවා මම. නෑ මම දෙන්නම් කො මේ. පින්තූරේ මේ පින්ටෝස් එකක් තමයි දෙන්නේ. මේකයි තමයි අපි ඉල්ලනකොට ඔයා මේකේ අවශ්‍ය අවශ්‍ය කොටස් ඉවීමෙන් අපිට අපේ සහයෝගය දෙන්න. මම පටන් ගන්න යන්නේ මේ රෙකෝඩින් යනවා දැන්. රෙකෝඩ් එක බඳට යන්න ඕනේ. මේකද ඇරද? ඒක එන මේව තියාගත්තාම මොකද්ද තියෙනා මේකේ? වැටෙන්න සිග්නල් ගන්න. රෙකෝඩින් කොම්ප්ලිමේට් ඩිස්කෂන් එකට දැන් මෙහෙම මේ වැඩේ යන්නේ. මම පළවෙනි සැරේ මේ යුජේසී ආපෙලාවේ ඒකට බික්කු පොතේ හිටිය අනිත් පන්සලේ. ඒකෙදි ජය ජයසිංහ තමයි මාව මට ට්‍රාන්ස්පෝට් දුන්නේ. මම හිතන ඔයගොල්ලෝ දන්නවා කියලා. දන්නේ නැද්ද ජය ජයසිංහ? ජයසිංහ කියලා කෙනෙක් මේ මොන ලයන් මොන ජයසිංහ බබසයන් ඉතර පෙරදිනේ ලයිබ්‍රරි එකේ හිටපු එකේ. ඉතින් මම එක දවසක් යන ගමන් මම එයාට කතා කරලා කිව්වා මම මේ හරි හොඳ ආටිකල් එකක් දැක්කා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ගාව එකක් ස්වාමි විවේකානන්ද ලියලා තියෙනවා මේ ලංකාවේ මේ මොකද්ද රිලිජියස් පාර්ලිමේන්ට් එකක් කියන එකක් තිබුණා 1950 ගණන් වල එතකොට ලංකාවෙන් ආවේ ධනකාරික ධර්මපාල බුද්ධ ධර්ම ගැන කතා කරන්න හරි ආවේ Hindu ආගම ගැන කතා කරන්න ඇවිල්ලා මිනිහා කතා කරේ බුද්ධ ධර්ම කියලා කිව්වා සර්වචන් වහන්සේ හිටියානම් මම කොච්චර අගය කරනවද කියන්නේ මට ඒකෙන් 100ට එකක් ಗುಣ තියෙනවා බුදුහාමරගේ ಗುಣ මම කොච්චර මට දැනතාවල සේවය කරන්න පුළුවන්ද මම ඒ තරම් ගරු කරනවා කියලා මේ Hindu ආගම ගැන කතා කරන්න ආව මනුස්සයා බුදුහාමර දුන්න ෆුල් පුදුමාකාර දෙයක්. ඉතින් මම මේක අගය කළා ඒ ගැන ඒ කතාව තියෙන පොත් අරගෙන අහමුරුඩ බෙදුවා. බෙදලා මම ජයසිංහට කිව්වා. "දුෂ්මු කොහිනා සාංශ ඔබ වහන්සේ හොඳටම කාලා ඉන්නේ" කියලා මාව නිකන් එක තැනම ක්‍රිටිසයිස් කරනවා. එහෙම කතා කරන්න මොකටද කියලා. මම ඉතින් කියන්නේ ඕනේ ඔබ වහන්සේ භික්ෂුවක් නේ. ඔබ වහන්සේ කියලා බලන්න BPC කේ පොතක් තියෙනවා මම දෙන්නම් කොපියක්. Brahmanism, Buddhism and Hinduism කියලා. ඒක ජෝෂි කියලා කෙනෙක් කියනවා. දැන් ඒක අච්චු ගන්නෙත් නැහැ. මේ මිනිස්සයා කියලා කියනවා මේ සරුවච්චන් වහන්සේ මේ ලෝකේ ඉපදිලා සියලු ආගම් වලට සියලු භාෂාවන් වලට ලස්සන ව්‍යාකරණයක් හදලා දුන්නා. ඒක නිසා මේ ආගමක් නෙවෙයි නිවනක් නෙවෙයි හැදුවේ මිනිස්සුන්ගේ කොමියුනිකේෂන් ස්ට්‍රේටන් කරලා දුන්නා. ඊට පස්සේ හැම ආගමක්ම දීපයින්නවා. නිසා සරුවචනාංශයේ පිරිනම් පාල අවුරුදු 600ක් ගියාට පස්සේ තමයි මෙතෙක් කල තිබුණ බ්‍රාහ්මනිසම් එක රිෆයින් වෙලා Hinduism බවට පත් වෙන්නේ. Hinduism කියන නම දාලා තියෙන්නේ මුස්ලිම් ඉස්ලාම්. බ්‍රාහ්මනිසම් ඇවිල්ලා තියෙන්නේ ඉස්සර ඉඳලා ආපු වේදේ. දැන් ওই තියෙන්නේ බ්‍රාහ්මණ කට්ටියට ගන්න පුළුවන් නම්බුවක් නෙමෙයි මේ සරුවචනාංශේ රිෆයින් කරලා අර උපනිෂද් බ්‍රාහ්මනිසම් ඔක්කොම දැන් අලුතෙන් හදලා තියෙනවා. බුදුහාමරගේ ඉන්සයිට් එකත් ඇතුව Hinduism කියන. ඒ Hinduism ඇතිකරන ඉන්දියාවේ පහළ වුණා ආදි ශංකර කියලා ශංකර ශංකරාචාර්ය බුදුම බ්‍රේන් එකක්. බුද්ධාම බුදුහාම පින්නපෑට අවුරුදු 800 කට පස්සේ. මෙයා කතා කරලා කිව්වා බුදුජානනාංශයේ මේ නැස්චාත්‍යයක් කතා කරන බෑ හැබැයි නිවනක් ගැන කතා කරන බෑ හැබැයි ඉතින් මේ කියන ආත්මයක් නැති බව අවබෝධ කරන ආත්මයක් තියෙන්න eBay මේ කියන්නේ ඇත්ත උදාහරණ කියන්නේ ඇත්ත. නමුත් ඒක අවබෝධ කරන ආත්මයක් තියෙනවා. උන්න ඕකට තමයි භ්‍රමත්වය කියන්නේ. ඒ භ්‍රමත්වයේ ක්වොලිටිස් දෙකක් තියෙනවා. සුගුණ සහ නිර්ගුණ කියලා. ඒ නිර්ගුණ කියලා කිසිම කෙනෙකුට අල්ලගන්න බැරි කිසිම external features මොකුත් නැහැ. ඒක තේරුම් ගන්න ඉතින් ගිය කෙනාට විතරයි පුළුවන්. සුගුණ කියලා தත්වයක් තියෙනවා. ඒකට ಗುಣ වර්ගයක් තියෙනවා. ඒ ಗುಣ ටික සාමාන්‍යව අපි ওই ගොර කැඳ තේරෙනවා. අර නිර්කුණ தත්ත්වය අල්ලන්න බෑ. ඒක පියෝ ඔබකොඩේ. ඒකේ බ්‍රාහ්මණගේ බ්‍රාහ්මන බ්‍රහ්ම කියන බ්‍රහ්මයාතා බ්‍රහ්ම කියන පදයේ තියෙන පිවිසුරු භාවයත් ඒක පර්සනලයිස් කරපෙක්කුයි දෙකක් තියෙනවා. පර්සනලයිස් කරපෙක තමයි ඔය අපි බ්‍රහ්ම කියලා කියන්නේ. ඒක නෙවෙයි යාගේ ගුණයක් තියෙනවා. බ්‍රහ්මත්වයක්. ඒක නිවනට වැඩි ලොකුයි. ඊට පස්සේ ඒ නිසා බ්‍රහ්ම අදහන්න ගියාම ওই නිවනට ගිය කෙනෙකුට විතරයි දෙන්න යන්න පුළුවන්. හැබැයි ඒක personalized. truth එක. truth එක personalized එකක්. මේක ඇල්ලුපු ඇල්ලිලි හැටියට බලනකොට සම්පූර්ණ ඉන්දියාවේ බුද්ධ ආගම මකතියා. මේ ආය Hindu ආගම විසින් බුද්ධ ආගම ඇබ්සෝබ් කරගත්ත ඇතුළට ඒකට හේතුනේ ආදිශංකර. එයා ලියපු verses 40ක් විතර තියෙනවා. පිටියේ verses බුද්ධ ආගම වෙන විදිහට ඉදිරිපත් කිරීමක්ද නැත්නම් බුද්ධ ආගම ට්විස්ට් කිරිල්ලක්ද කියන එක බ්‍රේන් ට්විස්ටිං ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ ෆිලොසොෆර්ස්ලාට ලොකු අභියෝගයක්. ඉතින් විජය ජයසිංහ මහත්මයාට ඔබ වහන්සේ මේක දැනගෙන කටයුතු කරන්න ඕනේ නිකන් ආවට ගියාට මේ Hindu ආගමේ තියෙන මේ මිනිස්සු ගහන්න එපා. උන් ගැව්වේ බඩට ගැව්වේ අපේ බුද්ධ ආගමට ඉන්දියාවෙන් නැති කිරුවා. මේ ලංකාවේ අපි බුද්ධ ආගම කරගෙන යනවා. දැන් වෙලාවක් ඇවිල්ලා තියෙනවා අපි දැනගන්න. ඔය කියන ශංකර ගහපු ගැහිල්ලේදී අපිට ශංකරට උත්තර දෙන්න පුළුවන් කියලා. අපිට ආග්‍රිමන්ට් එකක් නෙදුන්නේ උත්තර දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක මට නෝවැය මං හිතියේ කියන්නේ මට දන්නේ මොකක්ද මේ වෙන්නේ කියලා. වෙයි මං දැනගෙන හිටියා මෑත කාලේ පහළ වෙච්චි ඔය රමණ මහරිෂි, නිසර්ගදත්ත මහරජ, ඕෂෝ වගේ කට්ටිය මේකේ බුදුහාමුදුරන්ට ක්‍රෙඩිට් එක දෙනවා නිකන්. පොඩි ඉන්ෆෝමල් අරග තමයි ප්‍රොමෝට් කරන්නේ. මේ බෞද්ධයන්ට පුළුවන්කමක් තිබුණා රමණ මහර්ෂිගේ ආගම තේරුම් ගන්න. එයා ස්තුති කරගෙන යන්න. ඕෂෝගෙමුත් ගන්න දේවල් තිබුණා. නිසර්ගදත්ත මහරජුන් ගන්න පුළුවන් දේවල් තිබුණා. හැබැයි ඒගොල්ලෝ මේ ඔක්කොම හරහා බුද්ධහවට අපි එහා ඉන්නේ කියන එක දානවා. එචා ඒකට යන කට්ටිය නිවන පැත්තක දාලා බ්‍රහ්ම දහන පැත්තට නිකම්ම ඇදිලා යනවා කොහොමද වෙන්නේ කියලා ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අන්නේ ඒ වාතාවරණයේ ඉඳද්දි මම ගිපාර ක්‍රයිස්ට්චර්ච් පොයි බොම්බේ ගාන අද සීරියල් කිලින්ග් එකකේ පොඩ්ඩේ ඉස්ලාම ක්‍රයිස්ට්චර්ච් ගියා. ඊට පස්සේ සෝමරත්නාමලට මම කව ස්වාමීන් වහන්සේ ෆිලොසොෆි කරලා තියෙනවා. මේ ශංකරාචාර්යට උත්තර දෙන්න හිතලා නැද්ද අපි ලංකාවෙන් කියලා. දැන් එකට වෙලාව ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා කියලා. නෑ ධම්මජීවමඳුර මම හැබැයි මෙන්න මෙහෙම වොන්න මෙන්න මේ පොත කියවන්නේ අසංග දීලා තියෙන්නේ. ඒක මූල මධ්‍යම කාරිකාවට නාගාර්ජුනයන්ගේ මූල මධ්‍යම කාරිකාවට අර්ථකථනය. ඒකේ ලියනවා නාගාර්ජුන කෙරුවේ නාගාර්ජුන කියන නම අහලා තියෙනද ඔයගොල්ලෝ? නාගාර්ජුන කෙරුවේ මේ මෙයාට උත්තර දීපේ. ශංකරාචාර්ය. මූල මධ්‍යම කාරිකාවට. නාගාර්ජුන මිනිස්සු කියන්නේ මහායාන බුද්ධාගම ඇතු වෙන්න පාදම දීපේ කරා. බුද්ධාගමේ ඉඳලා තර්ක ශාස්ත්‍රයේ මෙලෙක් ලෝකේ පහළට හොඳම දක්ෂයා. ඒකල්ල එයා අදහස් ක්‍රමයක් ඇති කරගෙන හිටිය මේ තේරවාදී කියන්නේ ළමා වැඩක්. ඊට වඩා එහා ගිය එකක් තියෙනවා මේකේ. ඒකට යන්න කාරිකාව දැනගෙන තියෙනවනේ මූල මධ්‍යම කාරිකාව. දැනගෙන ඊට පස්සේ ඩක්කලා කඩලා ගියා කඩලා ගියම තේරවා මහායානේ නිකාය 30 ගානකට කඩලා ගියා. තේරවාදේ සෑහෙන ගානකට ගියා. අපි ඉන්නේ ඒකේ මේ ඒ කියන්නේ හීනේ අනේ නිකාය ගොඩක් කඩලා ගියා. අපි ඉන්නේ තේරවාදේ කියන සෙක්ට් එකේ. ඒ මහායාන කට්ටියත් හීනේ අනේ කට්ටියත් පිළිගන්නවා. අපි ළඟ තමයි ඔතෙන්ටික් බුද්ධ වචනේ තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඒක ඉන්ටර්ප්‍රිට් කරන්නේ නැහැ. කෙරුවා කියන්නේ බුදුහාමරගේ වචනේ ඉන්ටර්ප්‍රිට් කරුවා කියලා. මහායාන කට්ටිය මොකුත් නැහැ ඒගොල්ලෝ කෙලින්ම ලියනවා දැන්. බුදුහාමුදුරුවෝ වගේම අලුතෙන් ලියනවා. එව්වා මේ සයන්ස් අල්ලලා ලියන්නේ. ග්‍රම අල්ලලා ලියන්නේ. අලුතෙන් තියෙනව අල්ලලා ලියන්නේ. ඒ නිසා අපිට වැඩිය බ්‍රාහ්මණ ආගමෙන් ඇටියට ප්‍රශ්නට උත්තර දෙන්න ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නවා. අපි අඩු ගානේ ගිහිල්ලවත් නැහැ ඒක චැලෙන්ජ් එකක් කරගෙන. මම ඒක ඥානාරාම සුවන්තිකින් ඇහුවා ඥානানন্দ සුවන්තිකින් ඇහුවා. ඊට පස්සේ ඕල්ලන් දැන්දේවා අපි අපේ නිවන් දකින්න ඉගෙන කරන් තියෙන කියලා කිව්වා. ඇත්ත තමයි කතාව. ඒ වෙනම් දැන් මේ මොකද්ද කරන්නේ? ඉතින් මට හිතුණා ජයසිංහ මාව ඇවිස්සුවාට නාගාර්ජුන පාදකේ ඔක්කොම මං කියෙව්වේ නෑ. ඊට පස්සේ මං කොහමද පොත ගෙනිලා තිරකරත්නගේ මුළු පොතම කියෙව්වා. ඒත් තියලා කියලා තියෙනවා මේකෙන් සෑහෙන උත්තර උත්සාහ කරලා තියෙනවා ආදිශංකර ආදිශංකරට උත්තරයක් දෙන්න. හැබැයි ඒ උත්තරය වචන දෙකක් පාවිච්චි කරනවා ඒකදී කියලා කියනවා නාගාර්ජුන පාදයන් කරපු ක්‍රමේ ප්‍රාසාංගික කියලා තර්ක ක්‍රමයක් ගෙනාවේ. මෙයාට මෙයාට වාද කරනවා මෙයා කියපු දෙයම පරස්පර විරෝධී භාවය පෙන්ලා දෙනවා විතරයි කරන්නේ ප්‍රාසාංගිකයි. හැබැයි ඒ වෙනුවට මම මොකුත් කියන්නේ ඒට ඊට විරුද්ධව යන තර්ක ක්‍රමේ තමයි මම ස්වච්ඡන්දේ මම නෑ ඔබ වැරදි මෙන්න බති මෙන්න බඩු කියලා මම දෙනවා නාගාර්ජුන යමක් දුන්නේ නෑ අර තීන එක ක්‍රිටිසයිස් කරා ඒක නිසා නාගාර්ජුනේම ගෝලයේ පහ වෙනකොට ඒක නෙගටිව් ක්‍රිටිසිසම් එකක් කියලා. ඩිස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් කියලා නතර කරා. මොකද එයා දුන්නේ නැනේ තීසීස් එකක්. හැබැයි තිරකරත්න මහත්තයා අපේ අසංග කියනවා. ඒ කෙනෙක්ට වාදනා ගන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් මෙයාම කියපු මුලමඳාක ගැළපෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්. ඒක 100%ක්ම ගැළපෙන තර්ක ක්‍රමයක්. එහෙම නැත්නම් යාගේ වැඩේට මට විකල්පයක් දෙන්න පුළුවන්. ඒක මගේ ස්වච්ඡන්දය. මගේ කැමැත්ත. ওය දෙකෙන් නාගාර්ජුන අරගෙන තිබුණේ ප්‍රාසංගික ක්‍රමය. මේක ලස්සනට කරලා තියෙනවා. නමුත් මහායානෙට තේරුම් නැති නිසා හෝ එහෙම නැත්නම් තේරුම් ගන්න බැරි නිසා මහායාන කට්ටියම නාගාර්ජුන කිරුවේ තියෙන එකක් වේදනය කරපු විතර යමක් දුන්නේ කියලා අරක නිකක් හුලම් බැහැලා තියෙනවා. ඒකෙදි තෛරවාදී ටික සතුටු වුණා. නාගාර්ජුන කියන්නේ මහායාන ඇති කරපු එක ඔහුගේ හුලම් බැස්සයි කියලා. හැබැයි ඒකේ මුනේ Hindu ආගමකට ෆයිට් එකක් දෙන්න හිටපු මිනිහේ මතය යට ගියා. දැන් අපි එවිල්ල තියෙන ඊගාව තැනකට මේ ළඟදි මට අපේ ප්‍රසන්න <coughs> ප්‍රසන්න ලාලියන්ස් කියලා හොඳ ලෝය කෙනෙක් ඉන්න අපේ දායකයෙක් අපේ නඩුවරත් කතා කරනවා. එයා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මට අලුතෙන් අදහසක් ආවා යාළුවෙක් කිව්වා pilgrim tourism and spiritual tourism කියලා දෙකක් තියෙනවා. අපේ ලංකාවේ කරන්නේ පිල්ග්‍රිම් ටූරිසම් ඔය පරණ නටබුන් පෙන්නපෙන ඇවිදින එක නම් ඉතින් ස්පිරිචුවල් ටුවරිසම් කියලා තියෙනවා. ඒකේ වැඩියෙන්ම ලෝකේ ලාභ ගන්නේ ඉන්දියාව. ලංකාවේ කිසිම ඒක පැත්තට ඉදිරියට ගිහිල්ලා නැහැ. ඒ නිසා මම ඇතගෙන තියෙන ටුවරිස් කෝපරේෂන් එකේ හිටපු ප්‍රෙසිඩන්ට් වගේ කෙනෙක්. මම ස්පිරිචුවල් ටුවරිසම් කරනවා. මම කරන්නේ කඩදායමක් කරන ගිහලා ඒගොල්ලෝ මේ වගේ තැන ගිහලා භාවනා කරන එක විතරයි. එයා අරගෙන යනවා ට්‍රිප් එකක්. මොනවද කියන්නේ සමතයක් දීලා පොඩ්ඩක් ඊට පස්සේ මම කිව්වේ මේ ප්‍රශ්නයක් නෑ මාත් හරි කැමති ඉගෙන ගන්න කියලා මූත් එක මුගේ ආටිකල් එක ගාවට. ඒගොල්ලෝ බලනකොට මෙන්න මූත් කියලා තියෙනවා අද්වෛත ශ්‍රී ලංකා. මම ඊට පස්සේ ලිව්ව දැන් ඔය යන්න හදන්නේ අද්වෛතය හරහා. මම ඒතර මේ වගේ ස්ටඩි කරලා තිබුණේ නෑ. ඊට පස්සේ මම කිව්වා එහෙනම් බික්කු බෝධි අද්වෛතයට විරුද්ධ මේ ආටිකල් ඇලියලා තියෙනවා කියවුවද කියලා. ඊට පස්සේ මූ කියලා තිබුණා කියවලක් තියෙනවා. මට ඔබ වහන්සේත් එක්ක ඉන්නකොට මේ හම්බෙලා කතා කරන්න ආසයි කියලා. ඒකට මම ඕස්ට්‍රේලියාව ගිහලා ආවට පස්සේ ආයෙ හම්බුනේත් නැහැ. ඊට පස්සේ මම හිතාගත්තා මූ ලිස්ට් එකකින් කපලා දාන එක ලේසියි කතා කරලා වැඩක් නැහැ නේ මූ අද්වෛතයට මූ සපෝට් කරන එකනේ. වැඩක් නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගියානේ මම සතිපාසල ගියාට පස්සේ ඇසිස්ටන්ට් සෙක්‍රටරි ටිකිලි ජයරත්න කියලා කෙනෙක් මම දන්නේ එකෙක් ඌ ලියනවා මට ඌ පොතක් ලියනවා දැනට ඇමරිකාවේ යුරෝපයේ තමයි හිරකාරින්න හොඳටම සලකන්නේ. ඒකට කියන්නේ මේ සමාජ විශෝධනය කරන්නේ මේ දෙක රටවල් දෙක කියලා. මම මේක කියවලා බැලුවා බලනකොට මම දැනගත්තා ඇමරිකාව විතර හිරකාරන්ට තුප්පහි විදියට සලකන කිසිම රටක් නැහැ ලෝකේ. රුසියාවෙත් එහෙමයි. උගේ බොක පැත්තෙන් බට දාලා කන්න දෙනවා. උස්ට්‍රයික් කෙරුවොත්. මෙහෙම බටයක් දාලා කෑම දානවා. ඔයා ඔයා උපවාස කරනවා. උපවාස කරාට ඔය අල්ලා හිර කරලා නහයෙන් බඩක් දාලා කන්න දෙවි අර උපවාස කරලා වැඩන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තය හමුනා තෝක අම්බ ටිකිරිනේ. වෙයිලා අතරමයි තේ හොඳ තම ගන්න මම මතකද මේ සමාජ විසෝදන කතාවක් කිව්වා. වාචි කිව්වද පොත මම කො කිව්වත් එම වැරදිලු. ලංකාවේ තරම්වත් මානසිකමේ සලකන්නේ නැහැ. මම එහෙම නම් ලිව්වේ නෑ ස්වාමීන් වහන්සේ මොකද අපි කතා කරන්නේ. කියලා පස්සේ මේ ළඟදී සතිපාසල් තියලා මේක ආයතනයක් ආවා. එයිලා කතාලේ කොහොමද මට වාන්තිගේ දපොට්ටයක් ඕනේ. මගේ අප්පගේ බෝධලේ දිනවා මේක ලොකු බලව්වක් මම ඒක දෙන්න කැමති මේ මේ කාට දෙවිල භාවනා කරගෙන ඉන්න. නඩුකාරේ ඉන්න. ඕන කියලා මම මේකට අදහස ස්පිරිචුවල් ටුරිසම්. අංගියා. ඉතින් මම පටන් ගමු අපේ සතිපාසලත් පටන් ගමු ඕන කෙනෙකුට ඒක භාවනා කරන්න හදලා දෙමු කියලා මම ආය අරෝට විපුලට කතා කරා. කතා කරනකොට මේ ආටිකල් එකක් කියවලා ගන්න. මම ඊට පස්සේ බික්කු බෝධි ආටිකල් එක කියුවා. ඇත්තට මම ඉස්සර දැන්නවා විතරයි කියවලා නැහැ. මම කියනවා පළවෙනි වාක්‍යය කියවන්නේ කියලා ඔය ආටිකල් එකේද. බික්කු බෝධි ආටිකල් එක නැද්ද ඔකේ? අර අර ක්‍රිටික් නෑ නෑ ඒක නෙවෙයි. එනවා ඒක ඔයා තියාගන්න. මෙයාට මම දෙන්න බික්කු බෝධිගේ දෙන්න බෑ. නෑ ඒ ෂුවර්ද මේ ආටිකල් එක තියෙනවා. දුරට යනකොට ඈ non duality කියලා මේ පිළිගන්නේ නෑ ඔයාලට ඒක නැත්නම් මේ මෙන්න මේ ආටිකල් එක තියෙන කියලා බලන්න මේ මේකද වෙපෙන්නේ නෑ ඔකත් නේද ස්වාමීන් වහන්සේ කිව්වා මතකයි ඒකේ හෙඩින් එක තිබුණා ඉරි ගැල්ලක් ගහලා මොන්ඩෝල් කිව්වා <laughs> නෑ නෑ ඔය හිර වෙලා ඉන්න තැන කියන්නේ මයි ළඟ දෙකක් තියෙනවා. නෑ මොකද්ද තියෙන්නේ? ධම්මයන් නන්දුවේ. හරි වෙන අපි දැන් අහුම්කම් දෙන්න යනවා මම මේ දීපු මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳලා දැන් මේක පිළිබඳව වික්කබෝධි වගේ පැත්තකම ඉන්න මිනිස්සේ තේරවාද විතරක් පිළිගන්න මිනිස්සේ තේ මහායාන ගැනත් දන්නේ අද්වෛතය ගැනත් දන්න අද්වෛතේ වැරදි කියලා ලියපු ආටිකල් එක. yes. ඔයා කියවන පළවෙනි වාක්‍යය. Brahman and non-duality by Bhakra. One of the most challenging issues facing Theravada Buddhism in recent years has been the encounter between classical Theravada Vipassana meditation and non-dualistic contemplative traditions, best represented by Adhi, Advaita, Advaita Vedanta. Advaita Vedanta and Mahayana Buddhism. ඒ කියන්නේ අපිට තේරවාදයේ තියෙන ප්‍රධානම චැලෙන්ජ් එක තමයි මේ මහායානයේ ඩයිවර්සිෆයි වෙලා තියෙන එකයි ඩයිවර්සිෆයි මහායානයේ මේ අද්වෛතයේ තමයි අපිට මේ කියන චැලෙන්ජ් එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියනවා නම් මේ දුකට හේතුව අන්නාව කියලා. ඒ තණ්හාව වගේ ලෝකේ තියෙන සංවිධාන දෙකක් වශයෙන් ගත්තොත් මහායාන බුද්ධ ආගමයි අද්වෛත වේදාන්තයයි අපිට දෙනවා ලොකු චැලෙන්ජ් එකක්. ඒක සාමාන්‍ය බෞද්ධය තමයි හඳුනාගන්නත් නැහැ. බෞද්ධය කියන්නේ මුස්ලිම් කාර්යයක් ගහන්නේ කියලා. බෞද්ධය හිතන්නේ මේ කතෝලික ආගමෙන් ගහන්නේ කියලා. නෑ අපිට චැලෙන්ජ් එක ඇවිල්ලා තියෙන්නේ මහායාන බුද්ධ ආගමෙනුයි අද්වෛත වේදාන්තයයි. කියවන්න. Responses to this counter have spanned the extreme, ranging from ranging from uh, vehement vehemently කියලා කියන්නේ um, ආතපాత නැතුව ඔය කියන වචනය. ranging from vehement vehement කියන්නේ මොකක්ද? I am vehemently against කියවනම් රට උත්තර නෑ. Vehement concentration all the way to attempt to synthesize and hybridification. නුඹ කියන්නේ මොනවක්වත් තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ ඔබ ඉංග්‍රීසි දන්නවයි කියලා. අතුරට තේරෙන්නේ. දැන් බකෝ කත්තේ වගේ තමයි. කත්තේ වගේ තමයි. ඒකෝ කෝක කීවත් බැනුම් ගන්න. කෝක කීවත් බැනුම් ගන්න. එච්චර වැඩ කියන්නේ. මෙයා මෙයාගේ නම මොකද්ද? මෙයා තුසිත. කීවාම ඉතින් මොනවා කරුවත් බැනුම් ගන්න වෙනවා. එයා ඉංග්‍රීසි ටීචර්. ඈ ඒ වුණත් අතුලටයි දැන් මේක නිකන් සබ්ජෙක්ට් එක දන්න කට්ටිය. හරි මුලින් ඉඳලා මුලේ වාක්‍ය ඉඳලා කියවන්න ඕනේ මේ සභාවකට කියන්නේ සභාවේ අහුම්කම් දෙනවා කියලා හිතන්න. ඔබ ඉංග්‍රීසි දන්නේ නැතුව ඔබ ඉන්නන්න එපා. හරි. try එකක් දිනවා. නෑ කොටුවක් කොටුවක් දෙන්න. හරි. කොටුවක් කියන්නේ කම්පියුටර් තියාගන්න. රෙකෝඩ් හොයන්න. හරි. නෑ නෑ නිකන් ටයිප් මේ මේකට බෑකප් එකක් තියාගන්න. හරි. හරි කියවන්න. අන්න ඒකට විතරයි මම. හරි. Uh, one of the most challenging issues facing Theravada Buddhism in recent years has been the encounter between classical Theravada Vipassana meditation and the non-dualistic contemplative traditions best represented by Advaita Vedanta and Mahayana Buddhism. ඔව් ඒකෙදී ඔය මහායාන බුද්ධිම කියන එක දැන් මම ඇහුවේ. කියන්නේ තේරව අපේ තියෙන විපස්සනාට තියෙන වලියක් දෙනවා නම් දෙන්න පුළුවන් වෙන්නේ අද්වෛතයෙන් විතරයි. ඒක හැය කට උත්තර නැති වෙන්න ගහනවා. ඒ අද්වෛත පැත්තට මහායාන බුද්ධහම ටිකක් ගිහිල්ලා තියෙනවා. තේරවාද බුද්ධහම මහායාන බුද්ධහම ගත්තා. ඒක මේ තන්ත්‍ර කියන එක අහලා තියෙනවද? තන්ත්‍ර කියලා කියන්නේ සෙක්ස් අරහ නිවන් දකින්න පුළුවන් කියන්නේ. උපරිම සෙක්ස් යනකොට අවදියෙන් හිටියානම් ඒ වෙලාවේදී නිවනට බොහොම කිට්ටුයි. මොකද ඒ වෙලාවේ කැතැසිස් පිටවීමක් වෙනවනේ. රිලීස් එකක් වෙනවනේ. ඒක හරහා නිවන් දකින්න කතාව තමයි තන්ත්‍ර කියන්නේ. ඉතින් මහායානේ තන්ත්‍ර පිළිගන්නේ. තීරවාදී පලාතකට ගන්නෑ. ඒක නිසා ඒ පැත්තෙන් බලනකොට මේ Hindu ආගම සහ මහායාන ආගම දෙකම තන්ත්‍ර පැත්තෙන් මට මන් දන්න ක්‍රමේ මං වැරදි ඇති. තන්ත්‍ර වලට අනුකම්පාවක් තියෙනවා. තේරවාදී no mercy කතා කරන්නේ. එතන දැන් වික්කු බෝධි මේ මහායානයයි තන්ත්‍රයි දෙකම අපේ විපස්සනාට තියෙන එකම threat එක විදිහට පෙන්නනවා. ඒක අපි හිතපු නැති පැත්තක් නේ. අපි කවදාවත් දැනගෙන හිටියේ නෑනේ ඒ වගේ මේ බලවේගයක් වෙන පැත්තේ තියෙන අපි හිතාන හිටියනම් හිතා හිටියා මුස්ලිම් මිනිස්සු අපිට ගහයි. කතෝලික මිනිස්සු අපිට ගහයි. දැන් ගහන්නේ කතෝලික නෙවෙයි. ගහන්නේ බුද්ධ ආගමෙන්මයි ගහන්නේ ථේරවාදී මහායාන. ඉතින් ඒකට මම තව කරුණක් එකතු කරනවා. ලෝකයේ ඉන්න ජනගහණය කෝටි 6ද බිලියන 6ද කොහෙද? මට මතක නැහැ. අත. ඒකෙන් භාගයකට වැඩිය බෞද්ධ. ලෝක ජනගහණයෙන් භාගයට ඒකෙන් 95%ක්ම මහායාන. හරිද? එතකොට අපි ළඟ තියෙනවා නම් තියෙන්නේ 105ක් විතර වගේ පොඩි ටිකක් තමයි ওই තේරවාදය කියන එක තියෙන්නේ. ඒ තේරවාද කියන එකෙත් ඉන්න හරියක් ඉන්නේ පිස්සුනේ. ඒකෙන් මේ මහා මේ මේ විපස්සනා ප්‍රැක්ටිස් කරන පිච්ච ගත්තොත් එහෙම දැන් තේරවාදී කියලා ගත්තට අපි ලංකාවේ ජනගහනේ 100ට කීයක්ද සතිය කියන එක දන්නේ විපස්සනා කියන එක දන්නේ. අපි මේ කොඩිය දාන ගියාට මහා තේරවාදී කියලා ඒකේ true to type જાතිය බොහෝම සුළු පිළිසක්. මේ අපි දැනගෙන තියෙන්න ඕනේ. භාවනා කරනකොට මේක ඇත්තටම සමාජයට අනවශ්‍ය දෙයක් විදිහට පේන්න ඉඩ තියෙනවා. නමුත් මේ ලෝක චිත්‍රය දකිනකොට තියෙන බලනකොට මහායාන සහ Hindu කියන අද්වෛතය කියන දෙකටම බික්කු එක ටොක්ක අනින්ද පළවෙනි වාක්‍යය. ඒකේ එයා ටොක්ක අනින්න නැතුව එයා කියන්නේ චිත්‍ර දින ප්‍රශ්නේ කියලා නේද තේරවාදයට කටේකම් තේරවාදයයි මොන්ඩෝරිස්ටික් කියන එක ඇත්ත රිප්‍රසන්ට් කරන අද්වෛත and uh, මාය. ඒ non dualistic අද්වෛත කියන synonyms කියලා ගන්න. ඒකද? ඒ නොන් ඩුවලිස්ටික් එක තමයි රිප්‍රසන්ට් කරන්නේ අද්වෛත and මහානා එතකොට මෙහෙම එකක් තියෙනවා. අද්වෛතයේ වැටෙන්නේ Hindu ආගමට, මහායාන වැටෙන්නේ බුද්ධ ආගමට. ඒ ඒ වෙනස අපි දැනගන්න අපි යනවා දෙවෙනි වාක්‍යෙට. Responses to this encounter have spanned the extremes ranging from verbal confrontation all the way to attempts at synthesis and hybridization. While the present essay cannot pretend to illuminate all the intricate and subtle problems involved in this sometimes volatile dialogue, I hope it may contribute a few sparks of light from canonically oriented Theravada perspective. ඔය මේ මේක තමයි අපිට ඔය වැදගත් වෙන වාක්‍යය මේ මේක හරි volatile argument එකක් කාටවත් black and white යන්න බෑ. ඒ කියන්නේ වාදපතේ එහා පැත්තට ගිය තැනක් මේ. හැබැයි බික් බෝධි කියනවා එයා අපිට වැඩිය ලොකු තේරවාදය ගැන දන්නවා කියලානේ ඒ කියන්නේ කැනොනිකල් පැත්ත දන්න බොක්කෙමනේ කතාත් කරන්නේ. ඒ හාමුදුරුවොත් කියනවා මේ අද්වෛතයට යනකොට Hindu ආගමෙන් අපිට ගහපු ගැහිල්ලට අපිට උත්තරයක් දෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපිට ප්‍රිපෙයාර් කරන්න බෑ හරි වොලටයි. මහායානාගෙමුත් අපේ පැත්තට නෙවෙයි මහායාන බුද්ධහන්ද අපිට නෙවෙයි සපෝට් එක යන්නේ උන්ගේ ආගමෙන්ට යන්නේ අර පැත්තට මේ අද්වෛතය පැත්තට. ඉතින් මම මෙන් ඩෙවලොප් කරන්න හදන්නේ අපේ අද ඉන්න කර්මස්ථානාචාර්යවරුත් නොදැනුවත්වම මහායානයට අද්වෛතයටයි සපෝට් කරන්නේ අර ක්ලාසිකල් තේරවාදයට සපෝට් එකක් දෙන්නේ නැහැ හැබැයි මම බික්කු බෝධි කියන එක පිළිගන්න කැමතිත් නැහැ මොකද බික්කු බෝධි දන්නේ නැහැ විපස්සනා කියන්නේ මොකද්ද කියලා මම මේ කතා කරන්නේ මම දන්නව රෙකෝඩ් වෙනවා කියලා දැනගෙන බික්කු බෝධි හරි ස්කොලාස්ටික් හොඳට දන්නවා ඇත්තටම හරි ආදරේ තේරවාදයට නමුත් ඒ තේරවාදයට ආදරේ තිබුණ පැලියට තේරවාදේ රැකෙන්නේ නැහැ විපස්සනාව නැත්තම්. ඒක නිසා බික්කු බෝධියට පුළුවන් තන්නේ කරම අනිත් පැත්තට ගිහිල්ලා මහායට විරුද්ධව කතා කරන්න පුළුවන් මේ තේ මේ අද්වෛතයට විරුද්ධව කතා කරන්න පුළුවන් ඒ බික්කු බෝධියට පිළිගන්න වෙනවා තේරවාදයි කියා ගන්න ආදාපේ ඉන්න ආචාර්යවරු ගොඩ දෙනෙක් මෙච්චර දැනුමක් නැතුව නොදැනුවත්වම ජැක් කරන්නේ ජැක් ගහන්නේ මහායානෙට නොදැනුවත්වම කන්ට්‍රිබියුට් කරන්නේ මේ අද්වෛතයට අන්න මේක මේ වෙලාවේ මතු කර දීම අපේ ඇති බීතු වටිනා කන්ස්ට්‍රක්ටිව් වැඩක්ද එහෙම නැත්නම් අපි මේ දිනන්න බැරි රණ්ඩුවකට චැලෙන්ජ් කරලා ඊළඟට කැමැද්ද කියන එකයි අපි අද තීන්දුව කරන්න හදාගන්නේ. ඒ නිසා මේ වාක්‍ය ආයෙ කියන්නේ මොකක්ද? දිග වාක්‍ය. ඇත්තටම රචනෙට අවාසියක් මේ වාක්‍ය. මොකද දිග වැඩි. දිග වැඩි දිග වැඩි. ඒ නිසා අපි ආයෙ සරයක් කියනවා. While the present, present essay cannot pretend to illuminate all the intricate and subtle problems involved in this sometimes volatile dialogue, I hope it may contribute a few sparks of light from a canonically oriented Theravada perspective. ඊට ඉස්සෙල්ලා තව වාක්‍යයක් තියෙනවා. ඔය ඔය කියන්නේ third sentence. ඔව් ඊට පස්සේ රෙස්පොන්ස් කියලා පටන් ගන්නවා. Responses to this encounter have spanned the extremes, ranging from vehement confrontation all the way to attempts at synthesis and hybridization. Attempt to synthesis and hybridization. And hybridization. Attempts at synthesis and hybridization. ඒ කියන්නේ thesis antithesis හැප්පුණාට පස්සේ එන එකනේ synthesis කියන්නේ. ඒක hybridization එකක් නේ. දැන් මෙතන මේ hybridization කියලා කියන්නේ අද පවතින බුද්ධ ආගමද අද පවතින ථේරවාදයේද අද පවතින මහායානයේද එහෙම නැත්නම් Hindu ආගම හයිබ්‍රිඩයිසේෂන් වෙලාද? ද එහෙමද එහෙම නැත්තම් ඒකෙන්ගේ කෑල්ල කෑල්ල නම් දෙකම හරි කියලා ඔළුවේ දාගෙන ඉන්න මාසික කවුද ඒ කවුද ඒ ඔතුවේ දාගෙන ඉන්න මිනිස්සයා තේරවාදී මිනිස්සයාද මහායානිකාද Hinduද එහෙම එකක් නෙමෙයි කවුරුන් ඉන්නා මම මට හිතෙන්නේ දැන් හයිබ්‍රිඩේෂන් කියපු ගමන් මට හිතෙන්නේ ඒක හිතන්නේ අද්වෛතේ ක්ලාසිකල් දේරවාද ඔය ටික ඔතකම උතු කරගෙන මොකක් හරි හදාගෙන ඉන්න මයින්ඩ් එකක් තියෙනවා. තුන් දෙනෙක් ඉන්නවා. අද්වෛතයයි මහායානයයි තේරවාදයයි. හැබැයි හයිබ්‍රිඩිසම් කියවම සාමාන්‍ය දෙකක්. නමුත් මෙතන මට හිතෙන විදිහට මේ බෙක්කබෝධි අදහස් කරලා තියෙන්නේ කවලම් මැල්ලුමක්. ඒකයි මැල්ලුම හරියි. කවලම් මැල්ලුම ඇති කරගත්ත එක නා කාට ඇඟිලි දික් කරලාද මේ කියන්නේ. දෙක මේ මැල්ලුම හයිබ්‍රිඩයිසේෂන් කියන ඔය වගේ දෙන්නේ කැප්පීමක් නෙවෙයි තුනක තුනක දෙමොහොමක් නෙවෙයි තුන් මොහොමක්. දෙමොහොම කියන්නේ දෙකක් මොහ වෙන එකනේ. තුන් මොහොමක් තියෙන. ඒක මේ වාක්‍යයෙන් ක්ලැරිෆයි වෙන්නේ නැහැ. ආයතරයක් අපි ඉල්ලා හිතමු තුන් දෙවෙනි වාක්‍යය කියවන්නේ කියලා. මේ රෙස්පොන්ස් එක එක්ස්ට්‍රීම්ස් දෙක තියෙන රෙස්පොන්සස් එක්ස්ට්‍රීම්ස් දෙක හම්බ වෙනවා කියලා කියන්නේ ඒක වෙයිමන් See, responses to this encounter have spanned the extremes, ranging from venom confrontation, මෙහෙම එකයි තමයි දැන් මේ සාකච්ඡා වුණාට පස්සේ අපි අයිති වෙන්නේ වේමන් කන්ෆ්‍රන්ටේෂන් වලටද ෂේප් න්‍යායද කියන එක තමයි ඔන්න අපේ සාකච්ඡාවේ තීන්දුව වෙන්න හදාන්නේ. සමහර කෙනෙක් හිතයි නෑ මේකට අපි ගහමු. යම් අනිකට කිව්වේ නෑ. මම ඒකට මම නිදර්ශනයක් දෙනවා. නරේන්ද්‍ර මෝඩි එන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ අපේ ලංකාවේ කට්ටිය පැහැදිලිවම දැනගෙන කිව්වා මේ මනුස්සයා එන්නේ මෝඩි. හරියට මේ ට්‍රම්ප් එනවා වගේ ආවේ. අමුතු වලියකින් ආවේ. මොදි. දෙවෙනි ඉන්න නරේන්ද්‍ර මෝදි. එයා එනකොට මිනිහා ප්‍රකාශයක් කරා. උනාට පස්සෙත් කරා Hindu ආගමයි බුද්ධ ආගම අතර ගැටුමක් නැහැ. හරිද? අපි අපි දෙගොල්ල කවදාකවත් වෙන ආගමකට ගහලත් නැහැ. අපි හරි කන්සර්වටිව්. අපි එකට යන් කියලා. ඉතින් මේ එකට යනවයි කියන එක ලංකාවේ ආර්ථිකයට හොඳ නේ. බුද්ධ ආගම Hindu ආගමට උකහා ගැනීමක් වෙනවා. ආයෙ සක්කර ගන්න බුද්ධ ආගම කියන්නේ ඒක අමුතු දෙයක් නෑ. ඉතින් අපේම කෑල්ලක් නේ. හරිද? ආන්නේ විදියට ඔය ඔතන තියෙනවා කොම්ප්‍රොමයිස් එකක් තියෙනවා. වෙහෙමන්ට්ලි ඇටැක් කියන එක එයා අයින් කරනවා දැන්. දැන් මේ වගේ දෙයකට අපි බලාංකිකයන් වශයෙන් අපි මේ මොහොතේ මේ අදහසට එකඟද නැද්ද කියන එකට අපිට ස්වාධීන මත තියෙනවනේ. සාමාන්‍යයෙන් දැන් මෙතන අපිට අවශ්‍ය දැන් අපි මේ සම්මුතියෙන් අපි හිතන විදිහට මේ දැන් වෙනක ලෝකෝත්තර හිතනවා මේ ඉතින් අපි මට වැඩ නැහැ මගේ ගමන මං යනවා එහෙම එකක් නෙමෙයි උපන්සන අපි අපෙන් අපලාපොරොත්තු වෙන්නේ අපි මොකද්ද මේකේ මේ සම්මුතියෙන් බහැර හිතන එක නේද සම්මුතිය බැහිමයි අපේ තියෙන සම්මාදිට්ඨියයි කියන මේ දෙක වොලටයිල් ඉෂුව එකක් මේ දෙක අතර ෂාප් බෝඩර් එකක් නැහැ ඒක බිකු බෝඩි පිළියරන් තියෙනවා ඒ කියන්නේ අපි මෙවුවා දැනගන්න අපිට මේ ගමන යනකොට යම් ප්‍රමාණයකට අවශ්‍යයි. මොකද අපිට සිස්ටම් අප්‍රෝච් එක ඕනේනේ. සිස්ටම් අප්‍රෝච් එක නැතුව අපිට යන්න බෑ. අපිට රිඩක්ෂනිසම් ඇවිල්ලා එක පොයින්ට් එකක් සුද්ධ කරගෙන ආනාපානෙ මුලැමැදාක දැකලා යන ගමනත් අවශ්‍යයි. වෙයි මේ මුළු චිත්‍රෙම දැක ගැනීමක් නේ සර්වඥතාඥානය කියන්නේ. අපි මේ සර්වඥතාඥානයට යන්න හදනව නෙවෙයි. අපේ වැඩේට මේ වගේ දෙයක් කතා කිරීම අපි නිකන් අනවශ්‍ය ඔලුවට දාගෙන නිකන් අනුන්ගේ සීනි කිරන වැඩක්ද? එහෙම නැත්නම් අපිට මේ එන ක්ලැරිටි එක ඇති වෙන්නේ මේ වගේ දෙයක් ඕනද කියන එකට මට පේන්නේ දැන් යුගයේ ඇවිල්ලා තියෙනවා කියන මේක මේකට අපි මේකට මේකක් දෙන්න ඕනේ ආන්තරයක් දෙන්න ඕනේ නැත්නම් ඒක අපේ යුග මෙහෙවරක් කරගන්න ඕනේ. ඒක අපේ පුද්ගලික නිවන් දැකීමට කොහොම සම්බන්ධ වෙන්නේ කියන එක ඕපන් ඉෂුව එකක්. ඒ කියන්නේ මේ ළඟදී දැන් දැන් ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ශ්‍රී ශංකර් කියලා කෙනෙක්. හරිද? යා මේ ඇවිල්ලා ඔබාමා හම්බුණා. ඔබාමා කෙලින්ම මොකුත් නැහැ ගියාම කරටක් දාගන්න සයිස් එකේ. මිනිහා මේ ළඟදී YouTube එකේ තියෙන ඕන්ලාට ඔයගොල්ලෝ අහන්න පුළුවන්. ශ්‍රී ශ්‍රී ශංකර දෙනවා ඔඩියන්ස් එක්කට. හරියටම ඔය සත්ගුරුවා. ඒ වගේ කෙනෙක්. ඔඩියන්ස් එකට කාලා කියනවා ඔයගොල්ලෝ දන්නවනේ බුදුචාන් වහන්සේ මේ අනාත්මය කියන එක පෙන්ලා දුන්නා කියලා. බුදුහන්සේ දන්න කිව්වනේ මේ දේවල් වලින් දෙයක් නැහැ කියලා තේරෙනවනේ ඔයගොල්ලන්ට. හරිද? ඒ නිසා අපිට ඒ බුදුහන්සේ මේ තල්ලු කරපු තල්ලු අපි අගය කරන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නේ මම මේ කියන්නේ ඕගොල්ලන්ට මෙච්චරයි අනාත්මය දිනන කියලා තේරුම් ගන්න කවුද? ආත්මනේ. ඒකනේ මේ සච්චිත්තානන්ද කියන්නේ. ඒකනේ Hindu කියනකොට අර ඕඩියන්ස් එකම hina වෙනවා කාටද hina වෙන්නේ බුදුහාමුදුරන්ටනේ. බුදුහාමුදුරණත් උගන්වනවා බුදුරජාණන්සේ පෙන්නපු බ්‍රහ්මජාල සූත්‍රයටත් hina වෙනවා. ඒ බුදුහාමුදුරු නෑ කිව්වට ඒ නෑ කියන එක තේරුම් ගන්න කවුරු හරි ඉන්නවා. ඒ තේරුම් ගන්න එක න ආත්මයක් සහිතයි. දැන් බ්‍රහ්මත්‍ය හෝ බ්‍රහ්ම හෝ මේ මොනවාද කියන නිර්ගුණ හෝ සුගුණ හෝ ওই ටික තමයි වලටයි. මට දෙන්නේ කලින් මේ දැන් පාන්නත් මේ ඩිස්කෂන් එක වැඩි කියලා කියන්නේ තව වෙන්ට දෙන්න ඕනේ. මේ වගේ ඩිස්කෂන් එක යන්න ඕනේ. බුදුහාමුදුරනේ කාලෙත් මොකද ජීතවනාරාම දෙකට එහා පැත්තේ අන්න සිරිච්ච කර්ම අන්‍ය ආගමිකයන් විදිහට හැදුවා. ඉතින් බුදුහාමුදුරේ සරේ ප්‍රාර්ථනාන්ත ගිහිල්ලා කොරල රටවල් කියලා කරන් දෙන්න එපා. අහන්නේ. ඊළඟ ආනන්ද කොරල රජු එමීට් නැගිටලා යනවා. අන්දර බුදුහාමුදුරේ ගිහිල්ලා කියලා නෑ නෑ. නේද? දෙසරයක්ම යනකොට කොසල් රජුට දන්නවා මේ සාරිපුත් ආමතුරු එන්නේ මිෂන් එකකට කියලා. මිනිහා රාජාසනේ නැගිටලා යනවා. ඉතින් ගිහිල්ලා කියනවා සාරිපුත් ආමතුරු ස්වාමීන් එන්නේ නැහැ කියලා. නෑ නෑ සාරිපුත් මේක අතහැරලා බෑ තුන්වෙනි සැරේටත් පළයි. මොනවා තුන්වෙනි සැරේටත් මෙහෙවනවා. දැන් මේ පොලිටිකල් එජෙන්ඩා එකක් මේ යන්නේ. අර බුදුරජාණන් අරගෙන විදිහ ඔක්කොටම වෙන දෙයකට වෙnderලා ඉඩාරිනවා කියන අපි සාමාන්‍ය කියන තේ විපස්සනාවක් තියෙනවානේ. ඒවනම් සාරිපුත් ආමරණ ඉච්චරයි. ඒ වගේ මිෂන් වලට සාරිපුත් ආමරණ පාවිච්චි කරලා තියෙන බුදුරජාණන්සේ mercilessly. උගලනාඳුර අවුනේ නෑ උකට. මහාකාශ්‍යප මහරතනන්සේ අවුනේ නෑ. ආනන්ද ආමරණ ක්වොලිෆයිඩ් නෑ. තාමනේ ආනන්ද ආමරණ සෝවා. සාරිපුත් ස්වාමීන් වහන්සේට මුකුත්ම කරන්න බෑනේ. මේ වැඩේ කෙරුවා. ඉතින් ඒ කතාවේදී මට ඕ පොයින්ට් එක හදලා ධම්මජීව හඳුරු මේ ධම්ම සම්ධිය හඳුරු මට ගැහුවා. මොකක් පිස්සුද බන් ධර්මයක් තියෙනවා හරි දෙන්න එපා ආය. අපි ගිහිල්ලා පොතොල්ලා දුරන කියන්න එපා කියන අදහස තමයි මං හිතියේ. ධම්මරත් ජාමරකෝ වහන්සේට එහෙම කතා කරන්න බෑ. බුදුහාමුදුර කොතොල් රජුරෝ වට පුණ දෙන්න බැරි වෙන විදිහේ જાති සාරිපුත්ත හඳුරු ඇරලා අරක අයින් කෙරෙව්වා. එතෙන්දී අපිට කරන්න දෙයක් තියෙනවා. අර කියන ප්‍රශ්න ඔබ නිවන් දකින්නවද? එහෙම නැත්නම් මේ රටේ තියෙන ප්‍රශ්න වලට අපිට යුගයේ ආවනම් අපි ඒ වෙලාවට අපි අපි ටූල් එකක් වෙනවා. වෙනවද ටූල් එකක් විදිහට කරනවද කියන එක. අපි වෙලාවේ කරන්න ඕනද කියන එක තමයි මේ හදන පොයින්ට් එක. ඒක මම කියන්නේ අපි කන්ක්ලූසිව් වෙන්න ඕනේ අපි ඕපන් ඉෂුව යම් මේකත් ඔය බික්කු බෝධි කියන වොලටයිල් කියන එකට වැටෙන කයල්ල. මේ සිටුේෂන් එක එච්චර සොලිඩ් වෙලා නැහැ. තාම තියෙන්නේ නිකන් ක්ලවුඩ් එකක් විදිහට තියෙනවා. දස් උතනින් මොකද උත්තර හොයනකොට අපේ වැඩ ගන්න යෝනිසෝ මනසිකාරය. ඔක අපි රිෆයින් වෙනවා. ඔව් නෑ ඒකනේ අපි මේ මේ ලාගන්නේ නැත්තම් මේ මේ නාලාවිලා මට පුතියන්න තිබ්බන්නේ. <laughs> සල්තෝ දැන් ලංකාවේ දැන් අද්වෛතය කෙනෙක් පිළිවිදීමක් තියනද මේ අවස්ථාවට? ඇත්තටම බුද්ධ ආගමක් නෑ ලංකාවේ තියෙන අද්වෛතය විතරයි. අද කරන්නේ පූජා සත්කාර වගේ. බ්‍රහ්ම නැති වුණාට බුදුහාමුදුරෝ දෙයියෙක් කරගෙන. ඇදහිල්ලක් තියෙනවා. බුද්ධ අනුසතිය කරයි, මෛත්‍රිය කරයි, ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ සතියේ තියෙන ෂාප්නස් එක නෑ. මොකද්ද මේ වෙනවිල්ලක් තියෙන්නේ. සඳ අපිට කියන්න පුළුවන් නේද? සද්දාම පිළිගත්තොත් බුදුහාමුදුරුවෝ කියන දේ අපි කරලා දැන් ඒක නෙමෙයි. කරලා බලන්න කියන ඒ කියන්නේ ඒක කියන්නේ නැහැ මෙතන කලේලාම රේගුල ඉන්න නෙමෙයි ඔතන සත්‍තාව ගා ගන්නම විදියක් නැහැ සත්‍තාවේ තියෙනවා සද්ධාවේ ඉදිරියට යනකොට යනකොට මුලින් තියෙන ප්‍රසාද සද්ධාව. පස්සේ ආනට වෙරිෆයබල් සද්ධාවට එනවනේ. ඒ නිසා ප්‍රසාද සද්ධාව බුද්ධාමෙන් අයින් කළා නෑ. හැබැයි ඒක නෙවෙයි ඉවර වෙන්නේ. සද්ධාව කියලා රිෆයින් වෙනවා. දැන් අපි ලංකාවේ ඉන්නේ මේ දීලා තියෙන කියනවා කිව්වා. දැන් ඒක යා කියන්නේ අපි ඒක දැනගන්න ආත්මයක් ඉන්නවා කියන රහත් වෙලා කියන එක දැනගන්න කෙනෙක් ඉන්නවා කියන එක කියන්නේ. මේ ඒ අද්වෛතයට කියන්න හදන්නේ ඒක තමයි අපි එතෙන්ට ආවේ නෑ තමයි. ඔව් එතෙන්ට ගියාට පස්සේ මේක නිකන් හුදු සාපේක්ෂතාව වාදයෙන් ඇති කරගත්ත රිඩක්ෂනිසම් නෑ අපි කියනවා ඒකට ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක මිසක් එක්ස්පීරියන්ස් කරපු එකක් නෙවෙයි. ඒක තර්කයෙන් විතරයි. ඉතින් යාට කීතයි අපි බුදුහාමුදුරට උඩින් ඉන්නේ කියලා. හැබැයි යමක් achieve කරලා නෙවෙයි. බුදුහාමුදුර කේපක පිළි අරගෙන ඒකට ගහලා අයිට උඩින් යන්න හදලා. ඉතින් මෙන්න මේ වගේ තර්ක කරලා බුද්ධහම දිනන්න බෑනේ. බුදුහාමර අතාර්කික දෙයක් තර්කෙන් දිනන්න බෑ. නමුත් අද ඇවිල්ලා තියෙන தත්ත්වය දිහා බලනකොට බුද්ධහම කරන මේ নানা ආකාර පූජා විදි සේරම මහායානෙන් සහ Hindu ආගමෙන් අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒතියෙදි කවුරු හරි කිව්වොත් බුද්ධහමේ කෝ ඉෂුව එක සතිය කියලා ගහලා එළවන සයිස් නේ තියෙන්නේ. පිසුදු ඉව කොහෙද කතා කරන්න තියෙන්නේ? එතකොට කෝ වෙසක් කෝ අපේ සිංහල බුද්ධාම කෝ සංස්කෘතිය කෝ මේ ලියකම් මල්කම් ඒ වැඩ ටික නිල්ලන්නේ. ඉතින් ඒ තරමට යනකම් මේ මේ Hindu ආගම අපිව කාලා නේ තියෙන්නේ. ආක්‍රමණය. ඒ කියන්නේ ඒක බොහොම සුන්දර ආක්‍රමණයක්. ඒ ආක්‍රමණය අපේ ඔය බුද්ධාම සිංහල බුද්ධාම රකින්න කිසිම කෙනෙකුට තේරෙන දෙයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ තමයි විපස්සනා කියන දේට සාපේක්ෂව නෙවෙයිනේ බලන්නේ. අර ආපු සම්ප්‍රදාය. ඉතින් අවුරුදු 1500කට ඉස්සෙල්ලා ලංකාවේ පැහැදිලිවම තිබිලා තියෙන ওই ආක්‍රමණ මොකුත් නැතුව භාවනා කරන පිළිස්. ඒ කාලේ තමයි අනුරාධපුර පොරොන්නරුව හැදුනේ, රාජධානි හැදුනේ ඔක්කොම. ඊට පස්සේ මේ ලියකම් මල්කම් ඇවිල්ලා මේක సౌందර්ය වුණාට පස්සේ පිරිහීමක්ද උනේ, දියුණුවක්ද උනේ කියන එක කියන්න බෑ. අද බුද්ධාම සිංහල බුද්ධාම කතා කරන උගදෙනෙක්ම කියන්නේ ඒකේ තියෙන මේ සංස්කෘතියනේ කතා කරන්නේ. බුද්ධාමේ සංස්කෘතිය කියන්නේ පැවතිය යුත්තක් කියලා. නිවන කියලා කියන්නේ නැවතිය යුත්තක්. ඉතින් ඒ නිසා මේ තේරවාදයට සමා වෙන්න අද්වෛතයට ගහන්නේ ඉස්සෙල්ලා මහායාන ගහන්නේ අපි ක්‍රියද කියන එක. ඒ වෙනත්නම් මේ අපි ක්‍රිය කියන එකට මම දෙන තීරය එක මෙහෙමයි. මම දැන් මෙතන කියන සොලිටියුඩ් එකේ නම් අපිට සංස්කෘතියක් ඕනේ නැහැ. ඒක සෝෂල් ඉෂුව එකක් නෙවෙයිනේ. මමනේ. නමුත් අපි සභාවට ගිය ගමන් සමාජගත වෙච්ච ගමන් සංස්කෘතිය ගරු කරන්න එපායි. ඒ සංස්කෘතිය ගරු කරන තාක් ප්‍රශ්නයක් ඇති කරගන්න. මේ දෙක එක පුද්ගලයෙකුට පුළුවන් ද මැනේජ් කරන්න. පුළුවන් තරම් සෙනගෙන් අයින් වෙලා ජීවත් වෙන්න හදනවා. මේ සමාජයේ ගිය කිසිම වෙලාවක සමාජයත් එක්ක ගටා ගන්නෑ. ෂේප් නියයින් ඉන්නවා. ඒ ෂේප් නියයින් සමාජය ගරු කරන්න නෙවෙයි. සමාජිකන ෆ්‍රික්ෂන් එක නතරකරන යරිෂ්ණු වාදවි. ඒකට මේ පෞරුෂත්වයේ සම්බර කරන මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙකම තියෙනවා. මහා කරුණාව තියෙන මේ සමාජයේත් එක්ක වැඩ කරනකොට නිකන් අනවශ්‍ය මේ ගැට ගැටාගෙන ගැටුමක් ඇති කරගන්න ඕන yes sir කියලාම නිකන් හිටපන්. මොකද ඒගොල්ලන්ගේ බබාගේ සෙල්ලමනේ බබාගේ ආසාවනේ. හැබැයි උඹ බලාගන්නේ මේක සමාජයත් එක්ක වැඩි උඹට සම්බන්ධ නැහැ. ඔබ පැත්තකට වෙනවා. උඹේ සොලිටියුඩ් එක බලාගන්න කියලා. ඉතින් එතකොට අපි මේ වගේ සාකච්ඡාවක් කරලා අපිට යන්න පුළුවන් තැනකට මේ යන්න හදන්නේ නැත්නම් mind your business be mindful කියලා ඉන්න එකද. නමුත් මම හිතන්නේ ආටිකල් එක ඉස්සරහට කියාගෙන යනකොට අපිට තේරෙනවා මේ කෝධිම හැඟුම් බරව කියන්නේ අපි තව වාක්‍යයක් අහමු. Parikshit Antim Vagya is an, why the present essay cannot pretend to eliminate all the intricate, intricate and subtle problems involved in this sometimes volatile dialogue, I hope it may contribute a few sparks of light from a canonically oriented Theravada perspective. Right. අපි ඒකට දැන් දෙනවා මේ ක්‍රිටිසම් එක. මේ ක්‍රිටිසම් එක මම දැන් කියවනවා. ඒක ඒක ඒක වාගාව තියෙනවා. ඈ? මුල් ටිකේ මට තියෙන නිසා මම කියවනවා. හරිද? ඒක මේක hard copy එක තියෙනවා. මේකේ තියෙන්නේ critic on bhikkhu bodhis article. ඥාටිකලේ නම බිකු බෝධි ආටිකලට විවේචනයක් discussion on awareness anatta emptiness doctrine doctrine ඒකට ගන්නවා වෙන තීසිස් එකක් ගන්නවා බිකු බෝධිට ගහනද discussion on awareness anatta අපි මේ පිළිගන්න අනත්ය කියන එකට මෙයා වෙන පර්ස්පෙක්ටිව් එකක් දෙනවා. emptiness ශූන්‍යතාවය. මහායානේ හොඳටම එම්ෆසයිස් කරන දෙයක් තමයි ශූන්‍යතාවේ. තේරවාදයේ ඉච්චර මේක හයිලයිට් වෙලා නැහැ. ඉතින් සොක්ෂන් කියන එක තේර මහා මේ හින් සෙන් බුද්ධ ආගමේ මහායාන ආගමේ හරීම ඩයිනමික් එකක් දැන්. ඒක මේ මෑතේ ඉන්න කට්ටිය ගුරුවරු ලියපු කතාවක් තේරවා මේ මහායානේ මන් දන්න විදියට නව සංස්කරණය. දැන් මේ මම තාම කියවන්නේ ටොපික් එක. තාම ටොපික් එක. දැන් යනවා ආටිකල් එකට. SOH කියන එක මේ ලියන්නේ මම දන්නේ කවුද කියලා. short form එක. First of all, I respect Venerable Bhikkhu Bodhi's works. අපි ඔක්කොම හිතන්නේ අපි ඔක්කොම ඇත්තටම රෙස්පෙක්ට් කරනවා බිකෝදි. he his translation of Nikayas and his commentaries were excellent and I highly recommend them to everyone. ඕන කෙනෙකුට ඉතින් මුලින්ම බික්කු බෝධි පොත කියවපන් කියලා. මොකද ඒ තරම් ඇත්තටම දැන් ලෝකෙ පිළිගන්නේ පළවෙනි බෞද්ධය විදිහට බික්කු බෝධි. UN එකට කතා කරනට ඉඩ ටික දෙන්නේ යාට. දැන් මේ වගේ මේ සැරේ UN එකට ගියාට පස්සේ බික්කු බෝධි පැමිණීමත් UN එකට ලොකු නම්බුවක්. හැබැයි ඉතින් සුද්ධ බෞද්ධයෙක්, ජූ කෙනෙක්, පැවිද්දෙක් ඒකටම ගත කරන කෙනෙක්. ඇත්තටම අපි සතුටු වෙනවා. මොකද ලංකාවේ සම්බන්ධයෙන් කොහොමද ඒක අපිට වැඩන්නේ නේ? I have collected the number of his books which are all excellent. The Dasnas passed me a big one. සංයුත්ත නිකායේ දස්නස් කියලා කියන්නේ තතතා කියන එකට. සච්නස් තස්නස්. එහෙව් කියලා ගැටියක් අපේ තියෙනවා. ඒකට බිකු බෝධි වචන හදලා දාලා තියෙනවා. ඔකට හොඳම මිනිහ ඇත්තටම මේ බිකු බෝධිනේ කටුකුරුන්දි තමයි මිනිස්සයා. මම කටුකුරුන්දි මේ තරම් වැඩ කිරුවේ නැහැ. හැබැයි ක්ලැරිටි එක නම් තිබ්බා. දැන් මම මේ බලන්නේ ඒ ඒක දැනගෙන මේ අද මේ කවුද කටුකුරුන්දි දීපු ක්ලැරිටි එක තියාගෙන මම මේ කතා කරන්නේ. ඉතින් ඒ කටුකුරුන්දි බිකු බෝධිගේ එක්සලන්ස් එකක් පිළිගන්න කැමති නැහැ. ඇයි? බිකු බෝධි භාවනා කරලා ලැබුවත් දෙකක් නැහැ. හැබැයි අවංකවම භවනා කරන්න උත්සාහ කරනවා. ගෝයන්ක ගාවට ගිහිල්ලා පැය එකමාර හෙල්ලෙන්නේ නැතුව බද්ද පරියන්කේ ගහගෙන ඉන්නවලු අනාලේ හම්දු කියනවා. තටමන තැටමිල්ලට වැටෙයිද කියලා මම ළඟට වෙලා හිටගෙන ඉන්නවලු. තටමන ගැන ඇඟෙන් නෙවෙයි. ඒ තරම් ගන්නවා මොකද අර ඉසේකක් කොම නැති කර ගන්න ඕනේ. ගෝයන්කත් කිරුවේ භාවනාවෙන් තමයි හරි උත්සාහ කරා. එකක්වත් හරියන්නේ දැන් මම ගියොත් කාමෙල් වලට හැම සිටින් එකට මම මෙතන ඉඳද්දි ඉබ වාඩි වෙලා ඇවිලා. ඒක මට දරා ගන්න බැරි තරම් ඒ කියන්නේ මට වැඩි වැඩි මල් අයියා කෙනෙක් වෙන කෙනෙක් මම කොසාන්ත මම ආර්දනාව බාර ගන්න ඔබ වහන්සේ මගේ සම්මට්ටමේ ඉන්න ඕනේ කියලා. හොඳ හොඳ එන්නකෝ ලබනවට දෙන්නකෝ. ඊට පස්සේ කියනවා ධම්මජී මට අතන ටික කම්ෆර්ටබල් නේ. හැම සිටින් එකම කරන හැම පරියන්කම කවදාකවත් වචනයක් කතා කරන්නේ. අපි වගේ කරන්න ඕනේ. කෙසේ නමුත් however someone asked me to comment on one of his articles and I will do so here. මොකද්ද මේ කියන්නේ මේ ආටිකල් එක බිකෝදි හොඳයි. හැබැයි මේ ආටිකල් එක ගැන මට යමක් කියන්න තියෙනවා. එහෙමයි ක්‍රිටිසිසම් එකේ ඉන්නේ. being procrastination, procrastination, procrastination. Procrastinating on his on this for a few days because it is long article but hopefully I will clarify some of the misunderstanding of there. එයත් කියන්නේ අර වගේ volatile case එක මට full answer එකක් දෙන්න බෑ. යම් පැත්තකින් මම contribute කරන්න. කියන්නේ අපේ සාකච්ඡාවට ඉඩ තියලා මෙයා කතා කරන්නේ. එයා conclusive නෑ. Let me do so. Do it slowly. And others are welcome to at their own points. Now, dialogue එක open කරන එක විතරයි කරන්නේ. Maybe Kyle Dixon has sometimes to add as well. එයා තවන්න කෙනෙක් කියනවා මේකට උදව් කරන්න පුළුවන් කියලා. When this gets done, I will compile my comments and hopefully others comments within the brackets. That is the beautiful thing about a group of forum like this. You can gather bits of wisdom from everyone. අපි discuss කරනකොට වික්ක බෝධිගෙන් කැලලක් අපි ඉගෙන ගන්නවා, ඩොක්සන් නිරුත් ඉගෙන ගන්නවා, මහායාන නිරුත් ඉගෙන අපිට මේ discussion එකේ පොඩි පොඩි අතවාසියක් තියෙනවානේ. And send it to the person who asked me. ඒ දීපේ කරන අපි දාලා අපි බලමු මේක එකතු වෙන්න අපිත් ඇත්තටම කරන්නේ ඒකම තමයි මේ contribute කරන්න හදන්නේ ඒකට තමයි. ඊට පස්සේ දීලා තියෙනවා connection එක මෙහෙමයි කියලා. To start it all the first few article about the difference between the Advaita view on Brahmas and the Buddhist view of Anatta is okay. ඔන්න අපි ඉනවා දැන් පොයින්ට් එකක් කරගෙන ගහන්න යන්නේ. ඒ කියන්නේ පොයින්ට් එකක් කරන ක්ලිරිෆයි කරන්න හදනවා. අද්වෛතයේ පෙන්වන හදන බ්‍රහ්මත් බුදුරජාන්සේ පෙන්වන හදන අනාත්මත් contradictory නේ black and white නේ. බ්‍රහ්ම කියන්නේ ආත්මයක්. ඒක prove කරන්න හදනවා. අද්වෛතයෙන් බුදුජාණන් වහන්සේ පැහැදිලිව කියලා තියෙන අනාත්මයක් දෙවියෙක් නෙවෙයි, බමුණුකාරයෙක් නෙවෙයි. මේ පොයින්ට් එක තමයි ගන්න. The problem start with this paragraph. ඒ කියන්නේ බුදු මේ විකු බෝධිගේ ආටිකල් එකේ තියෙන paragraph එකක් මෙයා දැන් මේ පෙන්නනවා ඒ ඔය මේ කියන පොයින්ට් එකට ගහන්න හදනකොට Hindu ආගම බ්‍රහ්මෙන් ගැන කතා කරනවා බුදුරජාණන් අනාත්ම ගැන කතා කරනවා මෙන්න මේ පොයින්ට් එක ඉදිරියට යනකොට දෙවෙනි එක මොකද්ද කියලා මට කියවන්නේ ඕකේ බලලා ඊගාව the uh, uh, the paragraph කියලා කියනවා නෑ මම දැන් කියූප නතර කරපු දැන් අහුණාද ඊ next para කියවන්නේ okay uh, in quotes uh, the mahayana schools despite their great differences concur in upholding a thesis that from the theravada point of view borders on the outrageous ඒ කියන්නේ මහායානය මේක අනාත්මද ආත්මද කියන එකේ මායිම පොඩ්ඩක් වයලට් කරලා තියෙනවා. තනිකරම ආත්ම කියන්නේත් නෑ තනිකර අනාත්ම කියන්නේත් නෑ අර බ්ලැක් ඇන්ඩ් වයිට් නැතුව Hindu ආගමටයි තේරවාදයටයි මැදින් පොඩි දියටින් ඉන්දර ගෙනියාමක් කරනවා මහායාන. ඔව් oh, This is the claim that there is no ultimate difference between samsara and nirvana. ඒ ඒ කියන්නේ දැන් අපි තේරවාදීදී කතා කරලා කියනවනේ මේ පුතත්ජනේ සංසාරේ ඉන්නේ. නිවන් ලැබෙක නිර්වාණය නේ දෙක දෙකක් නේ දැන්. නාගාර්ජුන පාදයන් ලියපු තේර මේකෙදි කියනවා නාගාර්ජුන පාදික මූලමන්ත්‍ර කාර්යාවේ සංසාරේ ඔක්කොම දන්නේ කා නිවනේ ඉන්නේ. සංසාරේ දන්නේ නැතුව නිවන් දකින්න බෑ. නිවන් දකින්න එකනා සංසාරෙන් තම සංසාරේ එයා සංසාරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසාට එයාට සංසාර ජීවිතය ගත කරන්න පුළුවන් ගා ගන්න නැතුව. Uh, wait wait wait ඉතින් මේ වගේ අදහසක් ආවම බික්කු බෝධිට පොඩ්ඩක් කරප්පන් එනවා. බික්කු බෝධි කියනවා නිවන් දැක්කට පස්සේ ආට සංසාර ජීවිතය ගත කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. යට ගැටුමක් ඉන්නේ නැහැ. මොන හොඳට නිවන් දැකලා මිනිස්සු හතරට යන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දකින්න කියන්නේ සංසාරේ තේරුම් ගැනීම තමයි. අය විඤ්ඤාහයට වෙන මේ නිවන කියලා වෙන එකක් නැහැ. ඕකට පොතක් ලියලා තියෙනවා නීචේ සරතුස්ර කියලා. එයා කියනවා සරතුස්ස කියලා කියන්නේ පරිශාගම ඇති කරපු නායකයා. එයාට සෝරෝඇස්ට්‍රස් කියලාත් කියනවා. මිනිහගේ දස කල්පනා ඉන්නල කන්ද උඩ ඉඳගෙන දැන් මම හැමදාම ඊර නගිනවා දකිනවා බහිනවා දකිනවා මේ ගහේ හේවන්ට වෙලා ඉන්නවා අකුණු ගහනවා වහිනවා අනම්මනම් ඉන්නවා. දැන් මේ මයි වැඩ ඉවරනේ ආයෙ රෙද්දට දැන් කලී ඉන්නේ. මම යන්න ඕනේ මාළු මාකට් එකට කියලා. මම දැන් යන්න ඕනේ වීදියේට. මම දැන් යන්න ඕනේ මාළු මාකට් කියලා එයා දැන් තර්කණයක් දානවා. තරකන දාලා මිනිහ කියනවා එච්චරයි කියලා. එන්නෝනේ දැන් හරිනම් ඇත්තටම මම නිවන් දැක්කද කියලා බලන්න ඕන. මං යන්න ඕනේ මේ කෙලස් තියෙන තැනට. යනකොට එයා ගරු කරන මිනිස්සු එනවා මෙයා වන්දනා කරන්න උඩහට. ඊමණසු කියන ඔයා වගේ කෙනෙක් මොකට යන්නේ මේ මාළු මාකට ඔයා ඉඳපෑ මේ පිරිසුත් යන කියලා ඇත්ත ඇත්ත ඔයා කියන කතාව ඇත්ත. මට හිනා යන්න ඕනේ. කියලා මිනිස්සු ඇවිල්ලා බලනකොට එදා මාළු මාකට එකේ සර්කස් එකක්. කම්බිය ඇවිදිනවා මිනිස්සු. පිසු පොඩි කනවා මේක බලන්න. බලාගෙන ඉන්නවා කියලා මේ පොඩි කරා හැටි. අනේ අර තැනකට අවුල එකෙක් මැරෙනවා. මේ මිනිසයා අනික ඔක්කොම යනවා. මූදාර මැරිච්ච එක කරේ තියාගෙන. තොරොයස්ට්‍රස්. මෙයා ගෙනියනවා මේක ආදාහනය කරන්න. ඒ ඔක්කොගෙන් පෙන්නට දැන් නිවන් ලඟු මිනිසාට කන්ද උඩ හිටියත් එකයි වීදියේ බැසත් එකයි. සංසාරේ හිටියත් එකයි නිවන් දැක්කත් එකයි. නිවන් දැකපු එකා තමයි සංසාරේ ඉන්න හොඳම සුදුසා. දාගන්නේ. ඕක නාගාර්ජුන පාදයන් කිව්වා. මට හෙන්න ජොලියක් කියා මේක කියනකොට දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා. සංසාර කියන්නේ නිවන නිවන කියන්නේ සංසාර. හැබැයි සංසාරේ ඔක්කොම දැනගන්න ඕනේ. බාගෙට බෑ. කක්කක් දැනගන්න ඕන හොඳ පැත්තක් දැනගන්න ඕන. ඕක කිව්වට පස්සේ අර ග්‍රීක හාමුදුර කෙනෙක් මට දවසට පාලි උගන්වනවා පන්තියෙන් මාව එළවන සයිස්. මොකද්ද ධම්මජීවීඹ මේ කතා කරන්නේ? මේක තනි කර අපි දන්න සදාචාර විරුද්ධයි. විරුද්ධ නම් බව හැබැයි මේක ස්පාත් එකක් තියෙනවා. නෑ මේක කියන්න යන්න එපා. ඒක වැරදි. මම කිව්වේ වාන්ත රාජ්‍යයක් තියෙනවා කියන්න එපා කියන්නේ මම කියයිද නැද්ද කියන්නේ මට ෂුවර් නෑ. මොකද මට මේකේ පොඩි කික් එකක් තියෙනවා. ආතල් එකක් තියෙනවා. මෙන්න මේ ආතල් එක තමයි ඔය සමන්තපත්ත හඳු කියන්න හදන්නේ. උන්නේ ආතල් එක තමයි ඔය මම නම කිව්වට අනේ සමාවෙන්න ඕනේ මම මේ මේ කාටවත් ද්වේෂ කරන්න හදනව නෙවෙයි. ඔය හතල් එක තමයි වලස් මුල්ලේ අභයාමුත් කියන්නේ හදා. ඔය හතල් එක තමයි කීප දෙනෙක් කියන්නේ. ඒකට භාවනා කරන්න ඕන මේ සංසාරේ හොඳට තේරුම් ගනින්කෝ. ඒකට නිවන් කියන්නේ ඒක තමයි. සංසාරේ පැන යාමක් නෙවෙයි. දැන් මේක මම ගොඩාක් අගය කරපො නැත්නම් ගොඩාක් මගේ ජීවිතේ හද ගන්න ගත්ත ආගියුමන්ට් එකක්. දැන් මම බලනවා එහෙනම් මං වැරදිලාද බික්කු පොදි හරිද කියන ආගමෙන්ට් එකක් මට එනවා දැන්. මට වැරදිලාද බික්කු පොදි කියන්නේ. මට පේනවා දැන් එන්නේ එන්නේ මං ආයේ බික්කු පොදිත් අගය කරන තැනකට එනවා. සංසාරිකයන් නිවනයි කියන එක විවේචනය කරන්නත් පුළුවන් මට පැත්තකින් ඉඳගෙන සදාචාර පැත්තකින්. ඉතින් දැන් මම මේ කතා කරන්නේ හතර දෙනෙකුට ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ගේ මත තියෙනවනේ. මේ ක්ලැරිෆයි කරගන්න නැතුව නිවන් දකින්න පුළුවන්ද? මේක ක්ලැරිෆයි කිරීම අපි දා අපි යන්න හදන නිවන් දැකීමේ සම්මා දිට්ඨියට බලපානද නැද්ද කියන එක තමයි අපිට සුද්ධ කරගන්න තියෙන දේ. අන්තර කියන්නේ නිවන ආත්ම කියවුවත් අනාත්ම කියවුවත් දෙකම එකයි. කියන්නේ නෑ නිවන කියන්නේ අනාත්මේ සංසාර කියන්නේ ආත්මෙනේ අපි සාමාන්‍ය සාස්ත්‍ව දිටින් වැටෙන්නේ දැන් කිව්වොත් ප්‍රකාශයක් ආත්ම උනත් අනාත්ම උනත් දෙකම සම වුණොත් විතරයි ගැළවීම තියෙන්නේ. ඕක දෙකට බෙදාගත්තොත් ද්වේතාවයට වැටෙනවා. අද්වෛතය කියලා කියන්නේ ආත්ම උනත් එකයි අනාත්ම උනත් එකයි දෙකම එකයි. ඒක තමයි එතන කෙනෙක් වෙන්න බෑනේ එතන. කියන කෙනෙක් එතන කොට යන්නේ නැති වෙලා තියෙන ඉපයි. කියන කෙනෙක් ඉන්න තාක්කල් අපි තාම ප්‍රතිපදාවෙන් ඉන්නේ. යම් කිසි කෙනෙක් මේ ප්‍රතිපදාව කෙලවට පැමිණුණාට පස්සේ එතන පුද්ගලයෙක් නැති වෙනවනේ. ඒ නැති වෙන කෙනා අපි දැන් ඩිෆයින් කරන්න හදනවාද? නැත්නම් ඒ ඩෙෆිනිෂන් නැතිවීමක් නැතිලෙන්නේ. ඒ ඩෙෆිනිෂන් නැතිවීම තමයි සංසාරේ සමානයි ආත්ම නිර්වාණය, ආත්මේ සමානයි අනාත්මය කියන්නේ. ඈ නෑ. මේකේ පිටිපස්සේ යනකොට මහා කච්චායන සූත්‍රයේ ඒකට බුදුජානසී කියපු කතාව පෙන්නලා දීලා තියෙනවා. by and large Kachayana, this world supported by uh, takes it as object polarity. ඇත්තේ හෝ නැත්තේ කියලා දෙකට බෙදෙන එක තමයි සංසාරේ හැටි. මේ කච්චායන මේ දෙන්න හදන්නේ බුදුහාමුදුරු ඉන්ජෙක්ෂන් එක. කච්චායන කොට සූත්‍රයේ තියෙන්නේ. that of existence and non-existence. ඇත්තේ නැත්තේ ආත්ම අනාත්ම කියන දෙකට බෙදෙන එක තමයි මේ මේ සාමාන්‍යයෙන් මේ ලෝකේ හැටි. But when one sees the origination of the world as its actual with right discernment non-existence non-existence with reference to the world does not occur කවුරු හරි දකින්න නම් හුස්ම ඇති වෙන පැත්ත. අරමුණක සංසිද්ධික ඇති වෙන but when one sees the origination of the world කියන හුස්ම ඇතිවීම සංසාර ඇතිවීම දකින්නවනම් එයාට පවතින්නේ නැහැ කියන්න බෑනේ දැන් මේ අවතින ඇති වෙන මේ පටන් ගන්න මේ පෙන්නන්නේ with reference to the world does not exist when one sees the cessation of the world cessation of anapani it actually is it right discernment හොඳට තේරුම් ගත්තා නම් existence with reference to the word world does not occur to us. Like අගයි දෙකම දැක්කනම් ඇතිවීම දකින්නවා කියන එක නාට මේ හුස්ම නැතිවීම අභියෝගයක්. නැතිවීම දකින්නවා කියන එක නාට හුස්ම ඇතිවීම අභියෝගයක් වෙනවා. මේ නිසා බුදුජානන්සේ මෙතනින් ඇතිවීම නැතිවීම ආත්මය අනාත්මය සංසාර දෙක අතර මැද පොඩි අතරමැද එකක් පෙන්නලා තියෙනවා. ඕක කියන්නේ අපේ තේරවාදී අපි ගත්තම අනිච්ච දුක්ඛ අනත්තම් කිව්වම කට උතර නැහැ. අනත්මනේ අපි පිළියරන් තියෙන්නේ. දැන් මෙතන මේක අභියෝග කරනවානේ. දැන් මම ටොරන්ටෝ යනකොට අපේ ඉස්කෝලේ මැඩම් කීගේ දුවක් පුතෙක් ඉන්නවා කේසර කියලා. ඒ කියන්නේ ඌ අමුතුම ලස්සන ස්පෝර්ට් කාර් එකක් තියාගෙන මම බඳින්නෙත් නෑ උගන්වනවා කී කියන්නේ මේ මේ පිටා වගේ එකේ. නෑ මේ එකම කරනවා හරි. ඉතින් අනේ සමා වෙන්න ඕනේ මං ඉතින් උඹ මොකද බ්ලැක් ෂීප් කරගත්තාද? මූ ගියා එයාපෝට් එකට. ගිහිල්ලා මං එළියට යනකොට මම වඳුනද මම කස්ස මම මේ මොකද්ද කියලා කේසර මං ඔබ වහන්සේ ගෙනියන්නේ. යා. කියලා මගේ යන ගමන් දැන් හයිවේ එකේ හයි ස්පීඩ් එකේ යන ගමන් කියනවා මම නන්දසාරද මට තේරවාදී පාවිලා තියෙනවා. මේක ඒකාන්තයෙන් අනාත්මයි කියලා කිව්වහම පවතින්න බෑනේ සාංශ මේ අන්තයක් නෙමෙයි. මොකද තොට කවුද කිව්වේ තේරවාදී අනාත්මයි කියලා. එහෙනම් ඔබ අන්තිම මොකද මම කව ආත්මත් වෙනව අනාත්මත් වෙනව කියපු ගාම එක පාරෙන් අයිනට කැපුවා කැපිල්ලක් වාහනේ මං හිතුව ඇක්සිඩන්ට් එක. අනේ වාච් දැන් ඔක්කොම ඕනේ අපි එහෙනම් මෙතන දැන් වැඩේ පටන් ගමු. දැන් ඔබ හන්තේ කියනවා මේක ආත්මත් නෑ අනාත්මත් නෑ මං කො මොකක්චායනගත සූත්‍රය කියලා තියෙනවා. කච්චානගෝත්‍ය බුදුහාමුදුරුවෝ ආත්මයි කියලා කිව්වොත් අනාත්මකාරයෙන් බැනුම් ආවා. අනාත්මයි කිව්වොත් ආත්ම කියන බැනුම ද්වේතාවකට වැටෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ කලාතුරකින් මෙහෙම දෙයක් හරි ගියේ පොඩ්ඩක් අම්මකෝ යකෝ දැන් 11 මාර වේගෙන එනවා. දැන් දානේ ගන්න තියෙනවනේ. ඉතින් ඒක නිසා දැන් මම යන්නත් තියෙනනේ ටොරොන්ටෝ පන්සලට. ඉල්ල කිව්වා ස්වාමීන් 11 මාත්තා විනාඩි 10ක් තියෙනවා. පාක් එකේ දැන් නතර කරන් පන්සල ගාව. අනේ කරුණා කරලා කියන්න මොකද මේ සංසාරයක්ම ගෝලී තිබුණ ප්‍රශ්නයක් කියලා. මම මේ සූත්‍රය තමයි පෙන්නේ. දැන් මේ සූත්‍රය පෙන්වන්නේ බික්කු බෝධි විවේචනය කරන එකනා ආත්මයි කිව්වොත් වැරදි අපි අනාත්මයි කිව්වත් වැරදි බුදුහාමර කියනවා ආත්ම කියන්නත් එපා අනාත්ම කියන්නත් එපා ඇත්තේ කිව්වත් නැත්තේ කිව්වත් දුක වුණත් සැප වුණත් ජසස වුණත් අයස වුණත් නොසැලෙන මනසක් හදාගන්න. දැන් එතකොට අපි මෙතෙක් ගෙන ආපු අනිච්ච දුක්ඛ අනාත්ම කියන එකේ අනාත්ම පදයට පොඩි දි รา යෑමක් කඩාවැටීමක් සිද්ධ වෙනවනේ. දැන් මේ වගේ දෙයකදී දැන් මේ කච්චායන පොත්ත සූත්‍රය ඉදිරිපත් කරන අදහස බික්කු බෝධි වගේ කෙනෙක් දෙන අර්ථකථනය. මම කියන අර්ථකථනය හුස්ම ඇතිවීම දැක්කොත් නැති නෑයි කියන්න බෑ නාත්මයි කියන්න බෑ මොකද ඇති වෙන ගතියක් තියෙනවා. නැතිවීම දැක්කොත් ආත්මයි කියන්න බෑ ඒක ඒක වෙහිම නැති වෙනවා. බුදුරජාණන් කියන්නේ ලෝකයේ ඇතිවීම සහ ලෝකේ නැතිවීම. ඒ කියන්නේ කල්ප විනාශය සහ හට ගැනීම. ඉතින් මේ දෙන වගේ දේවල් අපි අපේ භාවනාවට මේ ආනාපානේ නැතිවීම දකින්නක හෝ හුස්මක නැතිවීම නැගීම හුදු ආනාපානෙම නැතිවීම කියලා දකින්නකො දෙකක් මම පෙන්නනවා. එක හුස්මක නැතිවීම. දැන් ආනාපානෙම නොදෙලිය. ඒ වෙනකොට අනාත්මෙනේ පෙන්නන්නේ. දැන් අපි සතුටු වෙනවනේ. අනේ යන්තම් භාවනා කරලා අනාත්මෙ දැක්ක නිරෝධය දැක්කයි කියලා. ඒක ටික වෙලා ගියාට පස්සේ කොහෙන්ද ආයෙත් ආනාපානෙ ඉබේම මතුවෙනවනේ. එතකොට ඒකට වෛර කරනවනේ. එතකොට කෙලෙස් එනවනේ. එයාට දැනගන්න පුළුවන් නම් නැතිවීම දැක්කනම් ඔය හිතටම ඔය ඇහැටම ආයේ නැතිවීමත් ලෑස්තිලා හිටපන්. ඒ නැතිවීම එනකොට කොහෙන්ද මේ හුස්ම ඔබේ ඕනකමට නෙවෙයි ඒක එනවා. බානාත්මෙන්ට කැමති වුණා නම් මේකට විරුද්ධ වෙයි. ඒක නිවන් දකින්න බෑ. ඔබ ඒකත් බාර ගන්න වෙනවා. එතකොට මේ අනාත්මය වුණාට ආත්මයකුත් එන්න පුළුවන්. හුස්මක් ඇති වෙන්න පුළුවන් කියලා ඇති වුණත් නැති වුණත් දෙක පිටක් කියන තැනට ගියොත් අෂ්ටලෝක ධර්මේ කම්පා වීම කියන එකට මම දෙන අර්ථකථනය ඒක. ඉන්ටර්ප්‍රිට් කරන්න එපා. කෙලින්ම කච්චානගත සූත්‍රය ගන්නකො. ඔව්. දයන් භික්කවේ මේ පච්චා උප නිස්සිතා භික්ක කච්චායන ලෝකෝ අත්ථීති ඒකං ඒක වාදං නත්ථීති ඒක වාදං මොකද දෙකම ආත්මය තුල තියෙන ආත්මය කියන සංඥාව ගත්ත කෙන ආත්ම අනාත්මය ආත්ම කියන සංඥාව ගත්ත කෙනා දෝලන වෙන අන්ත දෙකක් ඔව් හරි මිස ආත්ම හා අනාත්ම දෙක නෙමෙයි කියන්නේ. ඒ ඒ බවට පෙන්නලා දෙන්න ඒ ඉන්ටර්ප්‍රිටේෂන් එක අපි ඉදිරිපත් කරන්න ඕනේ. මෙහෙම මොකද? ඔක්කොම ඇත්ත නැත නෙමෙයි. ඇත්ත නැත කියන්නේ මම මොකක්ද මේ නැත කියන්නේ නැත කියනවත් මොකක්ද මේ නැත කියලා ඩිෆයින් කරන්න. ඇත්ත නැත නෙමෙයි. මෙහෙම දෙයක් දැන් පටිච්ච සමුප්පාදය තුල ගත්තට මම පටිච්ච සමුප්පාදය තුලින් පණ නොගන් නොගන්න දෙයක් තියෙනවා. එහෙම දෙයක් මේ ලෝකේ නෑ නිවන හැර අපි හිතමු තියෙනවා කියලා. පටිච්ච සමුප්පාදය තුල පණ නගින්න නැතු ඊට පරිබාහිර දෙයක් තියෙනවා ඒ දේ තුල තියෙන පුළුවන් ලක්ෂණ දෙකක් තමයි ඇත උනත. ඒ ලක්ෂණ දෙක පටිච්ච සමුප්පාදය තුලින් පණ නගින්න ධර්මතාවය දෙන්නක් නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් මෙතන ඉඳලා අතෙන්ට තියෙන දුරක් ගැන අපිට කතා කරන්න පුළුවන්. මෙතන ඉඳලා අතෙන්ට තියෙන පරිමාවක් ගැන අපිට කතා කරන්න බෑ. එතකොට පටිච්ච සමුප්පාදයෙන් පරිවායන යමක් තියෙනවා. ඒක තමයි අත්හා නැත කියලා තියෙන්නේ. පටිච්ච සමුප්පාදයෙන් පරණගෙන දේක කවදාකවත් අත්හා නැත කියන ලක්ෂණයක් කතා කරන්න බෑ. නමුත් සාමාන්‍ය පුතග්ජන බුද්ධ කියලා පටිච්ච සමුප්පාදය දැක්කේ නැත්තම් හැමදේම මෙයා දකින්නේ පටිච්චසමුප්පාදේ පිටින් තියෙන එතකොට දැනට කත කියලා නැත කියලා වර්ධයකට අනුව පටිච්චසමුප්පාදේ පිටින් දෙයක් තිබ්බනේ සාධාරණයි ඇත්ත හෝ නැත්ද? ඒකයි ප්‍රශ්නේ. ඉතින් පරිසම්පාද දැක්කම ගේ වෙලා දැකු නැති කෙනෙක් දැකු නැති කෙනෙක් නෑ දෙන්නා දෙන්නේ එපිසෙට් එකක් ඒක එයා හිතන්නේ නැහැ මේක පටිච්චසම්පාදයෙන් පිට දින කියලා. මොකද එයාගේ හැඟීම රොබෝ කෙනෙක්ට කිව්වොත් මුගේ හැඟීම බලන්න කියලා රොබෝ කියයි මේක දන්නේ නැහැ මේක පටිච්චසමුප්පාදයෙන් වැඩ කරන යන ඒක පිටින් තියෙන එකක් කියලා මුගේ හිතේ වැඩ කරන්නේ. එතකොට ඒ assumption එක හරිනම් ඇත්ත නැත්ත දෙකට යන එක සාධාරණයි. මොකද ඒක ඒක assumption එකයි. ගුරු සාමුරුන් වහන්සේ මේ සම්මාදිට්ඨිය කියලා යුතු assumption එක මොනවද? ඔබ හටගන්න ඔබ හිතන විදිහට මේ පටිච්චසමුප්පාද. ඒකේ ඵලයට ඇත හෝ නැත කියන ලක්ෂණ දෙකක් අදාළ ඵලයක් දෙන්නේ. ඒ කියන්නේ මේක assumption එකක් මේක imagination එකක්. imagination එක නිසා හදාගත්ත දෙයක්. පටිසම්පන්න නොවන දෙයක් මේ තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ආත්මය කියලා ගමුකෝ. ආත්මය කියලා කියන්නේ පටිසම්පන්න එකකින් එහා පැත්ත තියෙනවා කියලා නේ ආත්මවාදී හිතානේ ඉන්නේ. ඔව්. අන්න. ඒක එහෙම පුද්ගලයා අනාත්මයි කියලා ගන්න ඒ පුද්ගලයා. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ අනාත්ම ධර්මතාවය නෙමෙයි. මේකේ ආත්මය කියලා ගැනීම වැරදි. කියලා පෙන්වුවාම මේ හටගන්නේ නැහැ. මොකද මේ හටගන්න සමුදය වෙන්නේ අර ප්‍රවාසික වගේ හේතු කොටට එකතු ඒ හේතු කොට හේතු අපි නිකන් හිතමු එක පහක් තියෙනවා. පහම එකතු වුණොත් තමයි මේක හටගන්නේ. එකක් හරි වැටුනොත් ඒක හටගන්නේ. හැබැයි හටගන්න හේතු පහෙන් එක හේතුවක් තමයි හටගන්න විදිහ නොදකින්නේ. අවේතුවයි මොඩ පස්වෙනි එක හටගන්න හැටි නොදකීම තියෙන හේතුවයි පහයම තමයි හටගන්නේ. කවුරු හරි මේක හටගන්න හැටි දැක්කේ ගමන් අර හටගන්න හැටි නොදකීම කියන හේතුව හැරෙනවා. හටගන්න කියන්නේ. ඒක නිරෝධය. તો නිරෝධය කියන්නේ හටගන්න නැතිවීම නෙවෙයි. එහෙම හටගන්න නැතිවීම කියලා නිරෝධයක් කියන්නේ යමෙක් දකින්නේ හට ගැනීමම මුලාවක්. හට ඇත්තටම නිරෝධය කියන්නේ හටගන්නේ නැති කම. දැන් උදාහරණයක් ඇටියට දැන් අර ස්වාමීන් වහන්සේ මගේ ළමයේ පිබදෙනවා නම් දකුණත නැතු මට ප්‍රශ්නයක්. ඔව් ප්‍රශ්නයක්. ඇයි? දැන් මම දකුණතක් තියෙන හැම මිනිහෙටම දකුණතක් තියෙන සංකල්පෙම මතන්නේ. ඒක මට ප්‍රශ්නයක්. නමුත් මගේ ළමයා තුන්වෙනි අතක් නැතු ඒ පුතාගේ අපට ප්‍රශ්නයක් කරන්නේ තුන්වෙනි අත නිරෝධය. එන්නේ ඉතින් හට ගැනීම නෑ. તો නිරෝධය කියන්නේ නැති උනායි කියන එක වැරද්ද. නිරෝධය කියන්නේ වැරදිද ඉන්ටර්ප්‍රිටේෂන්. නිරෝධය කියන්නේ හට ගැනීම නොසුදුසු වීම. හට ගැනීමක් නෑ කියන එක. ඔව්. ඒක නම් තුන්වෙනි අත අරිනවත් නෑ පිටු. ඒ තුන්වෙනි අත නිරෝධය. ඒ ඔය වැඩි එක එහෙම බැලුවාම බලන්න චතුරාර්ය සත්‍ය කොච්චර කනෙක්ටඩ්ද කියලා බලන්න මේ හේතුව නිසා ඵලය හට ගන්නවා. ඒක දුක. යමෙක් තුත් මාර්ගේ වඩනවා කියලා උස්මාන කියලා සතිය වැඩුවාම පේන්නේ මේ හේතු නිසා ඵලය හටගන්නේ. ඒතකොට ඔන්න සමුදය දකින්නකොටම අර ඵලයට ගන්න තියෙන හේතුවක් තියෙනවා. ඵලයට තියෙන එක හේතුවක් තමයි සමුදය නොදැකීම. නැති වෙච්ච ගමන් සමුදයක් නැහැ. සමුදය හටගන්නේ නිරෝධය. අත්දකින නිරෝධය. ඒකට කරපු වැඩේ නාන. සතුරාට හතර එකට කැටි වෙලා එනවා. එකින් එකක් පංචකීයක් වෙනස් වෙන්න බෑ. සමුදය දැකපු ගමන්ම ඵලයට හේතු හැදෙනවා. සමුදය දැක්ක කියනකොටම උතන නිරෝධය. දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ කරගන්න සමුදය වෙලයි මේ දුක හටගන්නේ කියන අවබෝධ කරගන්න. හතරම කවලාව අත්දකින්න කියන්නේ එතන. ඒක බොහොම නැතුව ඇත්ත නැත කියන දේ ඔය විදිහට ඉන්ටර්ප්‍රීට් කරොත් මෙයා මනසෙන් ඩිෆයින් කරගන්න යනවා. ඒ ඩිෆයින් කරන්නේ තමයි නැති වෙන්නේ කියලා වැරදි. නිරෝධය කියන හටගන්නේ නැහැ. නැති වෙන්න දෙයක් නැහැ. දෙ නැති වෙන්න දෙයක් නැහැ නේ ඇත්තටම. දැතින දෙයක් කියනවම ඩිෆයින් වෙනවා. දෙයක් වෙනවනේ. කටලගෙන කට නොගන්නේ මොකද්ද කියන එක නෙමෙයි. කට නගන්නේ. කට නගන්නේ. ඒ ඒ ඒ ඒක තමයි අර සමුදේ නොදැකීම සකර සානට කියන්නේ මේ සතියෙන් ඉන්නේ ඉන්නේ ඉන්නේ සමුදේ වෙනවා. ඒ කියන්නේ සමුදය කියලා කියන්නේ මම කරන දෙයක්වත් මට පාන්නේ කරන්න පුළුවන් දෙයක්. හිතානේ ඉන්නේ මම මම තමයි මේ කෙරුමා කියලානේ. සමුදේ හොඳට දකින්නට පේනවා. ඒක ඇති වෙන්න හේතු ඇති වුණොත් ඒක ඇති වෙනවා. ඒක හේතුවක් තමයි මගේ මොඩකම. ඒක මට පොත දෙන්නේ අපි මොකෝ මේ තිරයක් තියෙනවා. ප්‍රොජෙක්ට් එකේ ආව තිරේ ඩොට් ඩොට් ඩොට් ඩොට් ටික වැටිලා සල්මන් කාන්න මතයලා පේනවා. අපිට සල්මන් කාන්න කියන ඩොට් ටික නෙමෙයි. දැන් සල්මන් කාන්න තම ඊට ගහනවා. අරෝ වැටෙනවා. අපි හිතන සල්මන් ඛාන් ගාමත වැටේ කියලා. සල්මන් ඛාන් ගාම අපි ඇත්තටම හිතන්නේ මේ සල්මන් ඛාන් තමයි ඩොට්ටි වෙනස්ක දරුවෝ වෙන්නේ. නෑ ඩොට්ටි ද සල්මන් ඛාන් ඇතුළේ. මේ හේතු ටික නිසා මාව හැදුවා මං හේතු ටික හැදුවා නෙමෙයි. ද ඕක අමුද විත් නැත්තම් කතා කරන දෙයක් කතා කරන දෙයක් නෙමෙයි. ආත්මය කියලා කතා කරන දෙයක් නෑ. එතකොට ඔය කියන ආගියුමන්ට් එකේ පැත්තේ බලනකොට නිවන අවබෝධ කරන කෙනා දකින්න කෙනෙක් ඉන්නවා කියලා ආගමෙන්ට් එකක් හදන්න බේසයක් එන්නේ නැහැ. මේකට ඔය අනුමත ගේනද ගහන්න පුළුවන් බෙල්ල නෙමෙයි. එතකොට ඔය ඔය උත්තර මම කියන්නේ අනාත්මය කියන එක වරද්දලා දෙනවා නේද? අනිත්‍ය කියන එක වරද්දලා දෙනවා. උත්තර බුදුහාමුදුරෝ දේශනා කරන මන්ත්‍රය මොකක්ද? අපි තුන් රූපයක් කියලා. රූපය කියන එක ෆුල් ඩෙෆිනිෂන් එක අපි දීලා නැහැ. හිතලා ගන්න. රූපය කියන්නේ ආත්ම කියන දෘෂ්ට එකම හැදෙනවා. මෝඩකමත් එකම ඉන්නේ. එතකොට අපිට බලන්න තියෙන ඔය රූපයේ තුල ඇත්තටම ආත්මයක් නැහැ. මේ එහෙම බලන එක අනාත්ම කියලා වචනයක් දාලා වැඩි අනාත්ම. දෙලිටරේට් කළා. අනාත්ම කියලා අනාත්ම. ආත්ම නැහැ. දැන් රූපය කියන එක තියෙනවා රූපේ තියෙන එක ආත්මය තියෙනවා කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න කියනවා එහෙම ආත්මයක් තියෙනවා කියන්නේ ලකුණක්වත් උපය මේ සාක්කයක්වත් තියනවාද කියලා බලන්න බලන්න බලන්න කොච්චර පතුරු ගහලා බැලුවත් ඒ රූපේ තුල මම ඇසියුම් කරපු එක null hypothesis එක disprove වෙනවා මිසක් null hypothesis එක prove කරන්න සාක්කයක් හම්බෙන්නේ කොච්චර රූප දිහා බලන්න හිටියද හැබැයි ඒ රූපය ඇති වෙන්නේ නැහැ ඔය ආත්මය කියන වැරදි හැංගීම ගත්තේ නැත්තම් මුලාව බොරුව තිබුණ නැත්තම් රූපය හටගන්නේ නෑ. ඇත්තටම කියනවා රූපේ කියනකොට පටවියාපෝ තේජෝ ආයෝ ආත්ම සුඛ නිච්ච කියන ටික ඔක්කොම එකතු වෙලා තමයි රූපය හටගන්නේ. මුල් රූපේ කියන ෆුල් ඩෙෆිනිෂන් එකක් දෙනවා. ඔය ටික ඔක්කොම ආත්ම කියලා වැරදි සංඥා ගත්තට රූපය හටගන්නේ. ඒ හටගත්ත කියන්නේ ෆුල් පැකේජ් එක. ඒ කියන්නේ ඔය ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන්න පුළුවන් වෙන්නේ නිවන් දාපු කෙනෙක්ගේ පැත්තක ඉඳලා. ඒක පැත්තට ගිහිල්ලා. අපි දැන් ඔය කච්චායන කොත්ත වගේ නිවන් දැකපු නැති අටුවාචාරින් වහන්සේ නමක් දෙන අර්ථකථනයක් තියෙනවනේ. එයා හිතට ගිහිල්ලා නෑනේ. එයා දෙන අර්ථකථනය තමයි අනික් මොඩේ තේරෙන්නේ. ඒකනේ ස්ටැබ්ලිෂ් වෙලා තියෙන දැන්. ඒක කරන්නේ. නෑ ඒක ඒක කඩන්ඩ ඒ කඩුව එක තේරුම් ගන්න නම් ඒ අහන එක්කනම් දේවල් දැකලා තියෙන්න eBay. නැත්නම් තර්කයෙන් විතරක් කැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඕ සුතමේ ඥානෙ හෝ තර්කයෙන් කැඩෙන්නේ නැහැ. එතකොට අපි මේ මේක පෙන්ලා දීපෙන් තව කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වේද? එහෙම නැත්නම් ඒ මනස තවත් අවුලකටපත් වෙයිද කියලා අපිට කියන්න බෑ. හැබැයි අහන එකනත් නිවන් දකෝ කෙනෙක් නම් උන් කතා ගන්න දෙයක් නෑ. ඒක මම කියන්නේ. දැන් ඒ ස්වාමීන් වහන්සේ හරි. ඒ ඒ අපේ પરමාර්ථය අහන්නේ කියන නිවන් දැකනකොට මෙතන ඩිස්කෂන් එක මේ මනුස්සයා මෙතන බොරුවට ගහන්නේ. ඒක මේ කොහොමද? ඒ කියන්නේ මේ මේ ක්‍රිටික් හැබැයි මේ තර්කයේ නියමසට ගෙනියන්න බෑ. මේක දුන්නා. දැන් ඔයා කියන්න හදන්නේ මේ බික්ක බෝසත විසුද්ධෝ කියන තර්කයේදී එක තැනකදී මේ කච්චායන ගොත්ත සූත්‍රයට දෙන මේ අර්ථකතනය මෙයාගේ ප්‍රබන්ධයක්. ඔව්. මොකද මේ අර්ථකථනය දාලා තමයි මේ මේ මේකට දාන්නේ. දාන්න නැතුව ගන්න බෑ. අපිට වෙන දේ බුදු අර්ථකථනය. ඔව්. උඹම එකක් හදාගෙන ඒක තමයි ප්‍රාසංගික විවේචනය කියන්නේ. එයා දෙන අර්ථකථනෙම පෙන්ලා, එයාගේ දෙන අතුවා මේකත් පෙන්ලා කියනවා උඹ මේ සූත්‍රය කියලා අරගෙන තියෙන උඹේ අසම්චන් එක. උඹේ අර්ථකථනය. ඒක දැක ගන්න පුළුවන් නම් ඔබට මට පෙන්ලා දෙන්න අයිතියක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රාසංගික විවේචනයක් කියලා. එහෙම හිතලා දෙකම තියෙනවා. ප්‍රාසංගික විවේචනය ස්වාමනතර කියදෙන යාදම අඩුපාඩු පෙන්ලා දෙන එකනේ. ඒක විතර අඩුපාඩු නෙමෙයි. පිටට කියන අඩුපාඩු කියලා ස්වාමනතර එයාගේම කන්ට්‍රඩික්ටින් පොයින්ට් එකක් දාලා වර් නැත්නම් ඒක නෙමෙයි කියන්නේ. එයා කන්ට්‍රඩික්ටින් පොයින්ට් දෙන්න නෑ. ඇයි එතන බුද්ධ වචනේ සහ ඒකට දෙන අර්ථකථනය මෙයා බේස් කරලා තියෙන්නේ අපිත් බේස් කරලා තියෙන්නේ අර්ථකථන දිගින් යන්නේ අපි දෙන එකිනෙකත් යන්නේ යන බුදුහාමරගේ සෝස් එකට. ඔව්. ඔව්. හරි. ඒ නිසා මෙයාට කියන්න පුළුවන් ඔයාට එහෙම මේ ඇත නැත කියලා මේ පෙන්නන එක අවිද්‍යාව තියෙන කෙනෙකුට විතරක් තියෙන එකක්. ඒක ඔයා තේරුම් ගන්න නැතුවනේ මේ පාවිච්චි කරන්න කියන එක අපිට එයාට හේතු ගන්නන්න පුළුවන් ද කියන එකයි මම අහන්නේ. එයා ඒක පිළිගත්තේ නැත්තම් අපිට උවත් නෑ බුදුහාමුදුරුවෝ මේකයි කිව්වේ කියලා මෙන්න මේ මේ කතන්දරේ ගෙනියන්න බැරි වෙනවා. මේ බොරුව මේ බොරුව නෙමෙයි. නෑ නෑ නෑ විවේචනය. විවේචනය විවේචනය කිරීමක් වෙයි තියෙන්නේ. අතතම කියනවා විවේචනයේ තුලින් පෙන්වන්න යන මේ කියන පළවෙනි chapter එකේ බුද්ධකෝ විකුබෝධි කියන වැරදි කියනනේ. ඔව් ඔව්. එතනට ගහන එක අපිට වළක්වන්න පුළුවන් වැරදි පොටක් අල්ලගෙන උදේ දෙනවා. පුස්සක් කරන්න පුළුවන්. ආගියුමන්ට් එක පුස්සක් කරන්න. කරන්න පුළුවන්. එතකොට දැන් අනිත් පැත්තෙන් ගන්නකොට හරි දේ දකින්න නම් මෙන්න මේක තමයි දකින්න හරි. හැබැයි ඒක අත්දකින්න ඕනේ. එහෙම දුන්නාම බෙල්ලේ මුස්ති ඔලු උස්සන්න බැරි වෙනවා. නෑ මම මේක මේ විදිහට මේ ඒක මේක හරවලා දානවා ඔයා කියන එක බොරු කරන්න නෙවෙයි ඔයාගෙන් අර්ථකථනයක් ගන්න. දැන් අපි කියනවා නිදර්ශනයක් වශයෙන් දැන් ඉනෝ ප්‍රසිද්ධ අපි නම් වශයෙන් කියනවා ඔය මේ සමන්ත බද්දහාමුදුරුව වගේ හරි. එහෙම නැත්නම් අපි මේ අලස්මුල්ලේ අබේහාමුදුරුව හරි. දැන් මේ වගේ ආගියුමන්ට්ස් තමයි ගේන්නේ. ගේන්නේ අපිට පුළුවන් ද කියන්නේ ඒ දෙන අත්දකලා කියනවාද? ඔය ඔය මේ මේ නෑ නෑ ඔයා කියන පැත්තේ තියෙන කියන්නේ. ඔය කවුද මේ හාමුදුරන්ගේ අර්ථකථන ගොඩක් මම දන්න විදිහට මම ගොඩාක් නම් ස්ටඩි කරලා නැහැ. කවුද මේ ලස්මුලේ අබේ හාමුදුරන්ගේ හරි ෂාප්. ඒක පෙන්නන තේරවාදී වැරදි කියලා. මුළු තේරවාදී තියලා තියෙන අර්ථකථන ඒ භාවනා කරපු නැති අටුවචාන් වහන්සේ දීපු අර්ථකථනයක් නේ. ඒක සමස්තය වශයෙන් පිළිඅරගෙන ඉවරනේ. මොකේන යුවා කියන කතාව වැරදිව අනිච්ච කියන්නේ ඔය අනිච්ච නෙවෙයි. ඔය අනාත්ම කියන්නේ වාගෙන අනාත්ම නෙවෙයි කියලා. එයා දෙනවා වෙනම අර්ථකථනයක්. දැන් මේ අර්ථකථන දෙන අපේ මේ වලස්මුල අබේ වගේ හාමුදුර කෙනෙක් අවබෝධය තුලින් දෙන අර්ථකථනයක්ද මේක නැත්තම් තර්කයේ හරහා contemplative thinking හරහා දෙනවද කියලා අපි verify කරන්න කොහොමද? අපිට ඒක යුතුයකමද අපි verify කරන එක? නෑ ඒක තනක් මම ගියා පොඩි මේ මේ පටලෙලේ. එතනදි එක මනුස්සයෙක් දුන්නා මම නන්නත් අරින්න. මම යාගේ ප්‍රශ්නේ ඔක්කොටම කලින් මේක කැමති දේ ලැබෙන්නේ නැහැ කියන දේ නොලොජි කියලා නෑච්ච. මේක ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගන්න එක මොකෝ ඔක්කොටම කලින් ලැබෙනවද නැද්ද කියලා ප්‍රශ්න උත්තර ගන්න කලින් මොකද ලැබෙන්නේ නැද්ද කියලා ඩිෆයින් කරනවා. අනාතයි. මට අවයහාමුර දැන් වෙනවා නේද සහ කට උත්තර දෙනවා. මම ආර දෙනවා ඒකට ආගියුමන්ට් එකක්. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අනිච්ච සංඥා අනිච්ච සංඥා කියලා දෙකක්. අනිච්ච සංඥා දෙකක් තියෙනවා. පළවෙනියෙන් පටන් ගන්න කතමානා චානන්ද අනිච්ච සංඥා රූපං අනිච්චං වේදනා සංඥා සංකාර අනිච්ච. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා තව එකක් තියෙනවා. හරිද? සබ්බ සංඛාරේ අනිච්චයකට උත්තරේ අට්ඨියති හරායති චුච්චති. ඒ කියන්නේ න ඉච්ඡති කියන එක එතන තියෙන්නේ. න නිච්ඡති නෙවෙයි න ඉච්ඡති. එතකොට බුදුරජාන් වහන්සේගේම දස සංඥාවේ දෙකක් තියෙනවා. න නිච්ච කියන එකත් අපි අනිච්ච කියනවා. න ඉච්ඡ කියන එකත් අපි අනිච්ච කියනවා. හැබැයි මෙතන දෙවෙනි එකේදී මහ ප්‍රාණ ඡායනක් තියෙනවා. ඔව් මම මෙතන ගන්නේ 1 minute. ලක්ෂණය. 1 minute. දැන් මේ දෙකටම තේරවාදයේ දීලා තියෙන සාමාන්‍ය අනිච්ච කියන පදේ. එතකොට අපි ආම්රන්න හොඳ ට්‍රම්ප් කාඩ් එකක් එකේ තියෙනවා. ඒ මොකද මේ අනිච්ච කැමැති නැති එකටත් අපි තේරවාදී අනිච්ච කියනවා. ස්ථිර නැති එකටත් අනිච්ච කියනවා. මම මේ කතාව මට කිව්වා ඔය මතක නැහැ හාමුදුරගේ හාමුදුරගේ නම එයාවිල්ලි වෙලා චෙක් හාමුදුර කෙනෙක්. ඊට පස්සේ කිව්වා ඔයා පොඩ්ඩක් බලන්න බුරුම කට්ටිය මේක තේරුම් අරන් ඉන්නවා. අපේ තේරවාදී මේක පටලවලා තේරුම් අරන් තියෙනවා. ඒකට බුරුමේ පාවුසාඩ් වෙච්ච ඉති අරිදම සංසිත් හිටියා. මම අරිදම සංසිත් යව සංසිත් මේ දෙවෙනි අනිච්ච කියලා කියන්නේ පළවෙනි ඕනේ ආනන්ද ආයිසුන. ඒකත් අනිච්ච තමයි. ඉතින් මං කොයි එකම දෙයට අනිච්ච සංඥා දෙකක් තියෙන්න ඕනේ නෑනේ. නේ නේ එහෙම කියන්නේ එපා මේ මුළු අටුවාවම පිළිගන්න තියෙන මෙහෙම තමයි කියලා. ඉතින් මට අරිදම සංසේ විශ්වාසයට වැඩිය මට අටුවාව පිළිබඳ අවිශ්වාසය තමයි පහළ වෙන්නේ ඒකට. මං ගිල පාවුසාඩුවෙන් ඇහුවා. ඊට පස්සේ පාවුසාඩු මේ දෙවෙනි අනිච්ච කියලා කියන්නේ නිට්ටය නැහැ කියන එක නේ අට්ටි ඇති හරායති දෙකුත් තිබෙන අර්ථයක් කැමැති වෙන්නේ කිසිම සංස්කාරයකට කැමැති වෙන්නේ නැහැ. සංස්කාර අනිච්චං කියන එක නෙමෙයි එතන තියෙන ඉච්ඡති කියන එක. මේ කතාව මේ කතාවෙන් තමයි ඔය කියන මේ වලක්ෂ්මලේ අපි හම්බුරන්න පොයින්ට් එකක්. හැබැයි ඒක ඕ එම්ෆසයිස් කරා. ඒකලදී ප්‍රශ්නේ බලන්න ඔක්කොම ක්ලියර් ඩිස්ටින්ක්ෂන් ඇතුළේ දෙකේ. ඔව් ඔව් පැහැදිලි. මොකද මේ හට්ටියේදී හරාවේදී ජීවිතේ කියන්න යමක් ඩිෆයින් කරගෙන ඉන්නවා. එතකොට මෝඩමිනිය අවිද්‍යාවේ යමක් හදාගත්තට පස්සේ ඒක තලමරන හැටි වෙන්නේ. හට්ටියේදී ජීවිතේ හරාවේදී අර ත්‍රිලක්ෂණය අනිත්‍ය එතනින් එහා ඔය ඒක පාස් කරලා උතනට ඇවිල්ලා භූමිකාවට හදාගත්තට පස්සේ හදාගත්තේ දෙයින් විඳින දුකක් වෙයි කියන්නේ. මෙතනද කියන්නේ අනිත්‍ය එතනදී අනිත්‍ය මේක හේතුඵලයෙන් හදන්නේ. හදාගත්තට තියෙන එක තීරණය කරලා පස්සේ ගොංකම වෙන කතන්දර. එතන කිව්වා ඔය ඔය වචන තුන. ඊට පස්සේ බබාගෙන කන්න වෙනවා. ඊට පස්සේ ඊළඟට කන්න. ඒක කියන්නේ ඒගොල්ලන් වට්ටන්න. ඒගොල්ලන් අහන්න පුළුවන්. එතන ප්‍රශ්නේ ඔය කබේ හාමුදුරනේ ප්‍රශ්නේ. එතන ඔය දැන් මම කියන්නේ ත්‍රිලක්ෂණයනේ අනිත්‍ය නෙමෙයි. මම කියන්නේ ත්‍රිලක්ෂණයයි. නමුත් කබේ හාමුදුරනේ ප්‍රශ්නේ ඔය ඉන්ටර්ප්‍රිටේෂන් එක ත්‍රිලක්ෂණයන්ට අප්ලයි කරනවා. ඒතරම් ප්‍රශ්නේ. ඒක තමයි ඕවෙන් ඕවෙම්පසයිස් කරලා තියෙනවා, ජෙනරලයිස් කරලා තියෙනවා. එතකොට මම අහන ප්‍රශ්නේ. ඔව් මොකක්ද කියලා ඩිෆයින් කරන්න ඉස්සෙල්ලා. ඔය ආටි යන දිගුත් ටික මොකක්ද? නෑ ඒකට තියරිටිකල් උත්තරේ සංස්කාරය. සබ්බ සංඛාරේසු අට්ඨියති හරයිති ඒ සංස්කාර කියලා කියන්නේ අනවශ්‍ය පැනලා දීමකටනේ සංස්කාර කියලා කියන්නේ. මේ සිද්ධ වෙන දෙයට මම කරනවා කියන එකනේ. ඒක ඩිෆයින් කරන්න ඇහුවොත් තියරිටිකලි කියන්න තියෙන සංස්කාර. ඒකට මේ සංස්කාර කියලා කියන්නේ මේ චේතනාපූර්වක කරන දේ. බුදුචානන්ච කියන්නේ හුස්ම ගන්නකොට හිතලා ගන්න එපා. වැටෙන හුස්ම දිහා බලන්න. හුස්ම සංස්කරණය කරන්න එපා. සංස්කාර තුම්පලකින් කඩන බුදුහාම කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. ඒක නිසා යමක් වෙන්න දීලා බලා සිටීමේදී අපි කරන්නේ සංස්කරණය නොකර වෙන දේ වෙන්න එතකොට සංස්කාර ඇති කරලා නැති කරවන්නේ සංස්කාර කියන්නේම අවිජ්ජාපච්චය සංකාර. අවිද්‍යාව තියෙන කෙනාට විතරයි සංස්කාර කරන්න පුළුවන්. ඒක නිසා යා තේරුම් අරගන්න මට අවිද්‍යාව තියෙන තාක්කල් මම දේවල් හදනව නැත්නම් හදනවා හිතාගෙන ඉන්නවා. අවිද්‍යාව නැති වෙනකොට තේරෙනවා නෑ උඹ උඹ තටමැව්වත් නැතත් එන දේ එයි යන දේයයි කඩන්න එපයි කිව්වොත් එයාට නැති කරන්න අවිද්‍යාවක් නෑනේ. ඔයා අහන ප්‍රශ්න තියරිකල් නම් කියතකේ සංස්කාර කියලා. සංස්කාර කියන වචනේ තමයි අපේ තේරවාදී ගොඩක්ම ඩෙෆිනිෂන් තියෙන. අර කියන වොලටයිල් කියන තැනට ගැලපෙන වචනේ. ඒකට ඥානানন্দ ආමුදෝ කියන එක නා හරියට තොරතුරු හොල දැම්මා. සංස්කාර කියලා කියන්නේ එකතු කරනවා සංස්කාර කියන සංස්කරණය කරනවා සංස්කාර කියන්නේ චේතනා ඒකට ඔය පද්මසිද්ධ සිල්ල මහත්තයා පුළුවන් තරම් මේ තොරතුරු එකතු කරුවා යටත් අත්දැකීමක් තියෙන කෙනෙක් නෙවෙයි මෙවයික පිළිබඳව නමුත් ඒ සංස්කාර කියන ಪದේ විස්තර කරන්න හදනවයි බ්‍රහ්ම විස්තර කරන්න හදනවයි අනාත්ම විස්තර කරන්න හදනවා අතර පැරලිසම් එකක් තියෙනවා සංස්කාර කියලා කියන්නේ ඕන නැති තැනක මේ හදාගත්ත රූකඩයක්. මම තමයි කෙරුම කියලා කියන්න හදන තියෙන්නේ සංස්කාර කියලා කියන්නේ. දැන් මේ වෙන දේ බලන ඉන්න බැරි අපිට අවිද්‍යාව කියන එහෙම නිකන් ඉඳලා බෑ මොනවද කරන්න කියලා. ඉතින් අපි කරන කරම ධර්මයට විදවනවා. අනේ කරන්නේ නැතුව පැත්ත කළා අවිද්‍යාව නැති කරන සාහෝ ශික්ෂාව නිසා හෝ නොකරන්නේ මනසට පේනවා. උඹ ඊළඟන පරිප්පු කාලඹ කක්ක කරලිවල හොදන්න හදනවා. කක්ක කරන්නේත් නැහැ හොදන්නේත් නැහැ. එවැනි අදහසක් ටාවිසම් කියලා කියන්නේ ඒක. ටාවිසම් කියලා කියන්නේ වෙන දෙයකට ඉඩ දෙනවා මිසක් අහ. ඒ කියන්නේ ඉතින් කියන්නේ මාර්ග සත්‍යය කියලා. මාර්ග. ඒ කොයි මේ සත්‍ය තුන දායකණීට කරන්නේ තු මාර්ගය දැන් මෙතන ජානක දුක කියලා මාර්ග සත්‍ය කිසිම කතන්දරයක් නැහැ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය කියන එක තමයි. එතකොට මාර්ග සත්‍ය කියන පටලවන්න බෑ. වෙන්නදී වෙන්න හැරලා බලන් හිටපන් කියලා කියන්නේ මාර්ග සත්‍ය. ඔව් වෙනම එකම කිසි කිසිම ධර්මතාවයක් නැහැ. සත්‍ය හතරෙන් දෙකකට වැටෙනවා. නෑ ඕ ඒක මොකක් ගත්තත් මේ පොට්ටේ ගත්තා කොහොමද ආන්න පුළුවන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය හතර තුනට සත්‍ය එතකොට තමයි වෙන්න දෙන දේ වෙන්න දේලා බලන් ඉන්න කියන කෙලිම නමුත් මෙතන දැන් ඔය අබේහාමුදුරේ කට්ටිය ගන්න එකෙන් කරන්නේ මාර්ග සත්‍යයට ඒගොල්ලෝ කියනවා ඔය විදියට අනිත් අනිච්ච දුක්ඛ අනාත්ම ටික ඉන්නේ මාර්ග සත්‍යයක් නෙමෙයි කතා වෙන්නේ නේද? ඒකට මාර්ග සත්‍ය කියනවා මේකේ මේ කැමති දේ ලැබෙන්නේ නැහැ. ඒක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය පැත්තේ දීලා එහෙනම් ඔකට ගැටලා වැඩක් නැහැ. ගැටෙන්නේ නැතුව හිතපන් කියන තැනින් තමයි මාර්ග සත්‍ය දාන්නේ. අරක ඩිෆයින් කරලා ගොම්කම අදාගෙන දැන් ගැටෙන්නේ නැතුව හිතපන්. ඒ මාර්ග සත්‍ය. ඉතින් මම කියන්නේ එතෙන්ට යන්න ඕනේ නැහැ. අර ගොම්කමට මට කරන්නේ ওই ওই මාර්ගත්වයේ කියලා දෙන බොරුව නිකම් ඒකට මෙහෙම තමයි තර්කයෙන් කියන්නේ තර්කයෙන් කියලා කියන්නේ යම් කිසි විදියකට කරන්න දෙයක් නැහැ කියලා කියන කෙනා. يعني ඉබේ වෙනවා කියනනම් භාවනාවක් කියන එක නැහැනේ. එතකොට අනුග අනුපූර්ව පිටපදාවක් නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට ශික්ෂාවක වටිනාකමක් නැහැ. සදාචාරයක වටිනාකමක් නැහැ. ඒගොල්ලන් තියෙන ඕනෙම තැනකදී ඕනෙ මතයක් හෙලි කරන්න පුළුවන්. එතකොට පවතින්නේ මේ සමාජ පද්ධතිය හෙල්ලුම් කරනවනේ. ඒක නිසා මේ අද්වෛත වේදාන්ත කාර්යෙන්ද කියලා කියන්නේ ඒගොල්ලෝ මේ සදාචාරයක් ගැන කතා කරාට එයාගේ දාර්ශනික වාසේ ආධ්‍යාත්මික වශයෙන් ඒගොල්ලන්ට එහෙම පිළිවෙලක් නැහැ. ඒක පේන්න තියෙනවා අද්වෛත වේදාන්තය ඉහළට යන මිනිස්සු ඒක ගෑණියක් දැකුව ගමන් එහෙම ඉවරයි. සල්ලි ටිකක් හම්බෙච්ච ගමන් එහෙම ඉවරයි. මොකද අර බේස් එක නැහැනේ හැදිච්ච මේ වගවීම නැහැනේ. ඉතින් ඒක නිසා තේරවාදේ වැටෙන්නේ නැත්තේ තේරවාදේ කට්ටිය ආගියු කරලා නෙවෙයි. තේරවාදේ කට්ටිය බුදු දානසට එකඟව කටයුතු කරනකොට ධර්මානුකූල අරසාවක් හම්බ වෙනවා. තේරවාදේ ස්ටෙප් වයිස් යනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔය කියන තැනට එනවා මේක මේකත් සංවරයක් වැඩක් නැති තැනකට එනවා අරහත් ළඟට යනවා. වැඩක් නැහැ. හැබැයි ඔය මිනිස්සු ඒක දැන් අපි ඉන්නේ මෙතන යන්නෝ යතන ඒක දැන් ආරෝපණය කරගෙන මුලින් ඉඳලා ඕනේ කියලා කියනවා එතනයි තියෙන ප්‍රශ්නේ දැන් ආරෝපණය කරන්න බෑ ඒකට සංවරයකට ඒකට ඒගොල්ලන් හම්බෙන පනිෂ්මන්ට් එක තමයි ඒගොල්ලන්ට කෙලස් තියෙන තැනට ගිය ගමන් ඒගොල්ලෝ සඳහා සොප්ටි තාම ඉන්නේ කෙලස් පිළිබඳ කිසිම ඉමුනිටි එකක් නැතුව ඉතින් ඒ නිසා අපි ආගියු කරන එක නෙමෙයි අපිට කරන්න තියෙන ඔබට පුළුවන් නම් කෙලස් තියෙන තැනට හිටපම් බලන්න මොකද්ද වෙන්නේ කියලා කරගන්න බෑ. ඉතින් ඒක නිසා අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ කාලයට උත්තර දෙනවා. ඒකෙන් කාලයට උත්තර කායයට ගියාගේ කියන මෝඩකම කාලයෙන් උත්තර ලැබෙනවා. හැබැයි ඒ කාලයෙන් උත්තර ලැබෙන පැත්තෙන් අපි ඇටැක් කරනකොට මේ මේ ආර්ගියුමන්ට් එක ඉන්න මේ නල් මේ නල් ලයින් වොයිඩ් කරන්න අපිට බැරි. ඒකට ඔයා කියන්නේ අපි ආගියු කළ යුතුයි කියලා. දැන් ඕනේ. බේස් එකම ගන්න. අර මේ ස්වාමිනාස් මෙච්චර කාලෙ ඉඳලා මම යාට හම්බුනොත් ප්‍රශ්න පොඩි වෙයි කියන්නේ. නේද අපි දන්නේ නැන්නේ මේ ගෝතය මෙතෙන්දයි කියලාද? මේ සාකච්ඡාට මේ ගෝතය මෙතෙන්ද ගන්න ඕන කියලා අපේ සැලසුමක් තිබුණේ නැහැ ඌට තියෙනවා මෙහෙවරක් දැන්. ඌ දැන් පෙන්නනවා මාත් ඉගෙන ගන්න හදන එකයි. දැන් මේ කච්චායනකොත්ත සූත්‍රයට දෙන්න හදන අර්ථකථනය. මමත් හිතියේ මේ කියන පද නෙවෙයි. මම මේක ආගියුමන්ට් එකට ඇරන් තියෙනවා. ආගියුමන්ට් යන කතාව කියනවා බුදුරජාණන් කියන ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක. ඉතින් මූ කියනවා ඇත්තේ යමයි කියලා තේරුම් ගත්තට පස්සේ නම් මේ ආගියුමන්ට් වැටෙනවා. ඒක නැති කරගත්ත පැත්තෙන් බලනකොට මේ ආගියුමන්ට් එක assumption එකක්. මේක හිතලුවක්. හිතලුවට. ඔව්. ඉතින් ඒක මතු කරලා දුන්නට අපිට මොකට විශ්වා කියලා කියන්නේ වෙනවනේ. <laughs> හරි. නෑ නෑ මෝ කලාබරයා වුණාට ඈ ඈ ඩොක්ටර් එකා මං කිව්ව මුලින්ම යාට දෙන්න කිව්වා. ඇත්තටම ඒ ත්‍ුටි අපි යන්නවා. කලාබරයා කලාබරයා වුණාට ඌ ඇවිල්ලා ඌ ඒ වෙලාවේ කලාබරේ කියන්නේ ඒකට කඩාවදින එක නිකන් ගේට් ක්‍රෑෂ් එකට අපි කියන්නේ කලාබරේ. කලාබරයා වුණාට ඌගේ ආර්ගුමන්ට් එකක් දුන්නා. ඉතින් ඒ නිසා අපි මේ ටික මම හැබැයි මං ඉවර කරන්න යන්නේ මම මේ මේ මේ කච්චායන ගොත්ත සූත්‍රයේ මේකට කෝට් කරලා තියෙනවා කියලා වැට පැනලා මම මේ ආවේ. අපි එතන ක්‍රමිකව ගියේ නෑ තාම. ක්‍රමිකව යන්නේ ඉස්සෙල්ලා මෙයා ඩෙවලොප් කරගෙන යනවා මේ බිකු බෝධිගේ බිකු බෝධිව ක්‍රිටිසයිස් කරන්න කච්චායන ගොත්ත සූත්‍රයේ ආයුධයක් කරගන්න ඩෙවලොප්මන්ට් කරන ආගියුමන්ට් එකක් තියෙනවා. ඒකට යන්නේ නැතුව මමත් කච්චායන ගොත්ත සූත්‍රයේ මූවා කියන වගේ වරදොල තේරුම් ගත්ත නිසා වෙන්නේ නැති මමත් ඕනට වැඩි ඉස්සෙල්ලා පන්නලා ඉදිරියට දාන්න ගියේ. ඒ නිසා අපි මේ තියෙන ටික හරි කමන්නේ ලියලා හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපි තාම මේ පොයින්ට් එකට ඉස්සෙල්ලා පැනලා දීමක් මම මේ කෙරුවේ. කච්චානගත සූත්‍රය ඇත්තටම නළුවා එන්න ඕන තව පොඩ්ඩකින් මේ ජවනිකා දෙක තුනට ඉස්සෙල්ලා මම මේ කල්ලාතුව ආපු නිසා තමයි මෝඩ chance එකක් එතකොට මේ අපි මේ ගෑනුන්ට යන්න තියෙනවනේ. ප්‍රශ්නක් තියෙනවා. මොකද කියන්නේ කියන්නේ? නෑ ඔය දැන් අද්වෛතය කියන එකේ හිර වෙන පුළුවන් කියලා ලේසි. හිර වෙන්නේ? හිර වෙන පුළුවන්. ඔව් පැහැදිලිද? ඔන්න උත්තර ගලව ගන්න එකට උත්තරේ කොහොමද කියන්නේ? නෑ මූ කියන එකෙන් ඒ ගලව ගන්න එක උන්ට ඕන නම් ගැලවිච්චාවේ නිකන් ඉන්න පුළුවන්. දැන් මූ කියනවා මේ ලස්සන පොයින්ට් එකක් ගෙනලා නෑ නෑ මේකදී අපි අපි පස්ස ගහගෙන ඉන්න ඕනේ නෑ පෙනේ පුම්බන්න ඕනේ. නෑ නෑ කවුරු කිව්වත් කියන්නේ මේක බත් යන කවුන් දෙයියෝ දනි වගේ ඔහේ අයි. කවුරුත් ආගියු කරන්න යන එකක් නැහැ. ඉතින් අපිට එනක ධර්මයෙන් වෙයි කියලා අපිට නිකන් එන්න පුළුවන්. මෙයා කියනවා මිනිස්සු තැන ගිහිල්ලා අපි ගිහිල්ලා හුවෙන සමාල්ලන්ට උතන නිවන වගේ තියෙන දේ නිවන වගේ ගිහිල්ලා පැටලෙන වෙලාවල් තියෙනවා. අන්න එතනින් අපි කොහොමද ගැලවෙන්නේ කියන ඉස්සරහට දාගන්න කතාවද මට. ඒක තමයි මෙයා කියපු විදිහ මම කියන්නේ මේ සාකච්ඡා කිරීම ඇත්තටම අපේ නිවනට හේතු නන් නැත්නම් මේ තමත්ත බුද්ධ ආගම ගැන කතා කරන්නේ. දෙකම එකයි. අපි ඒ අවබෝධයටත් මේක අනිවාර්යම අවශ්‍ය කොටසක්. අපි කොක්ක වැරදිච්ච තැනක් මේ සුද්ධ කරන්න හදන්නේ. එතකොට ඒකේ මැක්‍රෝ ලෙවල් එකකුත් තියෙනවා. මේ අපි හාමුදුරුවා ගන්නවා මේකට අපි සමන්තබද්ධ හාමුදුරුවා ගන්නවා ආදි හාමුදුරුවන්ට වැඩි තරගනවා. මේ හාමුදුරුවන්ගේ එච්චරම මම හිතන්නේ වාතන තත්ත්වයක් ඇති වෙයි කියලා ඉස්සරහට. ඒ කියන්නේ ඒක ගොඩක් අර හමුනවා. ඒකට වචන කැඩිල්ලෙන් පැවැත්ම අඩු විදිහක් තියෙනවා නේද ඒකේ? නෑ නෑ. ඒකට ඒකට කැමැති පිරිසක් ඉන්නවා. ඒක මොකද බොහොම සීමාසයි. නිරුක්තිව. ඈ? නිරුක්ති නිරුක්ති නිරුක්ති ඔව් ඒ මිනිස්සු බුද්ධාගමකාරයෝ නෙවෙයි. ඒගොල්ලෝ පන්සල් යන අය නෙවෙයි. ඒගොල්ලෝ ඇදලා එනවා. හැබැයි ඒක වාසියක් තියෙනවා. මම ඊයේත් කිව්වේ අබේහමරුගාවට යන්නේ සාමාන්‍ය පන්සල් යන මිනිස්සු නෙවෙයි. ඊට පස්සේ උන් ආපහු පන්සල් යන මිනිස්සු බවට පත් වෙනවා පස්සේ. අන්නේ ලාභේ අපිට කරන්න බෑ. අපි ඇඩ්‍රස් කරන්නේ ඒගොල්ලෝ ඇටක් කියන යකෙන්නේ. අපිට ඇදලා ගන්න. ඇදලා ගියාට පස්සේ මුලදම දවනවා පස්සේ එක මොඩියන්ස් එක මේ අලුත් මොඩියන්ස් එක නෙමෙයි. හැමදාම අලුත් වෙනව නෙමෙයි. එයාලම ඉන්නේ නැහැ සමිනා. ඒක තමයි. ඒ හැලෙන අය ඒ හැලෙන අය යන්නේ කොහෙද? ඒගොල්ලෝ ධර්ම හොයන. මාර්ගය ඒක නිසා මේ මේ ලොන්චින් එක මේ දියත් කිරීම අපිට කරන්න බෑ ඒ ඩ්‍රෙස් එකට ඒ ටීම් එකට කතා කරන්න අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන වයිබ්‍රේෂන් එකක ඉන්නේ. ඒක ඇදලා ගන්න එකට අපේ ආමරෝගේ වෙන සේවයක් වෙනවා. අපිට අපේ ආමරෝ ගහන්න බෑ. අපි කියන්නේ ඕවරෝල් වැඩක් වෙනවා. අපිට කියන්න පුළුවන් කවුරු හරි අපි ළඟට ආවොත් ඔබ අපේ ආමරෝ කියන කතාව අනුව මත් වෙච්ච එක සාධාරණයි. මත් නොවීම සාධාරණයි මෙන්න මේක නිසා. ඇත්තටම උදාහරණයකට මෙයා ඕෂුලා ගාවට ගිහින් දැන් මෙතන ඉන්නවා. කොහෙද? මෙයා උදාහරණයක් දැන් මෙයා කියවලා කියවලා ගිල අපේ හැමදෙරෝ දන්නවද? නෑ. මට ඇත්තට මට එච්චරම නම් විමල පලාරෙන් අර ගන්න ගියා ඒ ප්‍රෝග්‍රෑම් කරා. ඒ අපේ හැමදෙරෝ විමල පලාරෙන් හැමදෙරෝ පැරලල්ද? ඔව්. පැරලල් කියලා තමයි කියන්නේ. පැරලල් ගෲප් එක වහරේ ගෲප් එකෙන් තමයි දෙන්නම. නෑ මේ විමල පලාරෙන් වෙන කතාවක් නේ කියන්නේ. නෑ නෑ ඒ උනාට ඕවරෝල් කියනවා ඕවරෝල් කියනවා මේ ඔක්කොම වහරක ගෲප් එකේ කියනවා වහරක ගෲප් එක දැන් එනකොටල් කියන්නේ වහරක ගෲප් සේම වහරක ඒකට ඔයාලා තියෙන ක්ලූ එක මොකද්ද සාක්ෂිය මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම ඩෙෆිනිෂන් කියනවා සේම් දෙන්නම ඒක නිවර්තන පාවු ඈ නිවර්තන පාවු ඒකට ආ ඒකටත් ගැහුවා මේ ළඟදී. කට්ටිය කියලා ගැහුවා. ඒකට ඒක ඔබ ස්ටඩි කරාද ඇත්තටම? මට ඒක මම ස්ටඩි කරලා නැහැ. මම නිකන් ඕවා දැන් නැහැ කියලා පැත්තකට දැම්මා. හැබැයි මට හම්බුණා අබේ හම්බුනේ හොඳ පැත්ත. මොකද 80 40 කුච්චිති කියන එකට ලංකාවේ අටුවාව දීලා තියෙන බොරුව බොරුවක් කියන එක පෙන්නවා. ඒක ඒක මම දැන් බලනට මම හිතන්නේ අට සැරයක් විතර මම කිව්වා. දැන් අපේ ඉන්න ভাইබ්‍රේෂන් එකේ ඉන්න කාට ඒක ක්ලික් වෙන්නේ නැහැ. දැන් අපේ බજારයකට ඒක ක්ලික් වෙන්නේ නැහැ. හයිලයිට් කරලා දෙන්න නැතුව ක්ලික් වෙන්නේ. ඒක ක්ලික් වෙන්නේ වෙනම කට්ටියක් ඉන්නවා. ඔව් ඒ කට්ටිය විසිල්ලක් ගාලා අපිට ගන්න බෑ. බෑ. අපේ විසිල්ලක් ගාලා ගන්න බෑ. ඒ ගතිය තියෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේකෙදී දැන් මේ මේ ආගියුමන්ට් එක පෙළඹුණේ මේ මූ කියන එක නිසා. අපි නිකම්ම නිකන් ඔළුව පාත් කරගෙන ඉන්න එපා. අපි මේකම පොඩි නිකන් සද්දයක් දාමු. වලියට විසිල්ලක් ගාමු නිකන් කියලා. හැබැයි විසිල්ල ගහන්න ඉස්සලා අපි සබ්ජෙක්ට් එක තරව වෙන්න එපායි. හරි. දැන් මම මුගෙන් අහන ප්‍රශ්නයක් අර රචයනකොත් <coughs> ආමුදාගේ ඇතිවීම දකින්න කෙනාට අනාත්මයි කියන්න බෑ. නැචීම දකින්න කාට ආත්මයි කියන්න බෑ. මේ කතාව දිහා බලනකොට උන්තම ප්‍රශ්නයක් තියෙනවා. ආස්වාද ප්‍රසවාස භාවනාවේදී අපි දැන් විතර අත්දකින්න එකේ මේ නැතිවීම ආස්වාද ප්‍රසවාස නැතිවීම භාවනාවේ achievement එක. කියන්නේ අපි නැචාත්තේ තේරුම් ගන්න හදනවා. එතකොට සමහරු ඒක ලොකු කරගන්නවා හුස්ම දකින්නට වැඩිය හොඳ හුස්ම නොදකින්න එක කියලා ගන්නවානේ. ඊට පස්සේ ඒක නොලැබිච්ච දවසේ ඒකට කනගාටු වෙනවානේ. අයියෝ ඊයේ නැති වුණා අද නැති වුණේ නෑ කියලා. ඊට පස්සේ දැන් ඒකේට අපි දෙන උත්තරේ තමයි නැති වුණාට බබා ඔකෙම ඇති වෙනවා. ආයෙත් හුස්ම ඇති වෙනවා. ඒක දිහා බලපන් බෑ ඇතිවීම බලට අගය කරන්නත් එපා නැතිවීම අගය කරන්නත් එපා දෙකටම සමහිත දාන්න ඕන කියන එකයි අෂ්ටලෝක ධර්ම කියලා කිව්වොත් මොකද්ද ඉන්ටර්ප්‍රිටේෂන්? මම කියනවා ඒක ඵලයක්. එහෙම දාන තටමල try කළා නෙමෙයි මේ ඵලෙ ලැබෙන්නේ. ඔබ වෙන හැටි දැකපු අරියට දැකපු තැන යම් කිසි අපි මේ මොකද ඵලයක් කියන සම්මාදේ මොකද නමයක් දාන්න. ඒක ආවට පස්සේ එන natural status එකක් ඔය දෙපැත්තට හැරෙන්නේ නැතුව ඉන්න එක. නිසා දෙපැත්තට හැරෙන්නේ නැතුව ඉන්න තැකීමෙන් ලබා ගන්න පුළුවන් ස්ටේටස් එකක් නෙමෙයි. හරි ඒක මම පිළිගන්නවා. නමුත් මේ යෝගාවචරය යම් වෙලාවක ඉස්සර දවසක ආරම්භය නැති වුණා. මම ඒක බැලුවා බැලුවා හම්බුන්නේ නැහැ. එයා ඊට පස්සේ භාවනාව අතාරින්න. නැත්තම් ඒකෙන් ඩිස්කරේජ් වෙලා යන කෙනා වළක්කලා මේක දිගට කරපන් කියන්න අපි දෙන්න වෙනවනේ මෙයාට පැවැත්මක්. අන්නේ පැවැත්ම දෙනකොට අපි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න එපායි. මොකද්ද දෙන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් එක? ඒක තමයි ඒක තමයි අපේ පාඩුව ගන්න නරක සත්‍ය හතන. ඔක තනිකරම ඔය දැන් ඔය සමානත් ප්‍රශ්නේ අහන්නේ මාර්ග සත්‍ය තුල ඉඳගෙන දුක්ඛ සත්‍යට සමුදය සත්‍යට ඉන්ටර්ප්‍රිටේෂන් දෙන්න දෙන්නේ කියලා. ඒක කරන්න බෑ. උදාහරණයක් විදිහට කිව්වොත් මොකක්ද කියන්නේ? මේක පටලවා ගන්න පසු කර මේක මාර්ගයක්. මේක මේක වැඩුවාම ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. මේ මාර්ගය තුල ප්‍රතිඵලයක් අංශු මාත්‍රයක්වත් නැහැ. එතකොට උතන නිරෝධයක්වත් සමුදයක්වත් මාර්ග සත්‍ය විස්තර කිරීමේදී පටලවා ගන්න එපා කියන්නේ. එතකොට ඇයි එහෙමනම් බුදුරජාණන්සේ මාර්ග සත්‍යෙට ඉසල නිරෝධ සත්‍ය පෙන්ලා දීලා තියෙන්නේ? මන්නේ පිළිවෙල කොහොමද කියලා මම තේරුම් ගත්ත වේදී මේක හටගන්න සමුදය දැක්කහම ඒ දැකපු කාරණය තුලින්ම සමුදයට අවශ්‍ය වෙන හැමක් නැති වෙනවා නැති වුණාම පුළුවන් මම කියන්නේ ඒ හටගන්න ඵලය ඒ සමුදේ ඊදුව ඵලය හටගන්න කවදාක වළක්වන්න බෑ. සත්‍යම සත්‍ය බුදුහාමුදුරුවෝ කියන ආර්ය සත්‍යය කියලා දුක්ඛ සත්‍යය කියනවා. ඒත් මේ සමුදය හටගත්තේ නැත්තම් අම් සමුදේ ඊදුවේ නැත්තම් හටගන්නේව නැහැ. ඒක සත්‍ය සත්‍ය ආර්ය සත්‍ය ඒක දුක්ඛ සත්‍ය. මේ නිරෝධ සත්‍ය කියලා. දැන් ඔබ ස්විච් වෙන්නේ දුක්ඛ සත්‍ය පැත්තටද සමුදය පැත්තටද කියලා ඩිසයිඩ් කරන්නේ මේ සමුදය හේතු. මේ හේතු යෙදුණු සුච්චන දුක්ඛ සත්‍ය පැත්තට. හේතුට යෙදුනේ නැත්තම් සුච්චන සමුදය පැත්තට. නිරෝධ. එතකොට දැන් සංසාරගත සත්‍ය කියන එකේ ඩෙෆිනිෂන් එකම ඒ සමුදය ටික යෙදෙනවා සුච්චනකින් දුක්ඛ පැත්තට. දැන් මේ දුක්ඛ සත්‍ය පැත්තට යෙදලා තියෙන දේ සමුදේතික යොදෙන්නේ නැතුව නිරෝධ පැත්තට ස්විච් කරන්න නම් යමක් කරන්න දෙනවා. සමුදේතික. ඒක තමයි මේ මාර්ගය කියන්නේ. එතකොට දැන් ඔය ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට එන්න එතන තමයි මම දකින්නේ ඇත්තම කියන ගුරුරයාගේ තියෙන ශ්‍රද්ධාව. ගුරුවරයා දුක්ඛ සත්‍ය දැකලා තියෙනවා. ඒක තියෙන සමුදය සත්‍ය දැකලා තියෙනවා. නිරෝධ සත්‍ය දැකලා තියෙනවා. ඒක තමුන් කරපු මාර්ග සත්‍ය දැක්කලා තියෙනවා. අත්දකපු නැති මිනිහට කොච්චර කිව්වද තේරුන්නේ නැහැ. ඌ කරන්නේ තියෙන එකද? ගුරුරැලි වල මේ වැඩේ කරපන්. ඒ දුන්නේ මාර්ග සත්‍ය. ඌ කරපන්. ඌක කරන්නේ તો වෙන පඬිත කතා කරලා වැඩක් නැහැ. ඒකට ඔය කියන ආගියුමන්ට් එකෙන් තුනක් තියෙන පොයින්ට්ස් උතන. ඔව්. මට මතක් වෙයිද නැහැ මම තුනම කියන්නේ. ඔය කියන ආගමන්ට් එක විදිහට ගුරු ඇදහිීමෙන් නිවන් දකින්න පුළුවන් භාවනා කරන්න ඕනේ නැහැ කියන අපේ ආමතුන්ට පොයින්ට් එකක් ලැබෙනවා. නෑ ඒක නෙමෙයි කියන්නේ. දැන් මේ ගුරුවරයා හිතන්නේ කිය ඔය එකක්වත් දැකලා නැතුව මම ඔය ටික අත්දකලා ඉන්නේ කියලා මානද වෙලා දෙනවා. එතකොට ගුරුවරයා දලා හරියන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා මම දකින්න බුදු කෙනෙක් හැටියට යමෙක් නිවන් දකින්න චතුරාර්ය සත්‍ය කියලා හතරක් තියෙනවා. මෙයාව නිවන් දක්වන්න නම් හතර කියලා ඕනේ නැහැ. මාර්ග සත්‍ය කියලා කියනවා. එයා ඒ තුල දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය අත්දකිනවා. නමුත් එහෙම මේ මාර්ග සත්‍ය කිව්වට ඒක පිළිගන්න වඩන්න සාමාන්‍ය මිනිහෙක් අවනත නැහැ. බුදුරජාණන් කරන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙම එකක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා. කරත්තලේ පෙන්නලා දැන් බලන්න මේකට. ඒකට දැන් කැරක්ටලේ කතාව තමයි මාර්ග සත්‍ය කියන්නේ. ඒක තමයි කළ යුතු එකම දේ. අනික් තුන එච්චර වැදගත් නැහැ කියන එකනේ ඔතන කියවෙන්නේ. වැදගත් නැහැ. ඒක හරිම වැදගත්. නමුත් යමෙක් ඒක ලබන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි අනික් හරි. එහෙමනම් ඒ වගේ දෙයකදී ඇයි මේ චතුරාර්ය සත්‍ය අන්තිමට මේක දැම්මේ? ඒක එකක්. දෙක අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන කටයුත්ත වැඩි යොත්තක්ද Tamanට ලැබෙන වඩා කරගෙන කරන්න හැමතෙම ලාභයක්ද? තේරුම් එකක් තියෙනවා. තේරුම් එකක් තියෙනවා. එක පැත්තකින් ගත්තාම මේ මාර්ග සත්‍ය වැඩි වෙනකොට චතුරාර්ය සත්‍ය අවබෝධය තුල ඔටෝමැටිකලි තමයි පිළිතුර තැනක් ඒ පළවෙනි පැත්තෙන් එකක් ගත්තා. ඒ කියන්නේ ආර්ය සත්‍ය මේ අසුලක ධර්මේ කම්පා නොවෙන තැන. තැන. ඒක තමයි ඵලය. අනිත් පැත්තේ දෙවනි පැත්තේ දැන් ඔක තකමල කල්පා මේ කම්පා නොවෙන්න ඉන්න ට්‍රයි කරනවා. ඒ තුල කාර්යත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මොකද කාර්යත්‍ය අවබෝධ වෙන සත්‍ය බලන්න වටපිටාවක් සකස් වෙනවා. ඒ කියන්නේ දිගට කරගෙන යන්න ගැම්මක් එනවා. ගැම්මක් එනවා මිසක් විතරනේ කන්විනියන්ස් එකද. ඒ තුල හිතීමෙන් අවබෝධයක් එන්නේ ඒ තුල ඒක උපකාරයකට දැන් අපි අපි දුන් වාහනයක් නැග්ගට ගමන යන්නේ නැහැ. නමුත් ගමන යන්න බෑ වාහනේ නැතුව. වාහනේ නැතුව එනවා. ඒ තටවීම කියන්නේ වාහනේ නැග්ගා වගේ. එතකොට වටපිටාව ක්ලියර් වෙනවා. සිවුරක් දාගෙන කැලයට යනවා. ගැටෙන්නේ මිනිස්සු නැහැ. මොකක් කරේ ගිහිම කරලා යම් කිසි self restraint එක තුල වටපිටාව අදාළව දැන් යන්න ඕනේ. යන්නේ නැතුව self restraint වල හිටියට වැඩක් නැහැ. ඒක ඒකම කියන ඔක දෙකක් තියෙනවා. ඊට පස්සේ එහෙම තුල ගිහිල්ලා ඵලය ලැබුණාට පස්සේ තමා පිහිටන තැනක් තමයි දැන් කම්පා වෙන්නේ. ඒ කියන්නේ කම්පා නොවන එක වටපිටාවකට ගමන යනවා. ඒ කියන්නේ ඒක ඒක සීලබ්බත පරාමාශයක් වෙනවා. අවබෝධ වුණාට පස්සේ සීලවන්ත වෙනවා. ඒක තමයි ඔය වොලටයිල් කියලා බික් බෝධි කියන්නේ. ඔය කියන කතාව තර්කයට පෙන්වන්න බෑ. කියන්නේ අපි ගොඩාක් කතා කරනවා අපිට හිතා ගන්න පුළුවන් කොමියුනිකේට් වෙනවයි කියලා. නමුත් ඒක අතක්කා වචර දෙයක් ඔයතන සිද්ධ වෙනවා. ඒ කියන්නේ කරගෙන කරගෙන යනකොට ඔබ වෙයි කරබන කරපන් යකෝ කියන එකයි අපිට කියන්න තියෙන්නේ. නමුත් අපි කිව්වට අහන්නේ නෑනේ. උඹට මෙතඩොලොජි එකක් පෙන්වන්න එපා. කැරක්ටරලි. ඒකට තමයි බුදුහාමුදුරුවෝ මට තේරෙන දේ දුක්ඛ සත්‍ය කියන්නේ ඔච්චර එක්ස්ප්ලেන් කරලා දුන්නේ. කිව්වා තේරෙන්නේ නැහැ. මාර්ග සත්‍ය වන්න. හැබැයි කරකල දෙන්න ඕන. සමුදය සත්‍ය නෙවෙයි, නිරෝධ සත්‍ය නිමයි. මේකේ දුක් නැහැ, අරවා නැහැ, මේවා නැහැ, ඔක්කොම මෙලකට තේරෙන්නේ නැහැ මාර්ග සත්‍ය වන්න. මඩලක අල්ල අල්ල ගන්න. එතකොට එහෙම ලොකු ධර්මකන්ද දූපගම enough room for anyone to go and misinterpret. කියන්නේ justify කරන්න පුළුවන් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකම ජස්ටිෆයි කරන්න පුළුවන්. පුළුවන් දැන් තියෙන එකේ බොරුව ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකකින් පෙන්නනවා. බොරුව මේක නම් ඇත්ත මොකද්ද? කියන ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක වැඩේ කරලා අත්දකින්න. ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ ඥානෙට විතරයි ඒක හම්බවෙන්නේ. හැබැයි මේ බොරුව ප්‍රත්‍යක්ෂ ඥානෙට නැතුව වලියෙන් පණියෙන් බෙල්ල දෙන්න පුළුවන්. දැන් මේක බෝධිත් එහෙම වලියක් තමයි ඇදලා තියෙන්නේ. ඔව් බෝධි අදින්න ඕනේ කාර්යයට. ඔළුවටම ගන්නවා. නෑ ඉතින් ඒ ඔළුවට ගහන්න වැදිලා නෑ කියලානේ මේකෙන් කියන්නේ. මේක පොඩි ගැව්වට ඒකේ ලූප් හෝල්ස් පෙන්වන තුනක් මේකේ. ලූප් හෝල්ස් පෙන්වන්නේ මෙයාගේ ලූප් හෝල්ස් මත. මෙයා හරියට පෙන්නලා නෑ. මොකද මෙයාගේ ඔය පෙන්වීමේ ලූප් හෝල්ස් අපි පෙන්නන්නේ. ඔව් ඔව්. කච්චායගත සූත්‍රය වැරදිද දැන් මේ අපි සාකච්ඡා කරලා මේක රෙකෝඩ් කරන්නේ මම ඒකට තමයි. ආ. ඒ කියන්නේ කච්චායනගත සූත්‍රයේ සාමාන්‍ය මිනිස්සු දෙන්නේ ලිටරල් මීනින් එක ඕක තමයි. නමුත් ඒක බයස් ප්‍රශ්නයක් බයස් උත්තරයක් නැත්නම් assumption එක. බුදුරජාන් වහන්සේ මේ වගේ දේවල් වලට කියන්නේ මේ ප්‍රශ්නේ බාර ගැනීමෙන් මම මොඩෙක් වෙනවා කියන්නේ. දැන් උදාහරණයකට මම දන්න ස්වාමීන් මෙතන ඉන්නවා එනවා එකපාරට නායක. දැන් මිනිස්සුන්ගෙන් අහනවා මේ එකින් කෙනාගෙන් මම මේ නායක බබා මෙයාගෙන් මම බයයි. මෙයා කියන ඔහොම මම බයයි. මෙයා කියන බය නැහැ. මෙයා කියන බයයි. දැන් මොකද කට්ටිය දෙකට බෙදෙනවා. නායට බය කට්ටියක් ඉන්නවා නායට බය නැද. කොහොල්ල බලනකොට මේ ණයක් නෙමෙයි මේ යනු කැලල. යනු කැලල. දැන් අහනවා අර අර ප්‍රශ්න යනවා. මේ ණයට ඔබ බය නැද්ද කියලා. දැන් ප්‍රශ්නේ වැරෙද්ද? ප්‍රශ්නේ වැරෙද්ද? මේක ණය කියලා හිතගන්නකන් තමයි ඔබ බය නැද්ද කියන ප්‍රශ්නේ හදාගන්නේ. ණයගෙන හිතගන්න හදන්නේ ආත්ම දන්නේ නැද්ද? ඇති වෙනවද නැති වෙනවද? බොරුවට අල්ලනකන් තමයි ඒක ඔය ටික ඔය නිදර්ශනේ එහෙමම නිසර්ගදත්ත මහරජා රමණ මහරිෂි අරගන්නවා මේ ශංකරාචාර්ය හරි කියන්නේ. එයා කියනවා අපි මේ රණ්ඩු කරන්නේ ලණුවක් ණයෙක් කියලා හිතාගෙන. අපිට කොයි වෙලාවකරි මේක ණයෙක් කියලා ලණුවක් කියලා තේරුම් අරගත්තා නම් මෙතන ප්‍රශ්නයක් එන්නේ නැහැ. කියන එක ඒගොල්ලෝ ආගියුමන්ට් පෙන්නනවා ඒ කියන්නේ ඒ ආගියුමන්ට් ඇත්තටම බලනවා නම් මහායාන බුද්ධ ආගමේ Hindu ආගමේ විතර අපි දන්නේ නැහැ. අපි ඒව ගැන ස්ටඩි කරලා නැහැ. ගත්තොත් හරි ෂාප්. හැබැයි ඒකම පෙන්නනවා ඔය මේ මයිලක තියෙන ඒ පොත ගින්නලා මම කියවගෙන ඉන්නවා. ඒක රමණ මහර්ෂි ලියවන්නේ. එයා මේ ශංකරාචාර්යගේ දේ හරි කියලා versus 40කට ඉන්ටර්ප්‍රිටේෂන් දෙනවා. ඒකෙදී ඔය ආගමෙන්ට කියනවා. ඒ නෝකත් මම තව තව තව එක්සැම්පල් එකක් දෙනවා. අර මගේ ඉතින් කියන්නේ. දැන් එතකොට මෙයාට අයියා කෙනෙක් නැහැ. මම මොකද කියන්නේ? දැන් මෙයාගේ ප්‍රශ්නයක් අහනවා. ඔය අයියාගේ වයස අවුරුදු 50ට වැඩි දරුවෝ. මිතන් මිනිහ මිතන් ඉන්නවා ඉන්න මේ ලෝකේ ඔක්කොම මිනිසුන් අයියා ඉන්නවා කියන එක ඔබේ දාගෙන ඉන්නවා ඔක්කොම කියපන්කො මම 50ට වැඩි දරුවෝ. විශ්ව දෙන්න කියන්නේ බෑ. කවදාද උඩ තේරෙන්නේ? හැමෝම මයි අර මොට අයියා නැහැ ප්‍රශ්නේ ඉන්නේ. ඒක ඥානানন্দ ආමුතු කියන්නේ මෙයා මට විරුද්ධව උසාවියේ පෙනී හිටින සාකිකාරී. දැන් මම මගේ මෙයා තමයි මයා ක්ලයන්ට් මම නඩුව කතා කරනවා. කතා කරනකොට මම අහනවා තමසේ මට උසාවියේ පෙන්වන බීම නැත කිව්වේ කවදද? දැන් මූ නැත කිව්වේ ඊයේ කිව්වනම් බීම ගත්ත පිළිගන්නවා. තාම නැත කළා නැහැ කිව්වනම් තාම බොනවා. මූ දෙන කොයි උත්තරීමුත් අහුවෙනවා. ඒතකොට මෙයාට කියන්න නඩුකාරයාට මේ ප්‍රශ්න ඇහිමෙන් මේ ප්‍රශ්නේ නොමග යවනවා. මේක අදාළ නැති ප්‍රශ්නයක්. ඒක නිසා මේ ප්‍රශ්නේ බේස් එක වැරදි. නඩුකාරය තේරුන්නේ නැත්තම්. අඩුකාරය කියන තර්කයට බලනවනේ තමයි විවර නැද්ද කියලා කෙලින් කියනෝයි. නඩුකාරය කිව්වොත් මොකද වෙන්නේ? අද වෙලා තියෙන අන්නේ. නායක ප්‍රශ්නේ ඒක තමයි. නිය දන්නේ නැත්තම් නෑ. ඒ ඕක තමයි මමත් තේරුණා මිනිස්සු දුන්නාද දුන්නාද මේ තමයි අවබෝධ සම්මා දිට්ඨියට පත්වෙච්ච පුද්ගලයේ ඇත්ත කියන අන්තයට යන්නේ නැහැ නැත කියන අන්තයට යන්නේ නැහැ කියලා ප්‍රකාශනය. එයාට ඇත්ත කියන අන්තේ නැත නැත කියන අන්තේ අදාළ ප්‍රශ්න නෙවෙයි වැලි ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්න අදාළ බොරුවෙන් යමක් හැදුවොත් තමයි ඇත්තද නැද්ද කියලා. අපිට ඇත්ත කියන අන්තයට යන්නේ නැහැ නැත කියන අන්තයට යන්නේ නෙවෙයි. ඒක it doesn't even occur to us. Base එකක් නෑ. කිසිම බේස් එකක් නෑ. ඒක ඇත්ත කියලා. නමුත් අෂ්ටලෝක දහමෙන් මුදින් නරකින් කම්පා වෙනවද වෙන්නේ නැහැ දුකට වෙන්නේ නැහැ සන්තෝෂ වෙන්නේ නැහැ කිය doesn't even occur අර අපි ඕක ඉන්ටර්ප්‍රිට් කරනවා අර අර දෙපැත්ත කරනතු මැද ඉන්නවා අපේ වැරද්ද සෝරි හැමදේ හැමදේ වෙලා ඉවරයි අපි එතකොට මොකද්ද නැති දෙයක් ඇති කරගෙන තමයි ඇති කරගෙන තමයි සනසල මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ විශ්ව කියන්නේ අර බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය කියනකොට ඇයි මාර්ග ඒක සාමාන්‍ය මට හිතෙන බුදුහාමුදුරුවෝ එහෙම කරන්නේ හේතුවක් නැතුව මම. නෑ ඒක තමයි. ඒක තමයි අපිට ඒක අපිට හෝම්වර්ක් එකක්. අපිට කී කල්පනා කරන දෙයක්. ඒක වැදගත් එකක් නෑ ඒක ඉස්සලා කිව්වා. ඒක කවුරුත් අහලවත් නැද්ද ආනන්දම් ගුරුවත් අනුගානේ ඇයි? නෑ. ඒකට මේක බලන්න සතිපට්ඨානේ ආනිසංස හත පෙන්නකොට ඥායස අධිගමයි නිබ්බානස සච්ච කිරියයි. මාර්ගය අවබෝධ කරන්නේ මාර්ගය දැනගන්නේ නිවන් ලබන්නේ. ඒක අනිත් පැත්තට ගිහිල්ලා. චතුරාර්ය සත්‍යයේ නිරෝධ සත්‍යයට පස්සේ මාර්ග සත්‍යයනේ. දැන් මේකෙදි කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ sorry සතිපට්ඨානේ ආනිසංස හතෙන් ඥායස අධිකමයි නිබ්බානස සත්‍ය කිරියාය. ඒතර මේ නිවන කියන්නේ Nirodhe නම් වැරදි අර්ථකථනයක් කියන්නේ. මේ ඕඩර් එකේ තියෙන ඕඩර් එකේ මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ කවදාකවත් එහෙම ආවට ගියාට මොකුත් කියන්නේ නැහැ. ඔක්කොම ඔක්කොම සොලිඩ් සිස්ටම් එකකට යන්නේ. අර චතුරාර්ය සත්‍ය ආවේදන පුළුවන් අර. දැන් ඔය තනි බලන්න ඕනේ කියන ඔඩියන්ස් එකක්. බුදුහාමුදුරු ඉතින් බුදුහාමුදුරන්ට කන ගියාට නෙවෙයි ඔඩියන්ස් එකට තියෙනවා. එතකොට නැචරල් ෆ්ලෝ එකක්. මුලින්ම මිනිස්සු දැන් දැන් මොනවද? වැඩි දෙයක් දුක. බුදුහාමුදුරු කියන ඕක පොඩ්ඩ හොයලා බලමු. නිකන් නෙමෙයි හිතෙන්නේ. ඔන්න අර මිනිහෙක්ගේ ඉන්න තැන ඉඳලා යනකොට අර නැචරලි මිනිහෙක් ඔක තේරුම් ගන්නවා. මොකක්ද නේද? ඇයි ඔක වෙන්නේ? නෑ එහෙමනම් එහෙමනම් මම හිතනවා මෙහෙම. එහෙමනම් බුදුහාමුදුරන්ට පටිච්චසමුපාදේ කියනකොට කලින්ම කියන තිබුණා ජාති ජරා මරණ. මොකද ඒ හරිය තමයි අපිට අල්ලන්න පුළුවන් හරිය. එහෙම කිව්වේ නෑ බුදුහාමුදුරන්. ඉස්ලාම් කියන්නේ ආපසරේ යනකොට ඉතින් පටන් ගන්නවා. පටන් ගන්නකොට අවිද්‍යාවෙන් පටන් ගන්නවා. නෑ අවිද්‍යාව කියන එක ඒක දෙපැත්තම දෙකම කරනවා. හැබැයි ඉතින් මට හිතෙන සාහනය අපසුත් එක මගේ කලින් කියන්නේ අවිද්‍යාව ගැන තමයි. අවිද්‍යාව කියන එක තමයි බුදුහාමුදුරන්ගේ අනිත් සූත්‍රවල එන්නේ ඉස්සරහට. අරක ඒකේ අනිත්‍යත් බුදුහාමුදුර කියන දේවල් අවිද්‍යාවෙන් පටන් ගන්න නෙවෙයි. ඒ අවිද්‍යා සූත්‍රයේ සඳහන් කරලා තිනවා අවිද්‍යාව කියන දේ කවදා හටන් ගත්තද කියලා අවල් දවසේ අවිද්‍යාව තිබුණ නැහැ කියලා කාලයක් හිමේ නැහැ. නමුත් අවිද්‍යාව නැති කරන්න පුළුවන් හට ගැනීම බලන්න බෑ. ඒක ඒක නිකන් ආගියුමන්ට්ලි බැලුවත් හරි ඕපන් එන්ඩ් එකක් තියෙනවා. අවිද්‍යාව සූත්‍රය කෙලිම කියනවා. විදප්ප මේට ඉස්ලා අවිද්‍යාව තිබුණා කියලා කියන්න කාලයක් සර්වඥතා ඥාණයටවත් තේරෙන්නේ නැහැ. අවිද්‍යාව හට ගැනීම. හැබැයි අවිද්‍යාවේ නිවර කිරීම තමයි බුදුන්සේ කියලා දෙන්න හදාන්නේ. එතන තියෙනවා ප්‍රැක්ටිකල් පැත්ත. නමුත් මේ චතුරාර්ය සත්‍ය තුන්වෙනියට කියන මේ නිරෝධය ඵලයද කියන එක ඔයා කියන්නේ assumption එක බොරුවේ පළුවක් මේ එතන කියන Nirodhe. සමුදයේ එන්නම නම් assumption එකක් තියෙනවා. Nirodhe කියලා කියන්නේ හට ගන්න නැත්තම් දෙයක් නැහැ. එතකොට මේ කියන Nirodhe නම් Nirodha සත්‍ය කියලා කිව්වට එක මේ නිවන නෙවෙයි. මා අපි බුදුහාමුදුර හතරකට බෙදන්නේ කියලා අහන්න බෑනේ අපිට. නෑ මේ ආර්ය අෂ්ට හතරකට බෙදෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ සමහර කරලා එකම දේ කියන්න වචන ගොඩක් පාවිච්චි නිබ්බාණං නිරෝධං එතකොට ඒතර නිරෝධය කියන්නේ මේ හදාගන්න දේවල් ගොඩාක් තියෙනවා ඒක හදා නොගැනීම නිරෝධය හදා නොගැනීම තට පස්සේ මොකක්ද ඒකට කියන්නේ නිවන යමක් මෙතන මේ දී තිබුණ නෑ මේකේ මෙතන හැදුවේ නැහැ කියන එක එකක්. මේක බෙයාලන්ට කියන තව එකක්. ඒතර මේකේ මෙතන හැදුවේ නැත්තම් හැදුවේ නැහැ කියන එක කතන්දරය. නිරෝධය. දැන් මොකද කියන්නේ? බෙයාලන්ට කියලා අපි කියන්නේ. මේ ඒ වගේ මම කියන්නේ මේ බුදුහාමුදුරේ එහෙම කියලා කිව්වයි කියන්නේ නෙමෙයි. දැන් බුහාමුදුරට ওই දෙකේ වෙනසක් ඕනේ කියපු නිසා මේකේ මෙතන තිබුණේ නැහැ. හැදුන්නේ නැහැ. එහෙනම් මෙතනවත් ඉන්නවා බෙයාලෙන් දෙක්ක දාගෙන ඉන්නවා. ඒ වගේ නේද? දන්නේ. ඒක නිසා තමයි මේක බොලටයි කේස් එකක් මම කතා කරා ඔය චෙම්මියා ඕගනයිසේෂන් එකේ දුර්ග දුර්ගානන්දද කියලා ස්වාමී කෙනෙක් හැම වෙලාවෙම සතිපාසලට එනවා. ඇවිල්ලා කතා කළා මම ඔය මේ සංකරාචාර්ය ගෝලී කියලා. මොකද මට ලොකු ලාභයක් වුණේ මට හරි ආසයි මේ වගේ ආගියුමන්ට් එකට එන්න. අනේ ධම්මජීවහරු දකින්නත් ආසයි මම Nissan වෙන්න ඇත ඕනම වෙලාවක යන මං එන්න හැබැයි මං එකක් කියනවා ආගියුමන්ට් එක නම් වැඩක් වෙන්නේ නැහැ. නම් හොඳට දන්නවා කවදාකවත් මේක ආගියු කරලා කරන්න බෑ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ එයා දන්න නිසා ඔය බුද්ධ කියන වොලටයිල් එක තමයි ඔය කියන්නේ. මේක වොලටයිල් ඒ සිටුේෂන් එක අපිට හරියට black and white conclusion එකට යන්න බෑ. ඒ කැවෝස් එකක්. කැවොටික්. කැවස් ටීර් එකේ තියෙනවා හැබැයි කැවස් ටීර් එක අත්හැර ගියොත් ආය නියම තිබුණ කැවස් එකට එන එක ටීර් එකකින්ම කරලා දෙන එකක් කියලා. කැවස් එක හදලා දෙනවා. අපි අවුල්සල් කරමු. හැබැයි ඒක මම දකින්නේ වෙන විදියට. මොන ලෝකවාත කියලා අර්ථ නෙමෙයි. දැන් කවුරුන් කියනවා කෝපි කියලා જાතියක් තියෙනවා. තේ කියලා જાතියක් තියෙනවා. තවවන ග්‍රීන් ටී කියලා જાතියක් තියෙනවා. මිනිහ කියලා ගාමිණී කියනකොට කෝපි එකක් ඕන. තව එකකට ටී එකක් ඕන. මට මට ප්‍රශ්නේලා තියෙන්නේ ගාමිණී කෝපි කිව්වහම මට ඔක ලින්ක් කරගන්න තේරෙන්නේ නැහැ. කෝපි කෝපිටද මේ තේ කෝපිටද? එතන ප්‍රශ්නේ ඒක මේ ධර්මතාවයේ තියෙන වොලටිලිටි එකක් නෙමෙයි. ධර්මතාවයේ තියෙන වොලටිලිටි එකක් නෙමෙයි. ඒක මගේ තියෙන නොලෙජ් එක මෙයාගේ කමියුනිකේෂන් එක ලින්ක් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක කියන්නේ ලැන්ග්වේජ් එක not rich enough. දැන් ලැන්ග්වේජ් එකේ ලිමිටේෂන් එකක් ඔය කතාව. නිරුත්තියේ තියෙන සීමිත සීමාකාරී. මම කියන්නේ ඒකද? මේ කියන වලට ටික. ඒ ඔබවාස කියන්නේ හරි. ධර්මය මේ ලැන්ග්වේජ් එක is not rich enough to explain නිරෝධය දුක. ඒක හරි. නම මම කියන්නේ මෙතන තියෙන වලට ටික ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ යම් කිසි වචනයකින් වචන ටිකක් කිව්වා. ඒ වචන ටිකට කොරස්පොන්ඩ් වෙන ධර්මතාව ටිකක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ මීන් කරේ. අපිට වෙලා තියෙන්නේ මේ වචනේ මෙන්න මේ ධර්මතාවට කියලා ලක් කරගන්න. ලක් කරගන්න බැරිකම. මේ බැරිකම නිසා ඇතිවෙච්ච කන්ෆ්ලියුෂන් එක තමයි මෙතන කියන වොලටිලිටි කියන්නේ. يعني පරාජය පිළිගැනීමක්. ද එක්ස්පීරියන්ස්. අපිට හැකියාව. මේ මැච් අපිට මේ ධර්මතාව තේරෙන්න අපිට මෙතන රහතන් වහන්සේ කියන ධර්මතාව පර්ෆෙක්ට් ඉඳලා. ඒක තේරුම් ගන්න තියෙනවා. වටකටකින් මේක අවුල තියෙනවා. නමුත් ඒ රහතන් වහන්සේනම් මොකද විඥානය කියන්නේ? ඒක තේරුම් ගන්න දන්නවද? නමුත් වචනේ මේකට මැච් කරන්න ප්ලග් කරන්න දෙන්නේ නැහැ. ඒක භාෂාව. මෙතන තියෙන මොනිටරිලේද ඒ භාෂාව කියන දේ අපිට හරියටම හැන්ඩල් කරන්න බැරි කම නිසා ඇතිව තියෙන ව්‍යාකූලකම. ඒකට පසේ පුදුරජාන් වහන්සේ හොඳයි කියලාද කියන්නේ නැහැ. නෑ පසේ පුදුරජාන් හොඳයි කියන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ. පසේ පුදුරජාන් ප්‍රතිපදිනට ඔක්කොම තේනවා කියලා දෙන්න තියෙනවා. if I if I may, I, I want to say something real quick. I don't know if this is relevant in this situation. With respect to this අගමුල මාරු වෙන සම්බන්ධයෙන් මම අහලා තියෙනවා මේ eh, මේ වෙන ප්‍රයන් හම්බුල කියනවා eh, මේ මාගදී භාෂාව පාවිච්චි කරලා තියෙන ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එකේ දෝෂයක්. ඒ කියන්නේ මේ ඒ දෙක දැන් බුද්ධං සරණං ගච්ඡාමි නෙවෙයි හරි විදිහට කියන ගච්ඡාමි සරණං බුද්ධං that's the way it's supposed to be. ඒ වගේ එහෙම මේ මේ උඩයට මාරු වීම මාරු වීමක් තියනවලු මේක භාෂාවේ දෝෂයක්. ඒ කියන්නේ පරිවර්තනයේ දෝෂයක් කියලා තමයි මම මට නිකන් මම දන්නේ නැහැ රෙලවන්ට් කියලා ඉන්න එකම අමාරුයි. ඒක දැන් මම වාහනේ දැන් මම ඔය මම වාහනේ නැගලා ඉන්නවා. මම වාහනේ නැගලා ඉන්නවා. වාහනේ පල්ලෙහාට යනවා නවත්ත ගන්නවා මම වාහනේ අයිතිකාරය කුසිතර කෝල් කරලා කියන මම මොකද කරන්නේ? තුසිතල ගහපන් මචං හෑන්ඩ් බ්‍රේක් එක. දැන් මම ওই හෑන්ඩ් බ්‍රේක් කියන්නේ කියලා මොකද්ද මන් දන්නේ. ඉතින් ඒක හෑන්ඩ් බ්‍රේක් එකේ ප්‍රශ්නකුත් නෙමෙයි. මගේ ප්‍රශ්නකුත් නෙමෙයි. උගේ ප්‍රශ්න. උගේ ප්‍රශ්නකුත් නෙමෙයි. මේතන මේ කියපු දේ මොහොකටද ප්ලග් කරගන්නේ කියලාද? ඒක මේ. එහෙම වලට එක මෙතන අපිට ඔප්පු කරලා වෙන්නන්න පුළුවන් මේ වොලටිලිටි ඇතුළේ තියෙන දහමේ වැරද්ද නෙමෙයි. හෑන්ඩ් බ්‍රේක් කියන්නේ වැරද්ද නෙමෙයි. මේක ප්ලග් කරගන්න බැරි නිසා ඇති වෙච්ච වොලටිලිටි එකක් ඉන්ටර්නෙට් කරන මේ ධර්ම වලට. හැබැයි මේ විශ්වගේ මූලික තර්කයේ අහෂෝ මට තේරෙන විදිහට මම අහන්නේ මේ නිරෝධය කියන එක දකින්න බෑ සමුදය නැතුව. සමුදය දකින්න. කියන්නේ නිරෝධය කවදාවත් ඉස්සර දකින්න බෑ කියන ඉස්සර පොත නෙමෙයි උතෝ. දැන් කියන්නේ අරක නොදැක මම කියන්නේ කේන්ති ගියා කේන්ති ගියා ඉස්සර කේන්ති නොදැක නිරෝධය දකින්න පුළුවන් සමුදය නොදැක බැල ආ ඒක තමයි මේක මොකද ඒ සමුදය නොදැකීමම මේ හේතු අතගැනීමට හේතුව සමුදය දැකපු ගමන් මේ හේතුව නැහැ නැති වෙනවා ඵලයක් නැහැ සමුදය දැකීම ඵලය නිරෝධය නිරෝධ වෙන්න දෙයක් නැහැ සමුදය දැකපු නිසා මේක උනේ මාර්ගය තමයි දැන් දැන් ඔය ඉගෙන ඒක ඒකෙන් අපිට අරක නිගමනය කරන්න පුළුවන්. ඒක හොඳයි. ඒක විද්‍යාව පහල වෙනවා කියලා සම්මුතිය දකින්න. දකින්න කියන්නේ අවිද්‍යාව නැති වෙනවා. දැන් මොකද සම්මුතිය? නිරෝධය. දුක නිරෝධය. එතකොට තේරෙනවා මම මේ මේ විදිහට දැකපු නිසා මේ මොනේ මාර්ගය. ඒක මාර්ගයක් මම මේ වැළුවේ දැනගන්නද? හතරම මුල්ලි කනෙක්ට්. එතකොට දරගන්නවා. සම්බන්ධ නිරෝධ ධර්මම් යම් කිච්ච සමුදේ ධම්මං ධම්මත් සමුදේ වුණා නම් ඒකම නිරෝධය ඒක ධර්මතාවය ඒක ධර්මතාවය ඒක කතමඬ ඕනේ කොහොම කනෙක්ට් වෙනවා අපෝක ඇත්තටම මොනවා කියන අනිත් පැත්ත මේ සම්බන්තන් නිරෝධ ධම්ම යන්නේ සමුදේ ධම්මන් කිය මම කියන්නේ ඒක නෑ අරු අරු කියන්න දැන් මොකද මේක මේ හට නොගන්න නේද <laughs> අනාගෙන හටවන්න කියන ඒක ඉල්ලගෙන කරන පරිප්පුවක් දැන් දුක්ඛ සත්‍ය කියන එක දුක්ඛ සත්‍ය කියන එක මේ අහ කියන්නේ රෙද්දස්සේ දා ගැනීම තමයි. ඒ නිසා කවුරු හරි දුක්ඛ සත්‍ය ගැන කතා කරනෝගේ අමනකම තමයි පේන්නේ. අහ ගැන ණයගෙන මොගල්ලාවන් රෙද්දස්සේ දාගෙන කෑ ගහන එක තමයි කියන්නේ දුක්ඛ සත්‍ය හදන්න හදන මනුස්සයා මේ අනුන්ගේ උරතලී ගන්න හදනවා අනුකම්පාව ගන්න හදනවා මිසක් ඌට එහෙම මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියමනේ ලැබෙන කිසිම ලාභයක් නැහැ. ඌ හිතන්නේ මේ අනුකම්පාවිල්ල ගන්න. අනේ මේ අසන්නයට කීයක් කර දීලා යන්න අප්පා කියලා කියනවා වගේක් මිසක් ආ. ඉතින් දුක තියෙන ඉතින් ඕකට මමගේ කියාගන්න. you disavow. ඔබ disclaim කරපන්. ඔන්න ඔතන තමයි. මට හොඳම දෙයක් අපි සමන්නාසේ කියන මාර්ගයේ ප්‍රශ්න. දැන් මේ දුක හැදෙන්න පිළිඅරගෙන හේතු බලනසු පටවල අනේකට ඇලෙන්නත් එපා ගැටෙන්නත්. ඕකට මාර්ග දේශනා කරන්න. දැන් ඕක හටගන්න කොහොමද ඉතින් බලන්න දෙන්නේ. ඒක මාර්ගය බලන්න නැත්නම් මේ හටගත්තු දුක නැයිද? අමුට කැමති දෙයක් නැහැ. ඒක හරි ඒක හටගත්තට පස්සේ කැමති නැහැ. ඒක හට නොගැනීමට තතමලා ඔබට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වැටෙන්නේ. එතන සමතයක් වෙයි. පාර පොඩ්ඩ සුද්ධ වෙයි. ගමන යනවා කියන්නේ හටගත්තු කොහොමද කියලා බලන්න. ඒක තමයි සෝනගාසේ සති සති සති කියලා බැලුවේ නැත්තම් සතිය බැලුවේ නැත්තම් අර කලින් කුණුවක පෙරුණා නැත්නම් කරන් මොකක් කරන්නවත් තියෙන්නේ ඉතින් කලින් පුරවගත්ත කුණුව වලින් තමයි හිතන්නේ ඉතින් බලන්න බලන්න බලන්න ඉන්නේ අර කුණුව වලින් පුරවන එක ඉඳ දෙන්නේ නැති වුණා මෙතන නැනේ ඒක මුඩක වෙන දෙයක් නෑ මෙතන වෙලෙන වෙනවා දුකක් එකක් ඇත්තේ නෑ ආය නැති කරන්න දෙයක් නෑ ඒ නිසා කියනවා ඔබ උපදිනකොටම නිවන් දැකලා තියෙන ඔබ දන්නේ නෑ නිවන මොන දෙයක් පස්සේ ඒක නේ දුකක් කියන එකක් ඇති කරන්නේ නැති කරන්න හදනවා ඉතින් ඒක ගොඩාක් වෙලාවට යන්නේ භාවනා කළ යුත්තක් නෙවෙයි මේක බණ ඇසීමෙන් සිදුවෙන දෙයක් කියන එකට ඕනෑමට ඉදී ඩයිලූට් කරලා තියෙනවා. ඒ ඩයිලූට් කිරීම කන්නිමාන සුමංගල හම්දුව කරා. ඉතින් හම්දුරන් ගෝලියා වතුරුගම නන්දසිරි හම්දුව දැන් ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා නිවන් දකින්න ඕනේ මලකට ලබණක් අහන්න ඉවරයි කියලා. දැන් හැබැයි ටික කාලයක් ගිහලා දැන් භාවනා මධ්‍යස්ථානයක් ඇති කරන දැන් භාවනා කරනවා. දැන් වැඩි කරගෙන යනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඒ කියන්නේ එතකොට ওই තේරවාදී පවතින ප්‍රතිපදාවට තැනක් නැහැ එතන. ප්‍රතිපදාව කියන්නේ සීක්වෙන්ෂල් ප්‍රොසෙස් එකක්. ABCD ගමන. ඒ තේරවාදයේ තියෙන මේ අනුක අනුපූර්ව ප්‍රතිපදාව අනුපූර්ව ක්‍රියාව මේ ඉදිරිපත් කිරීම බුදුරජාණන් වහන්සේ දීපු කැරක්ටරයක්ද? එහෙම නැත්නම් එහෙම එකක් ඇත්තටම නැද්ද? මම දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක මුලදී නම් සම්පූර්ණ ප්‍රතිපදාවක් තියෙනවා අන්තිමට යන ප්‍රතිපදාවක් නැහැ. ඒක ඔය බෙද බෙදා බෙදාගෙන ගියාම තායෙත් අරමුණ කියන ප්‍රශ්න මතුවේ. මුලයි අගයි කියන අතර ගැප් එක මම හිතන්නේ ප්‍රඥාවම ඒ ඒක ඒ කාලේ කොච්චරක් යනවද කියන එක නෙවෙයි. කාලික කාලිකයි කියලානේ කියන්නේ බුදුහාමුදුරුවෝ. හැබැයි ස්ටේජස් වගේක් තියෙනවා. ඒ ස්ටේජස් ටික තේරුම් ගන්නේ මැට්ටට ගොඩාක් කල් යනවා. නැති කෙනා ක්වික්විට් එකෙන් අල්ලගන්න. මම හිතනවා සාමාන්‍යයෙන් ඒක දන්නේ කිව්වේ සාමාන්‍යයෙන් සමහරවිට ප්‍රඥා වැඩියට අහනකොටම මේක තේරෙන්නේ තමයි ඒක දන්නේ ඒගොල්ලෝ කිරි නෑ ඒකෙන් කියන්නේ උග්ගටි තඤ්ඤු කියලා කියන්නේ කලයේ මුණින් උඩට හරවලා තියෙන ඔක්කොම බක්කාල වතු ටික පෙරනවා විපංචි තඤ්ඤු කියලා කියන්නේ කලයේ මුණින් නමලා තියෙන උ නැගිටවුවොත් වතුර එකතු වෙනවා මෙහෙම තිබ්බොත් වතුර එකතු වෙන්නේ ඌට පොඩි හින්ට් එකක් දෙන්න ඕනේ. හියටස් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා කැටලයිස් කරන්න ඕනේ. දැන් අපි වැටෙන්නේ නෙయ్య පුද්ගලයන්. අද්දපං වෛරෝ පරවාගේ කිය අදිනවා. ඉතින් මේක කොතන මොනවා වෙනවද කියලා දන්නේ. මේක බාල කලේ හදන්න ඕනේ. ඔව්. හැබැයි වෙලා තියෙන්නේ අපි තියෙන වටිනා කලිට හිතලා කරන්නේ නේද? දැන් අපිට වෙලා තියෙන්නේ මේ වගේ තියෙද්දි අපි මේක දිගට කරන එකට තෑගි දෙන්න වටිනවා. නේ අපිට වෙලාභය සත්කාරයක් හිතාගෙන නම් මේ දිගට කරන්නේ මේක අස් කරලා ගන්න උණු අතු විතරයි. ඉතින් ඒක පුදුරජානත් හරියට අගය කරනවා. ඒ කියන්නේ අපි අරින්නේ කියන එක සක්කච්ඡාකාරීකම කවුරු වෙන් කරනවා. බුදු පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ඒක වයිස් ඉදිරිපත් කිරීම අපිට කරන්න තියෙන දේ 100%ක්ම කරපන් ප්‍රතිඵල අපේක්ෂා නොකර කියලා. හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා කරන්න බෑ කැතයි. ඒක සප්ලයි ඇන් ඩිමාන්ඩ් තියෙන එක. ඵල අපේක්ෂා කරන්න එපා. ඵල ලැබුණා වගේ හිටපන්. බුදුජානකේ කියනවා. මේ කරන උත්සාහය එතන එහා එකට යන්න chance එක නේද? ඔය ඒ chance එක sequential ද electric ද කියන එකයි ප්‍රශ්නේ. මේක ටක් ගාලා වෙන එකක්ද කියලා. ඉතින් ඒක බුදුජානකේ දේශනා කර තියෙන යම්කිසි ශ්‍රද්ධාවන්ත පැවිද්දෙක් සබා වෙන්න සද්ධාවන්ත ගිහියෙක් සම්පූර්ණ තණ්හාව ක්ෂය කර කෙනෙකුට දෙන දානයක් සහ තණ්හාව ක්ෂය කිරීම සඳහා වෛද්‍ය කරන කෙනෙකුට දෙන දානෙ දෙකම නිකන් කිට්ටුවට දාලා තියෙනවා. ඒකනේ සුමි සුපරිපන්න ගාතාවේදී පාලේ පාලේ ලව අවදෝ පට්ට පොඩි දුක් ගලාගෙන සෝවන් වෙච්ච සෝවන් වෙන්න try කරනවා. එතකොට දැන් මේ ආගියුමන්ට් එක අපි ඔක්කොම සෝවන් මාර්ගස්තනේ ආර්ය අෂ්ටාංග ආර්ය පුද්ගලයන්ට වැටලා ඉවරයි. සෝවන් මාර්ගස්ත පුද්ගලයාගේ අඩු බලංශ මොකක්ද කියලා පාවොක් සාඩු මේ මාසි සාඩු අහනවා. මාර්ගයට පිළිපන්. ත්‍රිවිධ සමාදන් වෙච්ච ගම මාර්ගයට පිළිපන්. ඒ කිරිබතුරු ඥාන ධාමතු වර්ණනනවා. යේකේච බුද්ධං සරණං ගතාසේ නත්‍යේ ගමිස්තන්ති අපාය භූමිය. බුදුන් සරණ ගිය කිසි කෙනෙක් අපායට යන්නේ නැහැ. මොකද ඔක්කොම මාර්ගස්ථයි. ඉතින් කවුරක්වත් නැහැ මාර්ගත් වීමේ අඩුම ලංසුව පෙන්ලා දීලා. බුදුරජාණන්සේ මාර්ගත්‍යයි පලස්ත්‍යයි දෙන්නම ආර්යයන් විදිහට සඳහන් කරලා තියෙනවා. ජීචා මට ඕනම් කිතයි මට මට බැඳපම් මට බැඳපම් මං ආර්යයි. මේ කියවිලවද පිස්සු තමයි තන ඔබ අන්ති කියන පිස්සුත් එක වන්නකොට මට වඳින්න බෑ. එහෙම කියන්න දෙන්න එපා මම බුදුන් සරණ ගිහලා ඉන්නේ. දැන් මේක මේ ලංකාවේ දැන්න තියෙන තෑහෙන ප්‍රශ්නයක්. මේ හැම කෙනාටම මාර්ගස්තේ දෙනවා. ගුරුවරයා විසින් දෙනවා. දීලා කියනවා සෙල්ලම් නෙවෙයි. ඊට පස්සේ ඌ හිතන්න ඌ ඊට පස්සේ දීපු අන්දපු කාඩ්බෝඩ් ඔටුන්න නිසා ඌ සීලවන්තින්ට උත්සාහ කරනවා නම් ඒක වටිනවනේ. උඩ කාඩ්බෝඩ් තුනක් දාලාගෙන ඔබ රජ්ජුරුව. ඌ තේන්සා ඌ ඒ නිසා හරි කමන්නේ ඊට පස්සේ මම බොරු කියන එක හරිනේ. මම සතු මරන්න කියලා ඌ ගත්තනම් ප්‍රයත්නයක් අපිට ඒකට අහිංසකව අනුමත කරන්න වෙනවා. මේ පස්සේ තේරෙන්න ඉඩ තියෙනවා යාමුදෝ කිව්වට එහෙම දෙයක් වෙලා නැහැ. මොකද මර මම යම් ප්‍රමාණයක ශික්ෂා කරපු ගානන් ඒක අපේ account account එකට වැටෙනවා. ඒ අද අද අද තියෙන මේ මහායානෙන් ආපු threat එක හෝ Hindu ආගමෙන් ආපු threat එක හෝ මුස්ලිම් ආගමන කෝක තියෙද්දි අපි මේ වැඩේ කරගෙන යමින් ඉන්න නිසා අපිට අයිතියක් තියෙනවා මේකේ සාකච්ඡාවක් පවත්වා ගන්න. අපි අපි ඉන්වෙස්ට් කරලා නේ තියෙන්නේ. නමුත් මේ වොලටයිල් කියන ප්‍රශ්නේ මේකෙම ඉවරයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි හදිස්සි වෙන්න නරකයි. මොකද ආගියුමන්ට් එකේ යන්න බෑ. භාෂාවේ සීමාව අපි දැනගන්න ඕනේ. නිරුත්ති පටිසම්භිදාව කියලා කියන්නේ ඒකට නිදර්ශන නිරුත්ති වත්තන් සෙට් එකක්ම ඥාන දහමතෝ දාලා තියෙනවා. ඉතින් මේ ඥාන දහමතෙන් ඇත්තට මම මගේ පුද්ගලික මතේ ඔබික බෝධිට වැඩිය මේ කියන කට්ටියට වැඩිය නාගාර්ජුන පාදයන්ට වැඩිය නාගල්‍යපාදයට සමාන වෙන්න පුළුවන්. නැත්තම් මේ ආදි සංකට උත්තර දීමේ හැකියාවක් තිබුණා මම අපොයින්ට් කරනවා කියලා පුළුවන් කියලා. ඔව්. හැබැයි උත්සාහ කරේ නැහැ. දෙකපලක විතර සඳහන් වෙනවා ඔක. වලියට බර නැහැ. වලියට බර නැත්තේත් නෑ අටුවාවට ගහනවා. කතා කරන්නේ නැතිව. අටුවාවට ගහනවා. අටුවාවට ගහනවා. ඇතුලේ කඩ ගහනවා. අර පිටේ ඉන්න එකත් එක්ක වලිය ඇතුලට යන්නේ නැහැ. අපි බજાર එකේ පිටනේ. ඉතින් මං තරයක් ඇහුවා ඕක. මං තරයක් ඇහුවා ඒක ඉතලම හරි මේක කරපන්නේ ස්වාමීන් වහන්සේ මේ එතකොට මං දන්නේ නැහැ මේ ආදිගසම් කරලා ඒ කතාවල් දන්නේ දැන් දන්නවා කියන එක නෙවෙයි මම කියන්නේ. ඊට පස්සේ ඔය උන්නේ කියලා වලට රුදු දාන්න යන්න එපා. ඔයාගේ වැටි කරගෙන යන්නකෝ. කිව්වා විසක්කා හරියට අර කාමන්තිත රජුව කිව්වනේ ඔය දෙමුණුත් එක රණ්ඩු කරන්න එපා කාලා බුදිය ගනින් කියලා. යමුණු කුමාරට තද වුණානේ. ගෑනු හඳුන් ඇරියනේ. තාත්තට. ඒ වගේ දැන් ඒ ඥානද හමුරු නොකරපු එක පිළිබඳව මම මම හිතන්නේ නෑ. ඊට වැඩි යමක් කළ හැකිව තිබුණයි කියලා. මොනවද තවන්නේ අසුචි ගාවගෙන මොකද වගේ ඒ ඒක තමයි තිබුණේ. දැන් ඔබ වලියක් උඹ කියනනේ ගහන්න ඕනේ කියලා ඕල්ටයිල් ගිවිල්ල බෑ කියලා. ඔබ ඒකල්ලලා අර වංචාගේ හුණු ගන්නත් හදනවා. <laughs> ඈ <laughs> නෑ මේක නෑ හිතපු මේ වගේ එකෙක් ඉන්න ගැන මම සතුටු වෙනවා. අපිට අපිට අලියට තියෙන දැන් මෝ ඉල්ලුවේ මේ ගේම. නෑ නෑ මෙයා ඉල්ලුවේ දැන් අද ওই නිවන සම්බන්ධයෙන් නිවන රියල් විදියේ කතාව කියන ලංකාවේ ඇතුළු සෑහෙන නිවන දක්වලා තියෙන කතාව තියෙනවනේ. ඔන්න කතාව ඇතුලේ ඉල්ල හිර වෙන ස්වභාවයක් පේනව නේද? ඔය නෑ හිර වෙන ස්වරූපේ පිටේ ඉන්න අපි දකින්න එකද ඒ ඒ කතාව කියන එක්කනටම හිර වෙන බව දැනගෙන ඉස්සරහට බේර ගන්න පුළුවන්කමක් එයා තුළම තියෙනවද කියලා බලන එක ඒක තමයි ලොකු ගැටලුව. ඒක ඒක ඇත්තටම කතා කරලා බේරන්න බැරි එකක්. ඒක තමයි. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට සමන්තපත් දහම්තුන්ට මේ assumption එකදී මේකට කියන අදිමානයි කියලා. අදිමානයි excusable. ඔව්. එහෙම නැත්නම් මේ යුගයේ හැටියට නායකයෙක් ඕනේ නිසා මම කෙලස් ටිකක් තිබුණත් කවන්නේ නැහැ කියන මම ඉදිරිපත් වෙනවා නායකයෙකුට. ආන්න ඒ වගේ මේ ಜಾතිවාදී හැඟීමකින් ආගමික හැඟීමකින් ඉදිරිපත් වෙලා තමන්ම රවට්ට ගන්න බව දැනගෙන රැවටිලා ඉන්නවද කියලා කියන එක තමයි මට හිතෙන්නේ. නිසා ඔතෙන් ගිහිල්ලා හිරවන කට්ටියක් කියනවා. අපි උනත් ඔතෙන් ගිහිල්ලා හිරවෙන්න පුළුවන් ඔය කතාව දැන් අපි දැන් ඇනලයිස් කරන් ගියේ නැත්තම් මේක හිතාගෙන නැත්තම් ඇනලයිස් කරුවයින් බේරෙන්නේ නැහැ කොයිද? ඇනලයිස් කරගෙන බේරෙන්න බෑ. ඇනලයිස් කර බේ ඇනලයිස් කරන එකත් අපේ විචිත්‍රතාවයක්. ගමනට පොඩි අහස් කුරක් පිපුරා වගේ වැඩක්. ඇනලයිස් කළ කරන්න බෑ. අපි ওই බයිලා කොක්කම කියද්දි හැමදාම භාවනා කරම හැමදාම සත්‍යමත් යන. මේක ඔක්කොමත් යන්න ඕනේ. හැබැයි අර වැඩි අතාරින්න එපා. Tamange ඉන්වෙස්ට් කරන එක දිගට යන්න. ඒකට ශ්‍රද්ධාවෙන් කරපන්, සක්කච්ඡාකාරීව කරපන්, සාතච්ඡව කරපන්, නිචුපතා කරපන්. ඒකනේ අපිට තියෙන ත්‍රෙට් එක. අපේ ජීවන රටාව අපිට දෙන්නේ නැහැ. ඔබේ ජීවන රටාව මේක මේ කඹරන්නේ යනට. කැම්පිට නැතුව උඹේ වැඩේට දාපන් වෙලාව. හැමදාම ඒක තමයි අපි සම්මා ආජීවය කියන්නේ. යහපත් ජීවන රටාවක් තියෙනවා. ඇත්තටම රටේ ලෝකෙ වැඩක් කරන්න ඕනේ. මගේ ගැලවුමට මට සුළු වෙලාවක් දෙන්න ඕනේ. ඉතින් මම කියනවා නම් දෙන්නම බෑ කියලා. ඉතින් සෝරි ඉතින් මොන කරන්නේ? මොකුත් කියන්න බෑ. උදාජ්‍යත් වෙන බෑ කියන්නේ. නමුත් අපිට කියන්න තියෙන අනුකම්පාවේ මෛත්‍රියෙන් ඔය උඹ කරන මගුලෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔය නිවනට හෝ මරණ මොහොතට පොඩ්ඩක් එක රිහස් කරලා තියෙනවා පොඩ්ඩක් හදිමත් යන. ඔව්. හරි අමාරු ඒක මේ විකුණ ගන්නේ බඩු. දැන් ගාමිණීගේ ප්‍රශ්නේ දැන් ඔය කරගෙන ගියෝ හැම ආනාතුම පිටපස්සේ යනකට ඉන්නවනේ. යන්නේ මින් මම වැරදි පාර යනවා කියලා හිතාගෙන මින් honestly හිතාගෙන හරි මම මෙතන ගියා ආදරේ නබුනෝ එක්කෙනෙක් හරිම පාර යන්න ඕන. හැබැයි තුන් නමේම වැරදි පාරේ ගිහින් හරිය කියලා හිතාගෙන ඉඳලා එතන හිර වෙලා. හිර වෙලා දන්නේත් නැහැ. ගාමිණීගේ ප්‍රශ්නයන් ඒකට උදව්වක් කොහොමද මේක අන් මේ අඩු ගානේ අන්ලොක් කරන්නේ හිර වෙලයි කියලා හරි දැනගන්න එහෙම නේද ගාමිණී ප්‍රශ්නය ඒක ගොඩක් දෙනා අද බ්‍රහ්මණ මාසිකම් ගොඩක් මාසික කතාව දැන් මේ අත්න වෙනවා බලාගෙන යනකොට ඉදිරි දිනකොට අපේ හිතේ මේක නිවන් දැක්කලා තියෙන ප්‍රමාණයක් වගේ නිකන් හැඟීමක් වෙනවා අන්තිමට යන කතාවෙන් යන විදියයි කරන ක්‍රමයයි දිහා බැලුවා දැන් උඩින් බලන වෙලෙකට හරිය ටිකක් හරි පොඩ්ඩක් හරි ඔළුව දාලා බලන වෙලෙකට ඒතර නිවනක් තියනවද වගේ නේද කියන්නේ. නිවනක්ද වෙන්නත් පුළුවන් කියලා කියනවා. ඒක ඒකෝ සයිකෝපැතික් කියන සිටුේෂන් එකේ පෙන්නනවා. ඒ පොතක් ලිව්වා එක්කෙනෙක් මේ සේන්ට් ඇන් සයිකෝපැත් කියලා. මම ඒක භාවනා කරන එක නේද මම දන්නේ නැහැ සයිකෝපැතික් පැත්ත මම දැන් හිතියේ නෑ. එයා ඩිෆයින් කරන්න හදනවා සයිකෝපැත් කෙනා ඇත්තටම රැවටිලා ඉන්නේ. හැබැයි එයා හිතනවා සුපීරියර් බීන් කෙනෙක් කියලා. හැබැයි මෙයා මේක පාවිච්චි කරන්නේ ෆේම් ගේන් ඇන් මනි වලට. හරිද? ඒකට යාට සුපිරි නොලෙජ් එකක් එනවා. හැබැයි යාට කවදාවත් ගේම ගෙනියන්න බෑ කෝසයික පැත්තලා නැතුව. වීඩියෝ ගන්න කට්ටිය ඉන්න එපා. කෝසයික පැත්තලා ඉන්න ඕනේ. කෝසයික පැත්තලා මෙයා වන්දලා උඩ තියෙනවා. ඉතින් ඒ මනුස්සයා ඒ අර මගේම මොඩකම නෙමෙයි මාවට කැරකිලා ඉන්න අනික් කට්ටියක ආවඩායි බොම් කරන ගතියක් තියෙනවානේ. ඒ අනුව තමයි අරය ඉහළ මට්ටම කියන්නේ. ආ දන්න ඔය කවුරු මට බැන්නත් මගේ පිරිසමයිත් එක්ක ඉන්නවනේ. ඒ නිසා මෙයා මේක දිගට කරගෙන යනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විදිහට ආනන්ද හැමෝගෙන් අහනවා එක ආජීවක ඇවිලා දැන් කොහොමද වෙරිෆයි කරන්නේ මේ ගුරුනාථ චරිතවත් කියලා. ධර්මයේ හරිද වැරදිද කියලා. ආනන්ද හැමෝද බුදුහාමුදුරන් රිෆ කරන්නේත් නැහැ. ධර්මයෙන් රිෆ කරන්නේත් නැහැ. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. ඒ ගුරුනාථගේ පළවෙනි ගෝලයා අඹ වුණොත් උඹට ওই ප්‍රශ්නේ එනවා. මීට කලින් ගෝලියෝ ඉන්නවනම් you are in the safe side now. ඊට කලින් ඒ ගොරයා අඳුරගත්ත appreciate කරන පිරිසක් ඉන්නවා. එක. දෙක එහෙම දැනන ගිහලා උඹ try කරපන් ප්‍රශ්න නැහැ. එහෙනම් උඹ විතරනේ කට්ටියකටම වැරදිනවනේ. දෙක. ඊට පස්සේ බලපන් ගුරුවරයා කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. ඔය නිකන් ඉන්නකම උඹ විතරක් භාවනා කරගෙන ඉන්න එපා. බලපන් මේ අක්ෂර මේ කියන දේවල් වලට බේස් එකක් තියෙනවා කියලා. ඒක දෙක. තුන උඹ අර යනකොටම හිටපු ගෝලියෝ කීප දෙනෙක් ඉන්නවනේ එක ගෝලියෙක්වත් ওই ගුරුන්නාථගේ தත්තර පැත්තලා ඉන්නවද කියලා බලමු පැත්තලා ඉන්නවනම් උඹ සේෆ්සයි එක එක්කත්ම පැත්තලා නැත්තම් පළවස්න මොඩියෝ උඹ මොඩ වෙනවා මේ කාරණා තුන පන්දි සංසෙන් දෙනවා ලුසිඩ් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් කිසිම විදියකට මේ බුදුහාමුදුරු පස්සේ ඵලයක් ධර්මයෙන් පස්සේ ඵලයක් කියන්නේ ප්‍රින්සිපල් එක කියලා දෙනවා. ඒකේ එකක් තමයි දැනටමත් ඒ කෙනා පැත්තේ යන ගෝලියෝ පිරිසක් ඉන්නවනම් you are on the safe side. කියන්නේ සයිකෝපැත් කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි උඹ විතරක් නෙවෙයි අහුවෙලා තියෙන්නේ. ඒකට කට්ටියමත් එක්කනේ ගාගන්නේ. හරි නම් එහෙමයි වැරදි නම් එහෙමයි. ඉතින් ඒ කතාවේදී ඔය සයිකෝපැතික් සිටුේෂන් එක කියලා කියන්නේ සයිකියාට්‍රික් සිටුේෂන් එකක් තියෙනවා. සමහරු අදිමානිය ඇසියුම් කරනවා කියලා. හීනමානිය අදිමානිය කියන එක එන්න මේපෑ කාට හරි. සාමාන්‍ය මානිය ඇත්තෙම නැහැ නේ එකෙක්වත්. අදිමානේ ඉන්න එකනට ගැක් එක ගහන මිනිස්සු තමයි අරුව පොම්බල උඩාරින. අපි කියන්නේ බීඩිය ගහනවා කියලා. ඒ බීඩිය ගහන අය ඇත්තටම වැඩි කාරොත් නෙවෙයි උන් අර උන් අවංකවම තමයි සපෝට් කරන්නේ. හැබැයි උන් කන්ඩිෂන් වෙලා ඉන්නේ මයින්ඩ් එක. දැන් අපි ඉන්නේ ඒ කන්ඩිෂන් වෙලාද නේ. දැන් අපි සද්දායේ මේ වැඩ කරන්නේ අපි කන්ඩිෂන් වෙලාද එහෙම නැත්නම් අපි මෙතෙක්කල් ගිය ගමනට අපිට යම් බෙනිෆිට් එකක්. අපිට යම් ප්‍රමාණික රිලීස් එකක් ටෙන්ෂන් එක අඩු වෙලා අපි වෙනට වැඩි ජොලියේ ඉන්නවනම් වෙන ස්වර්ගයක් මොකටද මන්ද ඔය ටික මේ තරඟ හම්බෙලා තියෙන්නේ. ඉන්නේ ඒකාගේ වෙලා නැත්තම් අපිට ඉතින් මං කියනවා සීලබ්බත පරාමාස කියලා. මේ දාගත්තු උර චක්‍රමාලයක් අර තිබුණ කරදරවලට වැඩි කරදර ප්‍රමාණයක් දැන් මු කරනවා. හැබැයි ලැබපු රාත්තල් ගන්න දන්නේ කාලා තියෙනවා. ගුණා බරාදී. අද බුද්ධ ධර්ම එතෙන්ට ඇවිල්ලා තියෙනවා. බුද්ධ ධර්ම අධිකාරය තියෙන එක්කෙනෙක්වත් achieve කරලා නැහැ. අපි මහානායක නිකාය ක්‍රමයක් හදාන ඒගොල්ලන්ට අධිකාරී බල දීගෙන අනික් අයට මේ අයට දාගෙන වැඩ කරගෙන යනවා. ඒකෙදී තියෙන තනිකර පැවැත්මක් මිසක් අනිවන නෙවෙයි. ඒකද මේ බුදුහා මෙතන මේ කතා කරන ජෙනුවින් තේරවාදය කියලා බික්කු පොති සඳහන් කරන්න කිව්වොත් මම හිතනවා බික්කු පොති වැරදි එකක් තමයි ටාගට් වෙලා තියෙන්නේ. ඒකට අභියෝග වෙනවයි කිව්වොත් එම මේ Hindu ආගමේ ඇත්තට මෙහෙම එකක් නැහැ ලංකාවේ. මේ ළඟදී කියලා තියෙනවා දන්නවද එකෙක් අර මේ මොකಾದ මේ මම කිය ජරායකෙක් කොහොමද කියලා ලංකා බුද්ධ ආගමක නෙවෙයි කියලා. තද්ද වෙලා බනිනවා කිව්වා. අන්න. මංගල සමරවීම කියලා ලංකාවේ ලංකාව කවුද මේ බුද්ධ රටක් කියන්නේ. ඒක පොල් ඒක හරි. ක්‍රිස්තියානි මිනිස්සු බුද්ධ මිනිස්සු අවිපක්ෂේ ඔක්කොම සෙට් උනානේ. මේක බුද්ධ වල නෙවෙයි කිව්වා. බුද්ධ වලට කියනවා අන්න බෙදෙනවා ක්‍රිස්තියානි කාරේ බුද්ධ වල සෙට් ආ ඉන්නේ. වැඩෙන්න වෝල්ටි ගාපු හැම. නෑ ඒක දන්නේ නැතුව අරුවට බයින හෝ ගන්න. බයිනෝට 50ක් විතර ඌ හරි කියනවා. 50ක් විතර නෑ කියනවා. ඉතින් මේකේ තියෙන තනිකර මේ මේ කැම්පේන් එකක්නේ. කවුන්ටර් කැම්පේන් එකක් වෙනකන් කැම්පේන් එකක් දාගෙන බලන්න ඉන්නවා. ඉතින් මෙව්වද අපි භාවනා කරන අපි දතවිසු දේවල්ද නැද්ද කියන එක ඕපන් ක්වෙස්චන් එකක්. දැන් මගේ ජීවිතේ මම දකින්නේ පසුගිය අවුරුදු 3 වෙනකොට ඒ වගේ දේවල් වලට එක්ස්පෝස් නොවිය යුතු කියන මම දැන් එක්ස්පෝස් වෙගෙන යනවා ඊළඟන කන පරිප්පුවක් දැන් ලැබෙනවා මට. වෙන්දට වැඩිය වැඩිට බෑ. ඉතින් ඕනම කෙනෙක් චෝදනා කරන මට වන්දි ඉතට වැඩිය අවිවේකයි. ඔබ වහන්සේට භාවනා කරන්න වෙලාවක් නෑ දැන්. එනිසා මේක කොහෙද ලිමිට් එක කියලා. දැන් මම කවද්ද මේ මේ මේ හැම මගුලම හා හා හා හා කී කියනවා මිසක් මම හොඳයි දෙකම දැනගෙන යන්නේ. ඒක හරි. ඒක හොඳයි සමස්ත බුද්ධ ආගමට. උඹට හොඳ යනවා කියන්නේ. ඒකද ඒක කාටවත් ෆිනිෂ් කරන්න බෑ කාටවත් දෙන්න මට. දෙන්න පුළුවන් සාක්ෂි දෙන්න පුළුවන්. නමුත් මම දැනගන්න ඕනේ. කියන්නේ මම රසාව කරන කාලේ හැම අවුරුද්දේම මට පඩිය දෙගුණ වෙනවා. දෙගුණ වෙවි දෙගුණ වෙලා පස්වෙනි අවුරුද්දේදී මගේ ඩිරෙක්ටර් කතා කරලා මට කිව්වා. අපේ ඉන්න චීෆ් හරි නෑ. මට අලුත් පෝස්ට් එකක් හදලා එක්සිකියුටිව් ඩිරෙක්ටර් කියලා පෝස්ට් එකක් දුනොත් කරත හැකිද කියලා. මං හිතාගට දෙයියෝ දෙනවා මං කනවා කියලා. දැන් ටික අනිවාර්ය ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. එතකොට මට ඔක්කොම ටික හම්බ වෙනවා. yes. කිව්වා මම ළඟ හිටපු එකන අසලා ගියා. දැන් මම තමයි CEO. හැදුවා කියන්නේ කම්පැනි ගාගෙන යන්න පටන් අරගත්තා. ටර්න් ඕවර් එකේ දවසවල මිලියන් 3ක් තිබුණා නේද? මිලියන එකක් තියෙනවා. මිලියන් 3ක් මං හොයලා දුන්නා. ඒ සුද්දා දැන් ඕන කියන දෙකට ලෑස්ති දැන් ඉන්නේ ගන්න. මට දෙන්න තියෙන ඔක්කොම දුන්නා. දුන්නාට පස්සේ උතෙන් ආව කතෝලිකයෙක් කෙනෙක්. ඇවිල්ලා ඌ accounts department එක හදන ගමන් ඌ accounts හදලා පෙන්නවා. මම ආයේ උන්ට හදියක් වෙච්චා මෑති සල්ලි 10000 මං දුවනවා. ඔක්කොමලා මම 15000ක් විතර මට තල්ලි බොරු accounts පෙන්නලා අරන් දුන්නා මම මට. මම දන්නවා ඒක මම ඇත්තටම අයිතියක් නැහැ කියලා මම තල්ලි ගත්තා. ඇහෙනවා ටික කාලයක් ගිහිල්ලා මට මූ අරු මට විරුද්ධව ගියේ මං ගියා. මට මට හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ ඌ කතෝලික මිනිස්සෙක්. ගිහම ගිහිල්ලා බලනකොට සුද්ධ මට ඇවිල්ලා කම ඒක කවුන්ටන් කෙනෙක් නෙවෙයි බොරු සාතිකෙක් ඇවිල්ලා තියෙනවා. බොරු බොරු සාතිකයා. හරිද? එසේ මේ අතර දැනෙන භාවනාව යනවා නැට්ටට යනවා. මට දැන් මේක ගැලවෙන්න ඕනේ. අර 385ම 85යි මං යනකොට මේ සිටිය 385ට නැග්ගුවා මං. 385 මට විරුද්ධව අරෝ චෝදනා කරලා ස්ට්‍රයික් එකක් කරා. මට නේද පණුව දෙකට කැපුවා වගේ ජොබ් එක. බලාපොරොත්තු වල වීම පේනවා. හැබැයි මේ පැත්තෙන් සතියක් තියෙනවා මේ වෙන් වෙන්න ඕනකමක් තියෙනවා. ඉතින් මේ ඉන්නකොට මේක මට බ්ලෙසිං එකක්ද ඩිස්කස් බ්ලෙසිං එකක්ද තේරෙන්නේ නැහැ. කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මට කිව්වා මම කොණ්ණඤ්ඤ ආමරණ ගිහලා කිව්වා පත් එකම පස්සේ කිව්වා මං කියන්නම් මහත්තයට වැඩක්. බැනපන්. ඔබට ආයේ කවදාවත් ජීවිතේ මේක හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබ ගියා නම් ඔබ ඩිරෙක්ට් වෙලා මෙව්වා ගිහිලා මට ඒකට සුද්දා ප්ලෑන් එකක් දාලා තියෙනවා මට ෂෙයාස් දීලා. ඒ ෂෙයාස් වලට මම ඩිරෙක්ට් බෝඩ් එකට ගන්න. ඉතින් මයි අප්පා මුත්තා කාලෙවත් හිතුව නැති එකක්. කම්පැනි එක ඩිරෙක්ට් වෙන්න. ඉතින් මෙව්වා ආසාවෙන් හිටියේ. උන්න ඥානක බැනපන්. බැනපන්. පැනපන් ආයෙ chance එකක් එන්නේ නැහැ කියලා. ඉතින් මට මොන මගුලොත් දන්නේ එක පැත්තකින් මට අර පැත්තෙන් කුටිත් වැදිලා පැන්න. බැන්නද පැන්න පැන්න පැන්න. රිසයින් වෙන්න තීන්දුව කරා. ඉතින් ඊට පස්සේ සුද්දමට කතා කරලා කිව්වා I'm so sorry මේ රට ඇෆ්‍රිකන් සොල්ටත් වැඩිය ම්ලේච්චයි. මෙහෙම වෙයි කියලා මම හිතුවේ ෆස්ට් ජොබ් එකේ ලන්දාරේ කිච්ච ගැන කරදර වෙච්ච ගැන කනගාටු වෙනවා. මම ලිව්වා උඹේ සිග්නේචර් ලෙටර් එක මේක අත්සන් කළා ඵලයක්. පුද්ගල කේතුවක් මත මම අසිනවා කියලා ලියලා හරි ගැසලා දුන්නා. ඒ විලාවේ මගේ හිත දැන් මේක නැතිවීමක්ද ඇතිවීමක්ද නැතිවීමක්ද ඇතිවීමක්ද කියලා කියන්නේ ගේන් ෆේම් එක පැත්තෙන් බලනකොට මේ පැත්තේ මේ පයින්කොට නිවනක් ඇත්තටම තියෙනවද දන්නේ නැහැ නෝ කිව්වට. ෆුල් ටයිම් දාන්නනේ හද දැන් දැන් කරන්න දෙයක් නැහැ වෙන දැන්. දැන් තීන්දුවයි එළියට ගිය ගමන් මම අම්මට කිව්වා රත්තරන් අසුනනේ. අනේ පොඩි පුතා පිසු කෙනා හිටපොම්බ කියන හරියක් බොරු කියන්නේ කියලා අම්මා කිව්වා. ඒ කියන්නේ අම්මට දෙන එකම සෝස් එක මම. සල්ලි. අවුරුද්දක් හිටියා මම. ඒ අවුරුද්ද ඇතුළත තමයි ඇත්තටම භාවන හොඳම කාලේ තිබුණේ ඒ වෙලාව. ඒකට මම බේස් එක හදලා තිබුණේ. ඉතින් මට තේරෙනවා මේක කෙනෙකුට පුළුවන් වෙයිද මේ වගේ වෙලාවකදී රෂනල් රිෂන් එකක් කරගන්න. එහෙම හරියයි කියන දේශනයක් කරන්න කවදාවත් බෑ. මොන ආර්ථිකයක් ඩිසයිඩ් කරන්න මොන ඉකොනොමිකෙන් ඩිසයිඩ් කරන්න මේක පොට්ට chance එකක්ම නේ කම්මෝගෝ චිකාව මටත් <laughs> දෙනවා සමහරක් විලෝඩ් කරන දැන් ඌ කියනවා මට මේ උන්ට ගන්නට යන්න මට කියන විශ්ව විලෝඩ් කළද මට ඉතින් කියනවා සමහරට උඩ මේකට යනවාද මේකට යනවාද කියන මාර කතාවක් හොදව සානසිකී කතාව තමයි. ඌව මට වෙන කිසිම ඔප්ෂන් එකක් නැත්තා. කිසිම මට වෙන සොලියුෂන් නැහැ මේක විතරක් ගන්න තියෙන්නේ. I'm not going to make a single mistake. 100% my decision is correct. But if I have too many choices, it's a big chance that I'm going to make a mistake. Hmm. No, no option. Hmm. The option. Am I going to get mm, the take the, the right decision? ඉතින් ඒක ඇත්තට මං ගත්ත තීන්දුවක් නෙමෙයි. විචිතේ ගැන මම සතුටුයි. අද ඉන්නකත් මම ඇත්තටම සතුටු නැත්තම් මං කොහේ යනවද දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ පේන්නේ ඇබැග්ගයක් වගේ. ඒක නිකන් ප්‍රාදික ට්‍රෙන්ඩ් එක කරලා ගියා වගේ. ඥානරාම ස්වාමීන් ඒකම කිව්වා. මටත් ඔයගේ වැඩක් වුණා. මම මේක කියලා නෙමෙයි ඒ ස්වාමීන් විසින් හිතලා කිව්වා. මටත් ඒ වෙලාවේ ෆුල් මේ බයිටි වෙලා ෆුල්ම අප්සෙට් එකක් ගිහිල්ලා ඔක්කොම කඩලා ගියා කියලා. ඉතින් මට ඒක තීරුම් ගන්න මේක බ්ලෙසිං එකක් කියලා තීරුම් ගන්න අවුරුදු 25ක් ගියයි කිව්වා. දැන් ඉන්න ඉන්ටර්ප්‍රිටේෂන් එකේ ඒක බ්ලෙසිං එකක්. ඔය එතනදී ඔක්කොම ඩිවාස්ටේටින් මොනක්වත් නැහැ. අන්නේම එකක්වත් ජීවිතේ වෙන්න ඕනේ මිනිහෙක් හැදෙන්න. හේනයක්ම වදින්න ඕනේ. සුනාමියක්ම වදින්න ඕනේ. එතකන් අපි මේ රෂනල් දේශන එකේ යනකම් මැට්ටෝ. රෂනල් එකක් නැහැ. වෙන්න තියෙන දේ වෙනවා. ඔබ ඒක බාරගෙන ඒකට ඇඩප් වෙලා නිකන් හිටපන්. ඔබ ඔබට තියෙන මිෂන් එක ඒක තමයි. ඔබ තමයි ඔබට තියෙන දේ. ඉතින් ඕකේ ප්‍රතිපදාවක් නැහැ නේ. ඒක නෑ සීක්වෙන්ෂල් ඕඩර් එකක්. ඒ නිසා ඒකත් අපි පිළිගන්නවා. ඒකල ඇවිල්ලා ආයේ සීක්වෙන්ෂල් ඕඩර් එක යන්නත් ඕනේ. ප්‍රතිඵල ලැබුණත් කමන්නේ නැත්නම් කමන්නේ ඔබ කරපංකෝ. ඔබ හේතු සම්පාදනය කරනවා ඵල අපේක්ෂා කරන්න බෑ. මම කියනවා හේතු සම්පාදනය කරපම් ඵල අපේක්ෂා කරන එක තේරුම් ගත්තා නම් ආය නිවන් දකින්න ඕන ඕක තමයි නිවන කියන්නේ. Nothing like try. එන නිවන තමයි. යාය මොනද උට ලැබෙන්න දෙයක් නැහැ. ඕක කට්ටන්න බෑ කාටවත් ආයේ. කට්ටිය නහිතන් දැන් මෝ නිවන් දැකලා ඉන්නේ ඔක්කොම ඉවරයි නෑ. මෝට තියෙන්නේ ඥායස්ස අධිකමයි. මේක තමයි නාන ඉවර කරන්නේ නැහැ. මාර්ගය ඉවර කරන්නේ මම දන්නවා ෂුවර් එකටම බඩු ෂුවර් කියලා. කවුරුර ඇහුවට කියලා දෙන්න තේරෙන්නේ නැති වෙන පිළිය තියෙනවා. ඒක මේ කොමියුනිකේට් කරගන්න බෑ. හැබැයි ක්‍රියාවෙන් පේනවා no nonsense. මෙච්චරයි. strive through. ඒ දේ ඒ දෙක දැකපු ඥානාරාම සාංශකේ පඬිස්සාංශකේ ඒක ඒ ඒ ඔය කියන්න බැරිදී කොමියුනිකේට් කිරීමේ අන්තිම දක්ෂ දෙන්නම ඔය දෙන්න. නිකම්ම ඉන්නව නෙවෙයි. කියන එකක් කියනවා. හැබැයි ආදර්ශය පෙන්නනවා. ආගිය කරලා නෙවෙයි දිනන්නේ වෝක් ඕවර් එකක් හම්බෙන්නේ. නිතරම දෙයක් හම්බෙන්නේ. හැම වෙලාවෙම හම්බෙන්නේ නිතරම දෙයක්. එක්කෙනෙක් පරද්දලා නෙවෙයි. ඒ නිසා කායිකවත් තීසියාට ලක් වෙන්නේ නැහැ. මොකද කවුරු හිතමුනේ ඔප්ෂන් එකකින් එන්නේ රිසල්ට්. ඒ තියා බලනකොට බුද්ධෝ කාලේ තිබුණ ඒ chance එකයි අද තියෙන chance එකයි මට වෙනවා equal කියලා. අයි මයික් බුදුහමෝ දැක්කයි කියලා අපිට වැඩිපුර බෝනස් එකක් හම් වෙන්නේ නැහැ. කරනවා නම් දැන්. හරි වැඩි වැඩක් නැහැ උඹට ඕනවා. හරි කියලා ගන්නේ නැත්තම් නිකන් හිටපන් උඹට කොන්ෆිඩන්ස් දෙන්න මට අයිතියකුත් නැහැ ඕනකමකුත් නැහැ. කියත් ආවන්නසත් මගේ ගමන මං යනවා. ඉතින් ඒක මම කියනවා ලීඩර්ෂිප් එක්කුත් කියලා. ඒක මම කියනවා මැනේජ්මන්ට් ටෙක්නික් එක්කුත් කියලා. ඒක මම කියනවා ප්‍රයොරිටි සිලෙක්ෂන් එක්කුත් කියලා. අද රටවල නැත්තේ ඕක තමයි. නායකත්වයක් දෙන්න කිසි කෙනෙකුට ඒ විශ්වාසය ඇති වෙලා නැහැ. මම කියන්නේ පොලිටිකල් ඉවත් නැහැ. ඉතින් ඒ නිසා මේ භාවනා කරන එකට මේක අදාළ නැහැ කියලා නම් කියන්න බෑ. මේක අයිවාරු ගැහුවට රැදී මරාගෙන අදාළ නැත්තේ නැහැ. අනිත් එක ඔය මේ වගේ ආගියුමන්ට් අපිට එන්නත් බෑ. අපි මේ වෙනකොට භාවනා කරලා තිබුණ නැත්තම්. මේ භාවනාවට කාලේ නාති කිරීමක් නෙමෙයි තියෙන්නේ. මේ උලම නම් අද දැක්කේ. මම දන්නේ මම අද තමයි මට අඳුලා තියෙන්නේ. ඊට පස්සේ දාන හැබැයි සමිනා සික්‍රෝ කරන්නේ. ඒක ප්‍රශ්නත් ඇහුවා. මේවා අඳුරලා දැන් අපිට අඩුවලටත් වැටුණා තව සිද්ධාමනේ. මේ මේ දුවත් ආවද මොකද්ද දරුවෙක් කාවද දුවද රිට. මම ආවද ආවා තුන්න. ඉතින් මං කව මූ ගැන බලාපොරොත්තු නැහැ. අර පොඩි උන් ගැන හිතලා තමයි මම වැඩ කරන්නේ කියලා. නමුත් කොහෙන් ගියත් අපිට මේ වගේ ආගුමෙන්ට් එකක් කරන්න ලැබීමම ධර්ම ප්‍රාතිහාරයක් කියලා මං කියනවා. එහෙම නැත්නම් අපිට මේකේ පාටිසිපේට් කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. නමුත් මේ කාගෙන මේ කරගෙන යන්නේ අහක බයන්නේ නැහැ. මොකද්දෝ රිෆයින්මන්ට් එකක් තියෙනවා. මං කියනවා මේ රිෆයින්මන්ට් එක ගොඩක් වෙලාවට මේ Taman දන්න දේ අනුන්ට කියා දීමේ තියෙන සංනිවේදනයට තමයි ගොඩාක් උදව් කරන්නේ communication straightening වනවනව ගහන්න දෙයක් නැහැ ඔයිට පොයින්ට් එකට යන්න පුළුවන් මේවට සම්බන්ධ වෙන එක. ඒ අද මරණ බිකූදී ඇති කරපු ඒ වොලටයිල් සිටුේෂන් එකේ ස්පාර්ක් එකක් එයි කියලා කියපු එකත්. දැන් මේ මනුෂ්‍ය දීපු ආගියුමන්ට් එකත් හරි වටිනවා. අපි හිතාපු නැති පැත්තකට නෙමෙයි අරගෙන යන්නේ. ඒක මුළු ශාසනික ඉතිහාසයටම බලපාන දෙයක්. මේ මේ යුගයේ මේ කල්පයේ මේ ශාසනික ඉතිහාසයටම බලපාන දෙයක්. ඉතින් අපි යනවනම් මේ Hindu ආගම කඩන්න යන්නේ අපි මහායාන ආගම කඩන්න විලොස්තගේ. ඒකක් අපිට ඕනේ නැහැ. අපිට තියෙන්නේ arguing for the sake of argument කියලා අනේකයි තියෙන්නේ. කීයද ළමයි වෙලාවද? 12. නෙවෙයි මේක හිටියොත් හෙට උදේ වෙන හොයන්න බෑ. සාමාන්‍ය දැන් දැන් හැම කතාවක් තියෙනවා 2020 වල එනකොට රහතුන් වහන්සේලා බිහි වෙනවා. අලුත් නායකත්වයක් බිහි වෙනවා. ඒ ඒකට තමයි මේ කොක්ෂන් එක කොන්කොක්ෂන් එක කැරක් කැර කියන්නේ කිසි කෙනෙකුට ඩිරෙක්ෂන් එක හොයන්න බෑ. නිකන් සයික්ලෝන් එකක් හැදීගෙන එනවා. ඒ සයික්ලෝන් එක වැරද්දක් නෙවෙයි. කවුරුත් නැත්නම් ලෝකෙට නැත්නම් ලෝකෙට නැත්නම් ලෝකෙටමත් එනවා ලංකාවටත් එනවා කියන්නේ. ලංකාවට. ඒ ලෝකේ නායකත්වය ලංකාවට එනවා එතකොට. ලෝකේ ඩිසිෂන් මේකින් පවර් එක ලංකාවට එන්නේ. ඒ කියන්නේ බලතල බලතුලනේ වෙලා තියෙන දැන් 50 50. කරාදී උතුරු කට්ට තියෙන්නේ. ඒ ඩිසිෂන් පවර් එක තියෙන ලංකාවට දාන. දානක එක වෙලාවම ලෝකෙම බුද්ධ පූජාව තියෙන සයිස් එක. එක බෙල්ලකට. ඒ වගේ නිකන් අපි ලාංකික වශයෙන් අපි ලෑස්තිලා ඉන්න පුංචි జాතියක් තමයි. ඒකට පුංචි జాතියක් වශයෙන් ඕලන්දේ රට පාලනය කළා. ලෝකේ පාලනය කරපු වෙලාවක් තියෙනවා, එංගලන්තේ පාලනය කරපු වෙලාවක් තියෙනවා, ජපානයේ පාලනය කරපු වෙලාවක් තියෙනවා. ඒක පුංචිකම අවශ්‍ය නෑ අපිට. අපිට ක්වොලිටි තියාගන්න ඕනේ. ඒ ක්වොලිටි තියාගන්න යනකොට ලංකාවේ ඉපදිච්ච කම අපි. ඒ වගේ රටක ඉපදිච්ච එක අහම්බයක්ම නෙවෙයි. මොකද්දෝ යන ගමනකට අපි මේ පෙළ ගැහි ගැහි පෙළ ගැහි ගැහි යන්නේ. ඉතින් ඒ නිසා මේ මේ මේ එක එපිසෝඩ් දිග ගමනක පොඩි එපිසෝඩ් එකක් මේ. ඔකකින් ජවනිකාවක් විතරයි. හැබැයි පොඩි දෙයක් නෙමෙයි වෙන්න හදන්නේ. පතිරෝ උපදේශ. ඈ? පතිරෝ උපදේශ වාසියෝගේ සමස්ත ලෝකෙටම ඒ කියන්නේ එක මිනිස්සෙක් එක චිත්තක්ෂණයක් භාවනා කරුවොත් මුළු ලෝකෙම සංසිඳෙනවා. එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් සතිපත් වුණොත් ලෝක සාන්තියට අපි බලපානවා. අපි නිහඬව ඉන්නේ. වැඩ කරලා නෙවෙයි නිව්ටන් බෝම්බ හොයාගෙනත් නෙවෙයි අයිසෙක් නිව්ටන් තීරි දාලත් නෙවෙයි සතියෙන් ගත කරන එක මේක ඒක ගෞරවයෙන් කරන්න ඕන. කියාපෑමකට හෝ කාටවත් උදව් වෙන එක නෙවෙයි. ඒක වෙනදී ඇත්ත. අපිට පුළුවන් නම් වැඩි චිත්තක්ෂණයක් දාපන් ලෝක ජනතාව වෙනුවෙන්. වැඩි චිත්තක්ෂණ දාපන් ලෝක සාමය වෙනුවෙන්. ප්‍රයිවට්ම නෑ නේද? ඕන අපිට කියතයි ප්‍රයිවට් තමයි කියන්නේ. මොකද ප්‍රයිවට් නෑ. මම විශාල විශාල චිත්‍රයක් නෙවෙයි. සාමාන්‍ය ඉස්ලාම අපිට කියලා මතක් කතා කරන්නේ. ඔය. නෑ අතර මම අර විපුලත් එක්ක කතා කරේ විපුලත් එක්ක කතා කරනකොට මෙයත් එක්කත් කිව්වා. යාමට සෑහෙන කරුණු දුන්නා මේ දුර්ගානන්දන් කියන ඒ ස්වාමි ටිකක් කතා කරා. මෙච්චර ඕපන් ගියේ නෑ. මට හිතෙනවා මේ බ්‍රේන්ස්ටෝම් එකක් යන්න ඕනේ කියලා. එතකොට ආටිකල් බලනකොට හොඳ ලස්සන පොයින්ට් එකක් මට හම්බුනේ නිර්ගුණ සහ සුගුණ தত্ত্বය කියන එක අනිදර්ශන විඥානයයි නිදර්ශන විඥානයයි. ඉතින් ඒක මහාභාරත පොත ගත්තොත් එහෙම ක්‍රිෂ්ණ විඥානය කියලා තියෙනවා චැප්ටර් එකක්. ඔය මේ අපේ තේරවාදී තියෙන ඔක්කොටම එහා පැත්තේ ගිහිල්ලා විඥානයට ඩෙෆිනිෂන් එකක් දෙනවා. මේ දෙන්නේ මේ මෙයාගේ මේ ආදි ආදි ශංකර්ගේ මතය. මට අපිට තියෙන පටලැවිල්ල බේරගන්න ක්‍රිස්ටල් ක්ලියර්. අපිට අපිට කවුන්ට් ආගියුමන්ට් එකක් දෙනවා. අපිට වෙන රිෆ්ලෙක්ෂන් එකක් දෙනවා. ඉතින් මම කියුවා කියුවා කියුවා කියුවා මට තියෙන මේ මිනිස්සු මේ ටෙක්නොලොජි එක දුන්නට ටූල් එක දුන්නට වැරදි දැනට යොමු කරවන්නේ. ඒකට මේ ටූල් එකත් විසි කරන්න ඕනේ කියලා මම දෙනවා ටූල් එක විසි කරන්න ඕනේ නැහැ. ඒ ටූල් එක පාවිච්චි කරමු අපි යන ගමන්ට ආධාරයක් කරගන්න. ඉතින් මගේ පුද්ගලික පැත්තෙන් බැලුවොත් මේ අවුරුදු 20ක් විතර මම මේ කරගෙන රිසර්ච් එකක් මේ. يعني එන එන වෙලාවේ මම මේක රිෆයින් කරනවා. කවුරුද දැම්මොත් නිකන් බෝලයක් දාලා බලනවා. හැබැයි හුඟ දෙනෙක් ඒකට එලඹිලාවත් පෙලඹිලාවත් නැහැ ඉතින්. ඒකට කරන්න දෙයක් නැහැ නේ. තේරවාදී කියලා කියන්නේ අම්මු පටු දෙයක්. හැබැයි මේ භාවනා කරන එකට ඒක පළල් කරගෙන ඕන දෙයකට යන්න පුළුවන්. ඒ නිසා මේ සිංහල බුද්ධහම කරන්න ගත්තොත් අපි අපි විහිම බ්ලින්කර්ස් දාගෙන පටලවිලක් වෙනවා. ඉතින් පැවිදෙන්න ඉස්සෙල්ලා ඉඳලාම මම ළඟ ඒ අදහස තිබුණා. මට මේ එක ට්‍රැඩිෂන් එකකට කොටු වෙන්න ඕනේ නැහැ. ඒක මාර්ගයක් කරගන්න. හැබැයි එන ඕන දෙයකට ඕපන් වෙන්න ඕනේ. ඕපන් වෙන්නේ ගහන්නවත් ඉන්ෆීරියොරිටි ගන්න නෙමෙයි. ඌවත් පවතින්නේ මොකක් හරි ඔය පණිවිඩයක් තියෙනනේ. දැන් කවුද අපේ ඔය වලතුනේ අභයාමු කියන එක නිකම්ම නිකම් ප්‍රතික්‍රියා කරන්න බෑනේ. මොකක්ද තියෙනවා මීවන පලාන කියන එකත් නිකම්ම නිකන් සිය දන්නේ පළයන් යකරන්න කියන්න බෑ. මොකද මොනිදාස කුමාරතුංගත් සිංහල හෙළවුර මේ අන්තිමටම කියලා තියෙන බුදුහාමුදුරු ලංකාවේ කියලා. නෑ මං කියන්නේ ඒක මුනිදාස කුමාරතුංග වගේ කෙනෙක්. දවුරුදු ගානකට ඉස්සලා කියලා තියෙනවා. බලන්න කියලා තියෙනවා. මම හිතන්නේ පන්නවිතාන්ට වැඩිය මම හිතන්නේ මුනිරාජ කුමාරතුන් කියන මට ටිකක් ෆේවරිට් කැරක්ටර් එකක්. ඉතින් ඒව දිහා බලනකොට මේ මේ පියවන ප්‍රාණ කියන්නේ ඒ මැරිලා ඉපදිච්ච හොල්මනද කියලා දන්නේ නැහැ. ඒක ඒ අදහසමනේ ගේන්නේ. ඉපදින ඉපදින ආත්මය ඒක කියනවා. මේ පොලිසිය නම් pick the right fight. ඈ? word word word not the right word. ඒක ඒක ඇත්ත. ආගමන්ට් එක බව ඇත්ත. නමුත් විමර්ශන මෙච්චර මේ වේමන්ට්ලි මේ කතා කරන්නේ ඌ අති මොකද්ද කියවෙන ඌ දන්නෙත් නැහැ. කියන්නේ ගినాපු සංසාරේ ගినాපු එකක් වෙන්නේ. අපි ඌට ගෙහුවට වැඩක් නැහැනේ. දැන් බල්ලෙකුට කියලා වැඩක් තියෙනවා මී වල්ලන් දෙපායකෝ පව් සිද්ධ වෙනවා කිව්වට ඌට තේරෙන්නේ නැහැ ඌගේ සාජාතනේ. අනික සානන්ද දවල් මේවල බලන්න සානන්දට අන්න පටන් ගත්තේ අපි නේද? මයි මයි හොඳම දායකාවක් මියන පලානේ හම්බෙන්න ගිහලා මට සුනිල් ලීලවල දුන ස්වාමීන් වහන්සේ මිනිහර කියන්න බෑ කෙලින්ම අසෝලා ගිහලා මියන පලානෙත් එක්ක කියලා. මොකද සුනිල් මොකද ප්‍රශ්නේ? දැන් මට ඕන තරම් කටිනවා මට එකිනෙකට ප්‍රයිවට් ඉන්ටර්විව් එකක් දී ගන්න බැරි තරම් මම නිකන් බිසි. ඒකට මේ ඔක්කොම මගේ මල්ලේ දාගෙන ඉන්නට වැඩිය ඌ ගිහලා වෙනතන ටැප් කරුවට මට ප්‍රශ්නයක් නැහැ. ඒ ලේඩි සයිකයි මේ මොනවද ඇනස්තීෂියා ප්‍රොෆෙසර් කෙනෙක්. පස්සේ කාලයක් ඉඳලා මුකුත් නැතුව මට ආටිකල් එකක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මහරි ආතයි. වංශ මේ ගැන කියන්නේ මොකද්ද කියලා බලන්න. ඊට පස්සේ මම කිව්වා මේ ආටිකල් එක ගත්ත මුළු පොතම මයි ළඟ තියෙනවා කියලා. මේ ඇත්තටම කියවලා නැහැ පොත. මේ වුණ බලන්නේ මෙච්චර පොත. ආ පෝ එහෙමනම් ස්වාමීන් වහන්සේ ආයෝබාන්තර කියන දෙයක් නැහැ නේ මේක එකෙන් එක්ස්ට්‍රැක්ට් එකක් කියලා මම ගියා. ඔබ වහන්සේ වැරදි. මොකක්වත්ම නැහැ. මං කල්පනා කරලා තියෙන මේ වගේ වෙලාවට මම මේ මනුස්සයට රියැක්ට් කරන්න ඕනද නැත්නම් ගණන් ගන්න නැතුව ඉන්න ඕනද නැත්නම් මේ ගැන මං තලකා බලන්න ඕනද කියන ඔප්ෂන් තුනම එකයි මට. මේ වෙන පාන ගන්න ස්ටඩි කරන්න ඕනද නැත්නම් හත පහකට ගණන් ගන්න නැති ඉන්නවද? නැත්නම් අයියෝ මගේ හොඳම දායකාවක් මට මිස්සුනාද කියලා හොරි කරනවද කියන ඒ තුනෙන්ම ඒ කියන්නේ බුදුහාමුදුරු ලංකාවේ දුන්නත් එකයි මට නැතත් එකයි. ඒක ඇති දෙයක් ඇත්තේ නැහැ නේ මට. වැඩක් නැහැ නේ බුදුහාමුදුරු කියන පුද්ගලයා අපිට මෙතෙන්ට අවශ්‍ය නැහැ නේ. කියලා දෙ තියෙනවා පුළුවන් නම් කරපන් වෙන්න බුදුහාම ඉන්නවා කියලා මුදු පුරාණ ඉන්නවා කියලා පිළිගත්තා නම් සතර බලධාරී දෙයයන් අන්ති පිළිගත්තා ඒ ඒ වගේ එකක් මේ කරගන්න හදන්නේ ඉතින් බුදුහාමගේ රූපේ ගෑනුගේ ලංකට්ටුල ගැහුවයි කියලා අද තද වෙලා එන නඩු ඇත්තට ඒක රණ්ඩු කරන්නේ කින්න ඕනේ කියලා මම නෑ කියන්නේ හැබැයි මට ඒක කික්කයක් එන්නේ නැහැ කිව්වට කාටවත් තරහ වෙන්නත් බෑනේ මට එහෙම නෑ නෑ අරිරම සෝන්සේ කිව්වා සුනාමි ආවේ ඒක නිසයි කිව්වා. ඒ සුනාමි වෙනකොට ඒගොල්ලෝ බුදු පිළිම වලට පත්තු කරලා මුහුදේ පාකර බින්දු හිටියේ. උන්ට ඔහොම වෙලා මදි කියලා. මට ඒ හිතෙන්නේ අපිට අදාළ නැහැ. ඉතින් ඒ නිසා අපි හැබැයි ඩයලොග් එක ඕපන් තියෙන්න ඕනේ. කාටත් වගේ ඕපනින් යන්න ඕනේ. හැබැයි අපි වෙරිෆයි කරගන්න දැනගන්න ඕනේ ගන්න ගන්න හුස්මක් පාරක්. අතිමත් ඉන්න මොහොතක් පාතයි ඇත්තටම වෙරිෆිකේෂන් එකක් තියෙනවා මේකේ. පාර හරිද වැරදිද කියන එකේ වෙරිෆිකේෂන් එක පොඩි පොඩි මේ කියන්නේ පුංචි පුංචි මට්ටමේ තියෙනවා. කියුමුලටිව් ඉෆෙක්ට් එකට ගන්නකොට ගණන් ගන්න දෙයක් නැහැ. ඉන්සිග්නිෆිකන්ට් හැම චිත්තක්ෂණයකම නිවන තියෙනවා. අතිමත් වෙන හැම චිත්තක්ෂණයම තියෙනවා. අතිමත් නැති වෙලාවේ අතිමත් නැති බව දන්නවනම් ඊටත් එදී වටනම් වෙනක් තියෙනවා. මම අතිමත් නැහැ. ඒක කාටක මාරයටවත් බෑනේ අපි වටන්නේ. ඒ නෑ මේකම වාසියට ගත්ත ගියා. ඉතින් ඇත්තටම මම එනකොට ආවේ විශ්ව කියන එක පතුරු ගහලා කුඩු කරලා මේක භස්ම කරනවා කියලා හිතාගෙන. හොඳ කඩප්පුලි ආවේම ලැකවක් වෙනවා මට. මෙයාට මේ කවදාක් කට වැදෙන අවුරුදු ගාණක් ඉති තාත්තේ දෙන්නේ කතා කරන්නේ කිසි. ඔව් ඉතින් දැන් මේ මේකෙදී ඌ සෑහෙන ස්කෝ කරා. අනිවාර්යයෙන්. ඒ ස්වාමීන් වහන්සේ විතර කරන කඩප්පුලි කියන කඩප්පුලිය. ඔව් කඩප්පුලිය. ඒකත් ඒකත් වයිට් වොෂ් කරන්න හදලා. නේද? තෝ තෝ කඩප්පුලිය. පරට්ටය. පරට්ටය. පරට්ටය කඩප්පුලිය නොකෑමන රාපතුර පට්ටවඳුරු එක තේරෙම සමාන වචන. ඒ හෙට් එක මගේ වොකබ්ලරි එකේ තියෙනවා. <laughs> පහකට වැඩක් නැහැ මොකද මේ මේ වැඩ කරන්න කියලා මම දීලා ගිය වැඩේ එක්නොලෙජ්වත් කෙරුවේ නැහැ මට ඕක කරන්න වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ මට මේ වෙන සමාජ සේවා වැඩ තියෙනවා මට කරන්න බෑ කියන්නේත් නැහැ බෑ කිව්වෙත් නැහැ බෑ කිව්වනම් තෝපලයක් වෙන ගහපේ මම මේකේ ගන්න කියන්නත් බෑ මම දන්න ක්වොලිෆයිඩ් කියලා මූ වැඩේට මූ මට නිකන් නිකන් ඉංග්‍රීසි දාන්නේ ඇත්තටම දැනගන්න ඕනේ මොකද්ද මම කරන්නේ මුලින්ම අර වන්නේ කියලා තිබ්බනේ ඒ මට දෙන ප්‍රශ්න වල ඔස්ට්‍රේලියාවේ චන්ද්‍රිකාවත් අහලා දුන්නේ. ඒත් උතර හිටියද ටිකක් තිබ්බනම් ක්ලයන්ට් එක ගන්න යකෝ උඹ කියන්න එපා උඹ ඉදිරියට එන්න එපා ප්‍රශ්නයක් කරගෙන මොකද බෝලයක් දාන්නේ තමයි බැට් කරන්නේ කොහොමද බෝල සරලට බැට් දැන් දැම්මට ගන්න දැන් දාන්න oh, after 1 year it, it still it is worth ඒක ප්‍රශ්නයක් නෑ දැන් මං තාම මූ ට්‍රස් කරන්නේ නැහැ. තාම තාම කාලයක් මූ නිකන් ඔය ඉන්න ඕනේ පෙරිපරි එකේ. ඉතියට පස්සේ තමයි ඉන සර්කල් එකට ගන්න. මම මේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ නෑ ඒකනේ ඌ හැමදාම අපිට ආගියුමන්ට් එකක් දානවා එන්න කියනවා සාකච්ඡා කරනවා පැය 3-4 යනවා බ්‍රේන්ස්ටෝමින් යනවා බුද්ධ සුද්ධ කිරීමක් කරා මං කියන්නේ ඒක අපිට රිදෙන්නේ දෙයක් රිදුනා නමුත් රිදුනට රිෆයින් වීමක් උනානේ සතිපාසලේ මම මේම රිෆයින් කරන්න බලව මිනිහ නෙවෙයි ඔලොමොට්ටලෙක්නේ. නමුත් ඒක සිස්ටමටයිස් කරන උඹලා ගාවනේ ටූල් එක තියෙන. කියන්නේ virtual platform එක හදන්න මන් දන්නේ මට බනින්න දෙනවා. උඹට පුළුවන්. ඒක හදන්න උඹ අපෙන් තොරතුරු ගන්න ඕනේ වැඩේ කෙරෙන්න ඕනේ මේ මම ඇවිල්ලා තනෙන් කිරිපෝනකම් බලන්නද උඹ? එහෙමනම් තෝ මොකටේ? ඒ බෑ. ඒ බෑ බැලලා දීපියව. බැලලා දෙනවයි කියලා ඉතින් මයින් බැනුම් අහන එක තමයි ඒක වෙනම කතාවක්. අන්නේම කරන මිනිස්සු අතරපද දෙනෙක් එකතු වුණා මට පහුගිය ටිකේ. බුලට්. බුලට් ඒ නිසා බය වෙන්න දෙන්නේ මම දන්නවා සතිපාසල දැන් ඉතින් මම නැතත් යනවා. ලන්ඩන් සිද්දේ අර කතා කරලම කිව්වා. දුමින්ද කවුද ලියන්වල අපි හදන්නේ ස්වාංශ උපවාසයේ හිටියත් එකයි නැතත් එකයි කියන තැන. එතෙන්ට යනකම් උපවාසයට වෙහෙස වෙයි, පමා වෙයි, සමා වෙයි. බංකවරංජන්ට පිස්සු යකෝ මීයක මේ අපි එංගලන්ත කරන්න හදනවා. අපි එංගලන්ත වෙන්න උඩ බැන්නම් පණ්ඩ කෑ ගන්න එපා කෑ ගන්න. ගැහැදිලා එනකොට වාන්තර තේරෙයි. කරපෑ මොකද රංජන තේරුණා ඒක. ඉතින් දැන් ඔය කරන දැන ඒගොල්ලෝ ගෙනියන්නම් කියනවා. අපි බය වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ ධම්ම ජීවයෙන් කියන බුද්ධ අවශ්‍ය නැහැ. concept එක ගත්තා.